සාකච්ඡා කරමු. මේ කෙනෙක් අපේ පිටත් කෙනෙක් නිර්මක් ඒවා තියෙනවා, දරඳීමක් කරලා තියෙනවා. ආධුනිකයෙක් වශයෙන් අඳුම් පැමිණි කෙනෙක් කියලා නම් අපි දුන කමතහනම් ඒ කමතහන් මහත්යෙන් අරගෙන එයා ඒ කර්මස්ථානයේ එතුමා වදනවා කියලා. ඉතින් මේකෙන් අමුතු දෙයක් නැහැ. මෙහාට ඇවිල්ලා මෙහෙදි මූල ධර්මයන් ගැන අහලා විග්‍රහ කරලා තේරුම් අරගෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මනසේ තේරුම් අරගන්න මුළු ලෝකේ සියලු දේක්. හීන දහම් හීන හැටියට ප්‍රණීත දහම් මධ්‍යම දහම් මධ්‍යම හැටියට ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට පළමුව තෝරා ගන්න ඕනේ. අමාරු දෙයක් නෙමෙයි වරන්ද. දස අකුසල් කියන්නේ හීන දහම් කියලා තේරුම් ගන්න ඕනේ. එදිනදා ජීවත් වීමට අවශ්‍ය කරන්නේ මධ්‍යම දහම් කියලා තේරුම් ගන්න ඕනේ. නිවන් මාර්ග ප්‍රණීත දහම් කියලා තේරුම් ගන්න ඕනේ. ඔය කාරණා තුන හොඳින් තේරුම් අරගත්තට පස්සේ හීන දහම් අත්හැර දැමිය යුතුයි. මධ්‍යම දහම් හැටියට ජීවත් වීමට අවශ්‍ය කරන දහම් සාමාන්‍ය වට්ටමින් කළ යුතුයි. ප්‍රණීත දහම් වශයෙන් නිවන් අවබෝධ කරගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගෙන ඒ සඳහා ගත යුතු ධර්මයේ ප්‍රණීතන්දමෙන් තේරුම් ගන්න වැඩි වී. හැබැයි හීන දහම් වලවත් මධ්‍යම දහම් වලවත් ප්‍රණීත දහම් වලවත් පූර්ණ සාන්ත වූ ප්‍රණීත වූ දහමක් නැහැ කියලා තේරුම් ගත යුතුයි. නිත්‍ය සප ආත්ම දහමක් ඒ තුල නැහැ කියලා තේරුම් ගත යුතුයි. ඒකතරේ පස්සේ උද්දාම වේද ප්‍රණීත දහම් වැඩිවයි කියලා හෝ වඩනවයි කියලා හෝ උද්දාම වෙන්නේ නැතුව නීච දහම් අත්හැරලා මධ්‍යම දහම් කෙරෙහි උපේක්ෂා සහගතව ඒවා ජීවනෝපාය ජීවත් වීමට අවශ්‍ය කරන මෑතකන් ජීවත් වෙන දවසේ නිසා මේ දේ පරිහරණය කරන්නේ මේ රැකියාව කරන්නේ ආදී වශයෙන් ඒ සඳහා ඒ විදිය කළ යුතුයි ඔය ක්‍රමේ තේරුම් අරගෙන කටයුතු කරනවා නම් එතෙන්දී ওই ප්‍රශ්නේ බාධකයක් ඉන්නේ නැහැ. හරියාකාරව කරුණු තේරුම් අරගෙන කටයුතු කරගන්න පුළුවන්. මේ ක්‍රමෙන් කටයුතු කරගන්න. මේ කවුරු බෞලේ කවුරු හෝ මියගිය විට සමහර අය දුක නරනවා සමහර සමාජයෙන් එන අපහාස නිසා ඒවට බය අදනවා දුක් වෙනවා පෙන්නනවා මේ ඇඳීම මියගිය අයට පුද්ගලයාට අයහපතක් වෙනවාදයි කියලා අහනවා දැන් මියගිය පුද්ගලයා මිය ගියාට පස්සේ සියල්ලෝම නොපෙන්නේ සත්‍යයටපත් වෙන්නේ නැහැ. එක්තරා ගිරිසක් මෙතනින් මිය ගියාට පස්සේ එයා අන්තරා බයික තියෙන අවස්ථාවටපත් වෙනවා. අපි ඔකට කියනවා ගන්ධබ්බ අවස්ථාව. ඒ අවස්ථාවකටපත් වෙච්ච අය තමන්ගේ පවුලේ අය ඇතුළු කරගෙන ඒ ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ කරන කියන දේවල් එයාට ඇහෙනවා. පේනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි අවිද්‍යාවෙන් කරන වැඩක් තමයි යමකට දුක් වෙන්නේ. අනික උද්දාම වෙන එක. උද්දාම වෙන එකයි දුක් වෙන එකයි දෙකම අවිද්‍යාවේ තීරණ නිසා. සත්‍යය නෙමෙයි. මට මෙහෙම ලැබිලා තියෙනවා කියලා උද්දාම වෙන එකත් අවිද්‍යාවේ තීරණය. අනේ මට මේ දේ නෑ නික සංවේගීටපත් එක දුක් වෙන එකත් අවිද්‍යාවේ තීරණය. අවිද්‍යාවේ තීරණ වලින් නිවන් දකින්නත් බෑ නිවන් දකින්න කෙනෙකුට නිවන් දකින්නත් බාධකයි. ජාම වෙන එක වගේ. යම් කිසි දෙයකින් සංවේගීකරපත් වෙන දුක්ඛම් කරලු ආවා කියලා ඒකෙන් දුක් වෙන එක ශෝකයටපත් වෙන එක හෝ දැවෙන තැවෙන එක හෝ ඒවා එකක්වත් විද්‍යාව නෙමෙයි. අවිද්‍යාවේ තීරණ. ලෝක ධර්මතාවයන් හරියට තේරුම් කරගත්තාම ලෝකේ පවතින කිසිම දෙයක් ලැබුණයි කියලා. ප්‍රවැත්ම සම්බන්ධ කිසිම දෙයක් ලැබුණයි කියලා හිත සම්බන්ධ හෝ ගත සම්බන්ධ දෙයක්. ඒක උද්දාම වෙන දෙයකුත් නොලැබුණයි කියලා මේක තරඟ කර කර මේක දාහයටපත් වෙන්න දෙයක්වත් නැහැ. ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕන. ලැබුණ හැටියකට තමන්ගේ කටයුතු කරගන්න ගමන්. ශෝකේ සංවේගයටපත් වෙන්නේ දැවිත දාහයටපත් වෙන්නේ නැතුව ඉවසිල්ලෙන් කටයුතු කරගන්න ගමන්. ආර්ය මාර්ගය තුල යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණා නම් උද්දාමෙන් යන්නේ නැතුව. ඒක උපක්‍රේහයක් ඒකට වැටෙන්නේ නැතුව. මම අවිහත්යටපත් වෙලා නැහැ නේ මරතාව තියනවානේ කෙලෙස් කියලා ඒක ලැජ්ජාවෙන් තමයි කියන හරියට. ඒ ටික අයින් කරගන්න මම උත්සාහ කරන්න ඕනේ. ලැබිච්ච එක ගැන උද්දාමේ වී නැතුව කියන එක තේරුම් අරගන්න. ඒ විදිහට කටයුතු කරනකොට මේ බාහිර ප්‍රශ්න එකක්වත් නැහැ. අඬන එක තියා හිනහයන එකවත් මැරිච්ච එක නාලේ ගැලපෙන්නේ නැහැ. හොඳයි කියලා හිනහගෙන ගියහම ඌ ඊට වැදිනවා. නරකයි කියලා අඬන්න ගියහම ඌට සංවේගයක් ඇති වෙනවා. ඇලීම හෝ ගැටීම කියන දෙකේ මේ පුද්ගලයා වැටෙනවා. මේක තමයි ලෝක ධර්මතාවය කියලා තේරුම් කරමින් ඒ ගැන කතා කරමින් ඒ ගැන ක්‍රියා කරමින් කටයුතු කරනවා නම් අනේ ඉතින් ඒක ලෝකේ හැටිද කියලා එයා දැනගත්තොත් එයාටත් නිවන් මඟ හම්බ වෙනවා. සැනසුමක් හම්බ වෙනවා. එහෙනම් හැම දෙයකදීම අපි දකින්න ඕනේ දුක්ඛම් කටළු වෙනකොට මේ ලෝකේ ස්වභාවය මේකයි. ඉතින් ඒක ඉතින් ලෝකේ හැදිනේ ලෝකේ පවතින සාකල් අපිට සිද්ධ වෙන්නේ මේ ටික කරගන්නනේ. නිසා ඒක වැදගත් දෙයක් නෙවෙයි කියලා ඒකට අපි සම්පන්න වෙවි ඉන්නවා. ලැබුණයි කියලා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් නෙවෙයි ලැබුණේ කියලා ඒ පිළිබඳව උද්දාම නොවි ඉන්නවා. 77ක් ඥාන දර්ශන ඇති පටිච්චසමුප්පාදේ යම් කෙනෙක් දකිනවා නම් ඔහුට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. අනුගේ ආධාරයක් අවශ්‍ය නැහැ. ඔහුට මාර්ගයේ බාධාවක් නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් මෙබඳු දකින්න නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දකින්න තියෙනවා. ඒකේ ඒකේ උදාහරණ වෙන්න එපා කියන එකත් එක නුවණක්. අවිද්‍යාව දැනගත්තා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරාදී වශයෙන් සංඛාර දැනගත්තා. මේ සංඛාර වලට හේතුව චන්ද රාගය කියලා දැනගත්තා. ඒ චන්ද රාගය නිරෝධ කිරීමෙන් ඒ අවිද්‍යාව නිරෝධ වෙනවා නැත්නම් සංකාර නිරෝධ වෙනවා කියලා දැනගත්තා. ඒ මත අනුගමනය කළා ඒ මට්ටමේ සංකාර නිරෝධ කරගෙන කෙලවර කරගන්න එකයි යනවා. කොහොම නුවණක් මර දිනා මට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා මම මෙතනපත් වෙලා තියෙනවා කියලා යම් උද්දාමයක් වෙනවා. ඒ උද්දාමයට අසාර දෙයක් කියලා දැක ගන්නවා. අතීතයේ යම් කෙනෙක් ඔය ක්‍රමෙන්මයි අතීතයේ නිවන් අවබෝධ කරගන්න අවබෝධ කළේ කියලා දැනගන්නවා. මතු අනාගතයේ යමෙක් නිවන් අවබෝධ කරනවා නම් ওই ක්‍රමෙමයි වෙන ක්‍රමකින් නෙවෙයි කියලා දැනගන්නවා. දැන් මේ අවස්ථාවේ මෙබඳු දකින නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දැනගන්නවා කියලාම සංඛාර පිළිබඳව දකින නුවණ හතක් පහළ වෙනවා. ඔවගම විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ඒ 11 ගන්නවා. නුවණ හත ගානේ පහළනම නුවණ 77ක් පහළ වෙනවා. මෙන්න මේ නුවණ 77 තීරගෙනට අනුගේ ආධාරයක් ඕනේ ආයිත් අහන්න ඕනේ. මාර්ගය හරිද කියලා කාගෙන් අත් ඉවසන්න දෙයක්වත් නැහැ. Tamanටම වැටහෙනවා. මාර්ගය වරදින්නේ නැහැ කොතනකවත්. ඔයින් පිටපැන්නොත් කොතන හරි වරදිනවා. මේ ඔය ටික තේරුම් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඔය ටික තේරුම් ගැනීමේ බැරිකම උගාතුරටම මුලාවටපත් වෙන්න හේතු වෙනවා. උගාතුරට මේ ලැබිච්ච ඵලයන් ගැන මේ උද්දාමයටපත් වෙන්න ගියහම ඔය සුළු සමාජයක සුළු ලාභයක් ලැබුණාම ඕක මහා මෙරක් වගේ අල්ලගෙන අනික් අය දෙවෙනි ක්‍රමෙන් තමා උද්දාම වෙවි පළවෙනි විදිහ අදහස මේ විදිහේ මානයක් ඇති වෙනවා. මෙන්න මේක තමයි ලැබුණු යම් නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දැනගත්තේ නැති එකේ වරද. ඒකෙත් අල්ලන්න හරියක් නෑ කියලා දැනගත්තේ නැති එකේ වරදයි. ඒකම පිළිහිමටපත් වෙන්න හේතු වෙනවා. ඒක හැම කෙනෙක්ම ආර්ය මාර්ගය වඩනකොට තේරුම් ගන්න ඕනේ. ඒ ඒ වෙනස්කම් විශේෂත්වයන් ආවයි කියලා ඔක උද්දාමයේ දෙයක් නෙමෙයි කියලා අනික් අයට ඔගේ අඟපාන දෙයක්වත් නැහැ උද්දාමින දෙයක්වත් නැහැ කියලා දැනගත්තාම එයා මුලාවටපත් වෙන්නේ නැහැ. මාර්ගය හරියට අහු වෙලා ගමන් කරනවා. ඉතින් ඒක හරියට තේරුම් ගත්තාම වැඩි තේරුම් ගත්තා ඒක. අපිට අද ලැබිලා තියෙන ප්‍රශ්න වලදී වැදගත් හැටියක් තියෙනවා. මොකද මේ නවකයෙකු ආර්ය මාර්ගයේ පැමිණෙන ආකාරය පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ අලුතෙන්ම ආරම්භ කරන කෙනෙක් නිවන් මාර්ගයටපත් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න කියන කාරණය මේ අහන්නේ. ඒකෙදිම තව එකක් තියෙනවා ආනාපාන සති භාවනාව පැහැදිලි කර දෙන්න. මේ දෙකටම ඉන්නේ එක පිළිතුරක්. ආනාපාන හරි භාවනාව හරියට යමින් තේරුම් ගත්තා නම් නවකයේ වශයෙන් ආරි මාර්ගයේ වන්නේක පටන් ගැනීම වටම ඉඳලා තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානෙම ආනාපාන සතිය දිනවා කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඒ බඳු සතර සතිපට්ඨානයක් ඇති ආනාපාන සති භාවනාව වද ඉදාම් පසු දෙයකට සීමා කරලා ඉස්සෙල්ලා සමතේ වරන්න පොඩ්ඩක් ඒක අරගෙන ඒකෙන් වඩා ගත්තට පස්සේ විදර්ශනාව වඩන්න කියලා මෙහෙම අදහස් මේ කාලේ ප්‍රකාශ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානියම ආනාපාන සතිය තියෙනවා කියලා. සතර සතිපට්ඨානිය ටිකක් වඩලා පස්සේ නිවන් මාර්ගයට පහිනකොට ඒ මොන මාර්ගයටද පහින්නේ? ආනාපාන සතිය සතර සතිපට්ඨානියම තියෙනවා. අරිහත්ත්වයට පත් වෙනකම් මාර්ගය ආනාපාන සතිය තිබෙන්නේ. නමුත් අද කියන්නේ ආනාපාන සතිය ටිකක් වඩලා ටික සමතේටපත් කරගත්තට පස්සේ විදර්ශනාවට හරවන්න කියලා වචනයක් කියනවා. ඒතර කොහොම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානිය තියෙනවා කියවනවා. සතර සතිපට්ඨානයේ ගමන් කරන කෙනෙක් ආයතනයක් ඒකෙන් අහක් කියලා විදර්ශනාවට හරවන්නේ මොකේද හරවන්නේ? සතර සතිපට්ඨානිය තමයි බුදු විම බුද්ධ භූමිය. කිසිම රැවටිල්ලකට අකු නොවි මානපාතික බලවේගයකට අකු නොවි පැහැදිලිව නිර්වෘල්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න නම් ඔහු සතර සතිපට්ඨානයේ හික්මෙන්ද කියලා බුදුන් වහන්සේ දේශනා කළා. එන ආනාපාන සතිය සතර සතිපට්ඨානියෙම යුද්ධන. ආනාපාන සතිය හැදි වෙන කෙනාට තව එකකට වහින්න එකක් හේතුවක් තියනවාද මගක් පිරවලද? යම් කෙනෙක් එහෙම කියනනම් ඒ කියන ආනාපාන සතිය වෙන එකක් විදිහට. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානිය තියෙනවනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරම. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය තියෙන බව මජ්ක්‍ධිම නිකායේ මුදවැර පැහැදිලිව සූත්‍රවල දේශනා කරනවා. එයා සතර සතිපට්ඨානිය ආර්යසාංගික මාර්ගය කියනවා නම් සතර සතිපට්ඨානිය වඩන්නේ ආර්යසාංගික මාර්ගය පූර්ණේ කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරන්නේ සත්පොච්චංග ධර්ම පූර්ණේ කරන්නේ. සත්පොච්චංග ධර්ම පූර්ණේ කරන්නේ විද්‍යා විමුක්ති ඵලයට පස්සේ. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා සතර සතිපට්ඨානය වැඩෙනකොට. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ යුද්ධන. ඔව් ගමන් කරන්නේ යන සාකල් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්න සත්පොච්චංග පූර්ණේ කිරීමේ එවන විද්‍යා විමුක්ති ඵලයට පත් වෙන මාර්ගය. නැත්නම් නිවන් මාර්ග. එහෙනම් ආනාපාන හතිය ටිකක් වඩලා පස්සේ විනයකට පරිවර්තනය කරනවා කියවනම් ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතියක් වෙන්නද? පැහැදිලිවම තේරෙන්න ඕනේ. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය වඩනවා නම් නිවන් දකින්න තව එකක් වඩන්න ඕනේ නැහැ. ඇයි හේතුව? බුදුරජාන් වහන්සේම දේශනා කරනවා ආනාපාන සතිය තුළ කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියන හතර සතිපට්ඨානය පූර්ණයි. සතර පරිවර්තනයේ වඩන කෙනෙකුට ඒ නිවන් මාර්ගමයි. යම් කෙනෙක් කියන ආනාපාන හතිය වඩලා නිකන් හිත සමත කරගෙන පස්සේ විදර්ශනාවට හරව නිකන් වඩන්න කියලා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය නොවෙන්න ඕනේ. ඒක වෙන එකක් වෙයි. ඒ පැටලුම ලියා ගන්න ඕනේ. ඒක ලියා ගත්තේ නැත්නම් කොහොමද අපි යථාර්ථයට එන්නේ? සතෝව අස්සසති සතෝ පස්ස සති කියන තැන ඉඳලා පස්සම් බයං කාය සංකාරං අස්ස සිද්ධාමිති දික්කති පස්සම් බයං කාය සංකාරං පස්ස සිද්ධාමිති දික්කති කියන දෙ දෙනකම් බුදුරන් වහන්සේ දේශනා කරන කායානුපස්සනාවටයි. ඔය ටිකේ කායානුපස්සනාව තියෙනවා. පීටි පරිසංවේදී අස්ස සිද්ධාමිති දික්කති පීටි පරිසංවේදී පස්ස සිද්ධාමිති දික්කති කියන දෙන ඉඳලා සංවේදී අසතිස්සාමිති වික්කති සුඛ පටිසංවේදී පස්සතිස්සාමිති වික්කති කියන දේ නිකන් වේදනානුපස්සනාවට අයිති. චිත්ත සංකාර පටිසංවේදී අසතිස්සාමිති වික්කති චිත්ත සංකාර පටිසංවේදී පස්සතිස්සාමිති වික්කති කියන දේ ඉඳලා විමෝචයන් චිත්තං අසතිස්සාමිති වික්කති විමෝචන සිත පස්සසිතාමිත සික්කටි කියන දෙන්නකන් හිතානුපස්සනාවයි. අනිච්චානුපස්සී අසසිතාමිත සික්කටි අනිච්චානුපස්සී පස්සසිතාමිත සික්කටි කියන දෙන්න ඉඳලා. පටිච්චසග්ගානුපස්සී අසසිතාමිත සික්කටි පටිච්චසග්ගානුපස්සී පස්සසිතාමිත සික්කටි කියන දෙන්නකන් ධම්මානුපස්සනාවයි. මේ ප්‍රමේයට මේ පටිච්ච සමුප්පය මේ ආනාපාන හති විස්තරේ කොටස් හතරටම බෙදලා පෙන්නනවා මෙන්න මේ ආකාරයෙන් ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයේ යුක්තයි කියලා විග්‍රහ කරලා තියෙනවා. අපි ඒ ක්‍රමයේ තෝරාගත්තොත්. ඒක නිවන් මාර්ග වෙන්නේ කොහොමද කියලා හරියට දැනගත්තොත්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ සතර සතිපට්ඨානයයි මේ වඩන්නේ කියලා. ඒ ආනාපාන සතියට අනුකූලව වැඩ කරන කෙනාට දැනගත්තේ. ඒක සමත භාවනාවක් කියලා එක එක අදහස් කරගත්තොත්. ඔය කියන සමත භාවනාවක සතර සතිපට්ඨානියම නැති වෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති භාවනාව ඒක විශේෂ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන් මාසක් උන්වහන්සේ වස් කාලේ ගත කරලා දානි ගේන භික්ෂුව හැරෙන්න අන් කිසිම කෙනෙක් මා හමු වෙන්න එන්න එපා. වගේ ප්‍රශ්න කරන්න ඉඳත් එපා. මේ කාලේ. මම විවේකසුවෙන් ගත කරනා මේ තුන් මාසෙ කියලා බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් වස් කාලේ එහෙම වෙන් වෙලා. ඒ වක්කාල අවසානයේදී විසුණු වහන්සේලාට කියනවා මානනි අන්‍ය පරිබ්‍රාජිකයෝ ඇහුවොත් ඒකොත් වස් කාලයේ බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා ඇහුවොත් ආනාපාන සති විහරණයේ වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්නේ. දැන් මේක වැදගත්. ඒක මොකද්ද කියලා ඇහුවොත් මෙහෙම කියන්න කියලා එකක් තියෙනකොට. තව එකක් ඒ කාලේ තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතිය විශේෂයක් තිබුණා පෙන්වන්නේ නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ. අරිය කියන්නේ බුදුරජාණන් වහන්සේ, බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ, තථාගත කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට හිමි විශේෂ විහරණයක් වෙන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන හතිය මොකක්ද ඇහුවොත්? අරිය විහාරයේ, බ්‍රහ්ම විහාරයේ, තථාගත විහාරයේ කියන කාරණා තුනකින් ඒක කියන්නේ. දැන් මෙතෙන්දී අපිට තේරෙනවා ලෝකයාගේ සම්බල ආනාපාන සතියක් ඉස්සරහ තිබුණා. ඒ කිවිච්ච ආනාපාන සතියයි බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතියයි දෙක. බුදුරජාණන් වහන්සේ වැළු යම් ආනාපාන සතියක් නම් ඒක තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් වඩනව ඇරෙන්නේ. තුන් ලෝකයේ කිසිම කාලයක ඒ මාර්ගයේ විද්‍යාමාන වෙන්නේ නැහැ කියන එක විග්‍රහ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති නම් ආනාපාන සති බුදුරන් වහන්සේ වැඩි ආනාපාන සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති එක හංගයක්වත් අන්නේ ශාසනයක විද්‍යාමාන වෙන්නේ නැහැ මේ ශාසනයේ බැහැර විද්‍යාමාන වෙන්නේ නැහැ කියන්නේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා බුදුරන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නිවන් මාර්ගය ඒක සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තයි අන්නේ ශාසනයක ඒ භාවනාව තියෙන්න බැහැ හැබැයි ආනාපාන හදි භාවනාව කියන උස්ම ගන්න අරින භාවනා ක්‍රමයක් ලෝකේ තිබුණා. ඒ තිබුණ එක ඉස්සර පටන්ම තිබුණා. හැබැයි ඒක නිවන් මාර්ග නෙවෙයි. අන්නේ යෝගීනත් ඒක වැඩිවා අදත් ඒක වඩනවා. ඉන්දියාවේ යෝගීන් අදත් ඒක වඩනවා. හැබැයි බුදුදාන වහන්සේගෙන් අහගත්ත ක්‍රමයක් නෙවෙයි. Hindu ධර්මයත් එක්ක සම්බන්ධ භාවනාවක් ඒක. ඒගොල්ලන්ගෙන් අහුවොත් එහෙම ඔය භාවනාව කාගෙන්ද ගත්තේ කොහෙද දෙන්නේ කිව්වොත් අපේ પરම්පරාවට අයිති එකක් කියනවා මිසක්. අපි ඔය බෞද්ධ ගෞතමයන් වහන්සේගෙන් උපුටාගත් එකක් කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. අදත් ඒක ඔප්පු වෙන කාරණේ. අංගුත්තර නිකායේ සීහ සූත්‍රය කියන සීහ සේනාධිපතිට කරපු සූත්‍ර දේශනා දේශනාව. දේශනා කරනවා. යමෙක් බවත් ගෞතමයන් වහන්සේට ආස්වාස වාදී කියලා කියනවා. කරුණු සහිතව කියන්නේ තවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ. එම උත්තම ආස්වාදයේ සඳහා දහම් දෙසන්නේ එයින් සවවලු හික්මවන්නේ යයි කියානම් මේ සත්‍ය කරුණයි වෙන කරුණකින් නෙමෙයි. ඔය සූත්‍රයේ පැහැදිලිව විදිහට දේශනා කරලා තියෙනවා. චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ. චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත කියන්නේ සෝවාන් මාර්ගයේ ඵලයේ, සබුදාගාමි මාර්ගයේ ඵලයේ අනාගාමි මාර්ගයේ ඵලයේ අරිහත් මාර්ගයේ ඵලයේ මෙන්න මේ කියන උත්තර ආස්වාදයෙන් ආස්වාද වුණා. දැන් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය කියන්නේ හුස්මද? සකුදාගාමි මාර්ගයේ සකුදාගාමි ඵලය කියන්නේ හුස්මද? නාහයෙන් උඩට පාතර ගන්න හුස්මද? අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය කියන්නේ උඩට පාතර ගන්න හුස්මද? අරිහත් මාර්ගයේ අරිහත් ඵලය කියන්නේ උඩට පාත් ගන්න හුස්මද? ගන්න අරින හුස්මද? එනවා වෙන දෙයක්. දැන් බුදුරයන් වහන්සේට ආස්වාස වාදී කියන ඔය ලෝකයා හුස්ම ගන්න එකෙන් කියලා හරියන්නේ නැහැ. ආස්වාස කරනවා කියන්නේ ලෝකයා හුස්ම ගන්නවා. ඒ වාදී බුදුරයන් වහන්සේ ආනාපාන සතිය කියලා දේශනා කරා කිව්වද? බුදුරයන් වහන්සේම දේශනා කරනවා යමෙක් මට ආස්වාස වාදී කියනනම් කරුණ සහිතව කියන්නේ. නිවැරදිව කියන්නේ. ධාතුන් මාර්ගඵල සංඛ්‍යාත උත්තමාස්වාසීන් ආස්වාසක වූයි. එම උත්තම ආස්වාදය සඳහා දහම් දෙසන්නේ එයින් සව්වනුව හික්මවන්නේය කියනම් මෙන්න මේ කර්ණේ ආස්වාසවාදී කියන්න පුළුවන්. වෙන කර්ණකින් නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියන්න පුළුවන් හුස්ම ගන්න එකෙන් අන්නේ. ඒ පැහැදිලි දැන් ඔක්කොම අපි දකින්න ඕනේ. නිවනට නොඒක ආකාර නම් තියෙනවා. නිබ්බාන කියලා කියනවා. නිර්වාණ කියලා අපි කියනවා. ඒ වගේම හේම කියලා කියනවා. අමත කියලාත් කියනවා. ප්‍රණීත කියලාත් කියනවා. එතකොට ඔය ආකාරයෙන් නොඑක් නොඑක් නම් වලින් විග්‍රහ කරනකොට ආස්වාස කියලා කියනවා කියලා දේශනා කරනවා. නිවරණ ආස්වාසය අනුනම. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආස්වාසය. නිවන ආස්වාස කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආස්වාස කරනවා නම් නිවන ආස්වාස කළා වෙනවා. ආර්යසායක මාර්ගයේ පූර්ණය කළා නම් ආස්වාදයේ පූර්ණ කළා වෙනවා. අස්සාස සූත්‍රය සහ පරම අස්සාස සූත්‍රය කියලා සූත්‍ර දෙකක් තියෙනවා අංගුත්තර නිකාය විග්‍රහ කරලා. ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයංගමේ අත්ංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණයේ සතුසේ දකීද එකල්ලි ආස්වාදයේ පූර්ණයි. මෙන්න බුදුරණාහි වෙනු ආස්වාද. හොඳට පපුව පෙරෙන බුලන් ගත්තොත් ආසස පුරුණ. බුදුරජාණන් වහන්සේගේ ආසස පුරනවා. මොනවාද ආසස කරන්න කිව්ව මොනවාද පස්සාස කරන්න. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනස්සාතික. ආනන්ද මේ සියලුම සංඛාර අනස්සාතිකයි. ආසස කරන්න එපා. ආසස කරන්න හරයක් ඒවැ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ආසාද කරන්න එපා කිව්වේ සංඛාර. සියලු සංකාර අනාස්වාසිකයි. ඒවා ආස්වාස කරන්න වගේ නෑ ඒවා නෙමෙයි. එහෙනම් මෙතන ආස්වාස ආස්වාස කියන වචනේ මේ හැමතැනකම වෙන්නේ. ත්‍රිපිටකේ හැමතැනකම වෙන්නන්නේ කුලක. හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ ආගමිනේ ආස්වාස කියන්නේ මොනවද? නිවන් මඟ ආස්වාස කරමින් නිවනේ ආස්වාසේ ලබන. ලෝක මාර්ගයේ පස්වාස කරමින් ලෝකයෙන් ඉක්ම යන. අනාර්ය මාර්ගයේ පස්සාස කරන්න ආර්ය මාර්ගයේ ආස්වාස කරන්න. මෙන්න මේ ආස්වාසයයි පස්සාසයයි කරගෙන යන කෙනා කවදා හරි ආර්ය මාර්ගයේ ආස්වාස කරලා ආස්වාස කරලා පූර්ණ විස්තර හරිහත්ය හම්බ වෙනවා. ඊළඟ ආස්වාස පූර්ණයි. පස්සාස කළ විදි ලෝකයක් ඇද්ද පස්සාස කරලා ඉඳලා ඉවරයි. ආස්වාස කරපු ආස්වාස කරලා ඉවර නම් තවත් ආස්වාස කරන දෙයක් නැත්නම්. පස්සාස කරපුවා පස්සාස කරලා ඉවර නම් තවත් පස්සාස කරන දෙයක් නැත්නම් ආස්වාස පස්සාස නිරෝධයි. ආස්වාද වස්තාවක නිරෝධනහන් උන්වහන්සේ අරිහත් ඵලෙ. මෙන්න බුදුරජාණන් වහන්සේ අපිට නිරෝධ කරන්න කිව්ව ආස්වාද පස්සා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද නිරෝධ කරන්නද? නාහයෙන් හුස්ම පොදා උඩට යන්නේ නැත්නම් පල්ලෙහාට යන්නේ නැත්නම් අපි හිතන ආසාස රසාව නිරෝධ කරලා. එහෙම එකක් තියෙනවා නැත්තේ නේ. හැබැයි ඒක ලෞකිකයි. ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට හේතු වෙන සතර දුකින් ඉක්මවන්න හේතු නොවන සමාධියක් තියෙනවා. අන්නේ සමාධිය එකෙන් හම්බෙනවා. ඉතින් ඒක සමාධියක් නෑ කියන්නේ නෑ. මේ ලෞකික වූ කෙලෙස්යිද වූ ආසාන පස්සාන දුරු කරන ක්‍රමයක් තියෙනවා. මුස්ම නවතින විදිහට. සාහ ඉවරලා ඉවරලා ගියාම නවතින අවස්ථාවක් තියෙනවා. චතුත්ථ ධානයේදී. අන්න එහෙම අවස්ථාවක ආසාන පස්සාන ඉවර වීමක් තියෙනවා. ඒක අන්නේ යෝගියුන් ලබනවා. හැබැයි ඒ தත්ත්වයටපත් වෙලා හෝ හිටියොත් ඒක සාන්තයි ප්‍රණීතයි කියලා හිටියොත් ඔහු පැවැත්මේම තිබෙන එක්තරා සාන්තව ප්‍රණීතව ස්වභාවයේදී අවස්ථාවක් චන්ද රාගයෙන් බැඳිලා. රූප රාගයෙන් බැඳිලා. ඒක අවුල උප්පත්තියක් තියෙන රූපාවචර ලෝකේ. ඔබ අපායන්නේ. දෙවිලොත් ඉක්ම වගේ බබලෝට යනවා. හැබැයි අවිද්‍යාව දුරු කරලා ගිය මාර්ගයක් නොවන නිසා ඒක පින ඒක පින්පලයක් නිසා. ඒ පුණ්‍යානි සංඛාරයේ කෙලවර වෙද්දී ගාට. ඔහු නැවත වාරයක් ඒකෙන් ගිලිහිලා ආයෙ මිනිස්සෙක් කියලා උපදිනවා. ඉතින් ඉතින් ආයෙ හැරයක් කරගන්න බැරි නම් කුර සිද්ධ වෙනවා. කරගත්ත පාප කර්මයන්ගේ මුල සමාගතත් වෙනවා. අලුත් තරමින් ඒක කරගෙන හුස්ම නවත්තන මට්ටමට වඩාගෙන හිටපු සමාධි වඩාගෙන හිටපු එක නම් මම දැන් ඊට පස්සේ සදාතම සතර පාය නිදහස් කියන මට්ටම කියන්නේ සෝවාන් බුද්ධිලාගේ මට්ටම කියන්නත් දක්ෂ නැහැ. ඒකක් ගන්න ප්‍රවෘත හොදාපන්න බුද්ධිලාට කියන්න පුළුවන්. මින් මතු කිසිම කලක මම සතර පාව උපදින මට හේතු නෑ. මම ඒකේ නිදහස් වෙනවා. නමුත් මේ ආස්වාද ප්‍රසආස කරන වාදයේ තුලින් ගිහිල්ලා චතුර්ථ අධ්‍යායයටපත් වුණා. ඕකට කියන්න පුළුවන් කමක් නෑ මම සතර පාවේ නිදහස් වෙනවා. මෙන්න මේක තමයි ලෞකික භාවනාවකේ තියෙන අනුහරවත් බව. ලෝකේ හැටියට හොඳයි කියලා සම්මතයි. පින් කියලා සම්මතයි. හැබැයි ඒක නිවන් මාර්ග නෙවෙයි. අද තරමේ සතර පහේ විනාශ කරන මට්ටමටවත් ආර්ය මාර්ගයේ වෙන්න නැහැ. හැබැයි මේ පණින් ඔහු ඒ ඒ ලැබුණු සමාධියෙන් නොපිරිහි කල්පය කරොත් ඒකාන්තයෙන් බබලෝ උපදිනවා. කල්ප ගානක් හරි ඉඳලා ජීවිතයට හප වෙනවා. එහෙනම් හරියක් නැහැ ඒක. මේක දකින්න ඕනේ. මේ දෙකම ළඟ ළඟ කාන්ත ප්‍රනීත ස්වභාවයන් ගෙනත් දෙන නිසා මේ පිළිබඳ තීක්ෂණ නුවණකින් විමසා හරියට ආර්ය මාර්ගය තෝරාගත්තේ නැති අය. හැවටෙන්න හේතු වෙනවා. ඒ ලැබෙන සමාධි ඵලයන් මුල් කරගෙන. එක එකනා දෙනවා අදහස් මම එයා හොවාන් වෙලා එයා සකෘදාගාමී වෙලා එයා අනාගාමී වෙලා ඒකයි මේ தත්තරපත් වෙලා ඉන්නේ මේ ආදී අදහස් දෙනවා. එතනින් මුලාවටපත් වෙන අපරාධී කාර්ය රාදවන ප්‍රමාද වෙලා ඉන්න නිවන් මාර්ගය යන්නේ නැතුව අර ලෝක මාර්ගයකම තියෙන රූපරාගික පැත්ත අල්ලගෙන ඔහු ඒක ඉඳලා මැරලා යනවා. ඔහුට සතර පාය නිදහසෙන්වත් හම්බුනේ නැහැ. ලැබිච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න හම්බුනේ නැහැ. මෙන්න මේ නිසා හොදීම තේරුම් අරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නම් එහෙම හතරමක් කරන එකක් නෙමෙයි. අරියත් ඵලයෙන් කෙලවර කරන එකක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සතිය ගරුයි. බැලෑරු. ඥානවන්තයින් විසිනු මේ කරන මිසක් මෝඩයාට ආනාපාන සතිය මම නොකියෙමි. මෝඩයාට ආනාපාන සතිය වඩන්න බැහැ. හැබැයි විසුද්ධි මාර්ගයේ නෙමෙයි පොතේ තමයි බුද්ධ භාවනාවක් ඇදෙන ආනාපාන සතිය විග්‍රහ කරලා තියෙන්නේ ওই ලෞකිකේ. ඒකේ පෙන්නනවා ආනාපාන සතිය මෝහ චරිතයන් සත්‍රාය වේකි. මෝරියට ආනාපාන සතිය සත්‍රායයි කියන එක වින්න. බුදුරන් වහන්සේ දේශනා කරනවා මෝහ චරිතයට ආනාපානයක් නොකිය. ඕටි ඒ කරන්නේ නැහැ කි. දැන් බුද්ධ භාෂිතයේදී පිටකේ තියෙනවා ආචාර්යවාදය විසුද්ධි මාර්ගයේ දැන් විසුද්ධි මාර්ගයේ තියෙන ආචාරවාදී කරගෙන ගන්නවා. ත්‍රිපිටකයේ තියෙන බුද්ධ භාෂේ තියන ගන්නවා. ඔය දෙකම තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ මාර්ගය වඩා ගන්න. ක්‍රම තියෙනවා. මේ ලෞකික ක්‍රම තුනලුත් යන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක හොඳයි කියන දෘෂ්ටියෙන් ඉවත් වෙන්න ඕන. එහෙම ඉවත් වෙලා යන්න ක්‍රමයක් තියෙනවා. අනුපූර ක්‍රමය. අනුපූර සමාධි ක්‍රමයකුත් තියෙනවා. එයා නෑ කියලා පෙන්වන්නේ නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන ආර්ය මාර්ගයේ අනුගමනය කරන බෞද්ධයින්ට සමාධියක් වැඩිවීමට ක්‍රම දෙකක්. එක ක්‍රමයක් තමයි ලෞකික කිසිම අරමුණක් අල්ලන්නේ නැතුව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ ඒ එන අරමුණෙහි චන්දරාගය දුරු කරගෙන යන ක්‍රමය. මෙතන වැටෙනවා සුද්ධ සමාධිය. මෙන්න මේක ආර්ය සමාධිය. යම් කෙනෙකුට ඒ විදිහට ඉන්න බැරි නම් සිතිවිලි ගලාගෙන එනවා. නෙවෙයි නෙවෙයි අදහස් චන්දරාගයේ පෙරෙන අදහස් වලටපත් වෙනවා නම් ඒකෙ නිදහසට බැරි. ඒ නිද චින්තනයන්ගේ නිදහස් වෙන්න බැරි නම් එයාට වෙන්නනවා. වීතරාගී, වීතදෝෂී, වීතමෝහී ආරමුණක් අරගෙන. ඊ ආරමුණේ යරි යරි දෙහි කරනවා. ඒ තුලින් ඔතේටපත් වෙන්න ක්‍රමෙකුත් තියෙනවා. ඔය ක්‍රම දෙකෙන් කෝකෙන් හරි ආර්යත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි ওই දෙකම අපි තේරුම් ගන්න ඕනේ. ওই දෙකම තේරුම් ගන්න නම් බෞද්ධයෙක් වීමට අවශ්‍ය කරන මූල ධර්මයමයි. සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ මූල ධර්මයේ මනසේ වටහාගෙන තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැති මට්ටමල හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත කෙනෙකුට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ කොයි ක්‍රමකින් හරි නිවන් දකින්න මඟ පාදා ගන්න. ආර්ය මාර්ගයේ වළං. ඔතන පිළිදම නැති කෙනෙක් ආර්ය මාර්ගයේ වඩනවා කිව්වොත් එයාට වඩන්න හේතු නැහැ. ආර්ය මාර්ගයේ වැඩිවීමට හිත පිහිටවා ගන්න ඕනේ. සියලුම සංඛාර අනිත්‍යයි කියලා දැනගෙන කැමැතිසේ නැහැ කියලා දැනගෙන කැමැතිසේ නැති එකක් පරිහරණය කරන්න ගියොත් අසහනයේ සුගරපත් වෙන්න වෙනවමයි කියලා තේරුම් අරගෙන. ඒ බඳු වැඩ පිළිලක් අසාරයි කියලා තේරුම් අරගෙන. ඒ අසාර වැඩිපුර තේරුම් ගත්තට පස්සේ ඔහුට එනවා මනා නුවණ. ආර්ය ඥානය පහළ වෙනවා. මේ මුළු ලෝකේ ඇහැට පේන, කනට ඇහෙන, දිවට දැනෙන, නාහයට දැනෙන, කයට දැනෙන, හිතට දැනෙන. යමක් ඇත්නම් අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්ම ඇරෙන්නේ. තව දැනතුම් දෙයක් හම්බ වෙන්නේ නැහැ. පංචකාමයයි යම් තැනක යම් කාම සම්පත්තියයි යමක් ඇද්ද අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් හැරෙන්න තව දෙයක් නම් ඒක ඇත්තේ නෑ. එහෙනම් ඒකක්වත් කැමැතිසියේ පවත්වන්න බෑ. ඒක පවත්තන්න ප්‍රියයි මනාපයි ගිහිලා ගියොත් කැමැතිසේ පවත්තන්න බැරි ධර්මතාවයකට උතුරු වෙනකොට උන්ට ඒකාන්තයේ ශෝකයෙන් අනුවේගෙන දුකටපත් වෙන්න වෙනවමයි. ඒ බඳු වැඩිදුරක් තුළ සාරාත්‍ය කරා ගෙනියන්නේ නැත්නම් අතරමං කරනවා නම් ඒක අසාරම. එහෙනම් මේ ලෝකේ සාරාත්‍යයක් නැහැ කියලා දැක්ක කෙනාට තීරණය කරපු කෙනාට. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවා සාරත්වයකුත් නැහැ කියලා තේරුම් ගත්තා නම් නිගමනය කළා නම් අවංකව. ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා සාරත්වයක් නැහැ කියලා තීරණය කළා නම් ඇසුරු කරන්න කිව්වොත් වෙන්නේ අසහනයේ දුකට පස්වීම වත් ඉන්ද්‍රිය දැක්කනම් තීරණය කරගත්තා නම්. ඒ හේතුවෙන් අසාර නම් මං ගන්න තීරණය මොකක්ද? තව දුරටත් ඒ පස්සේ යනවාද? ඒකද තීරණය. නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත් අනාත්ම වූ දේවත් එහෙනම් කැමැතිසේ නැති දුක් අසහන ගෙන දෙන හර හරයක් නැති දේවල් පස්සේ යනවද අත්හරිනවද? අන සමාගයේ මනසෙන් සමාගයේ ප්‍රශ්නේ තමන්ට පිළිතුරක් එනවා. මේ අනුගේ පිළිතුරක් නෙමෙයි. ප්‍රඥාවේ ඥානයෙන් දැකපු සාක්ෂියක් එනවා. මොකද්ද? කැමැතිසේ නැත්නම් දුක අසහනය ඇති කරනවා නම් ඒ කොච්චර ඇතුළත් හරයක් ලැබෙන්නේ නැත්නම් අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර මම ඒවයි මොනවද මොකක්ද ගන්න තීරණය. ඔන්න ඔය තීරණේ යම් කෙනෙකුට ආවනම් ඥානවන්ත තීරණයක් ආවා. දහම් තීරණේ ඔහුට ආවා. ඒ ඒ වස්තු ප්‍රියයි මනාපයි කියනා වූ යම් කිසි දෘෂ්ටි කෝණයකින් බැලුවා. චන්ද රාගයෙන් ඒකේ බැඳුනා. ඒකෙන් ගැලවෙන්න බැරි ඒකමයි කියලා දැකලා. ඒ ඒ තේකෙහි බැඳුනා වූ චන්ද රාගයේ අත්හැරිය යුතුයි, නොඇලිය යුතුයි, විදිය යුතුයි. ඒ චන්දරාගයේ මිදුණොත් ඒවා තියෙන සම්බන්ධයේ මිදුණා නම් නැවතත් ඇසකන දිවනාසේ ශාරීරියේ හටගන්න දෙවිච්ච හේතුව නැති වෙලා ගියා චන්දරාගයේ නැති වෙලා ගියා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන දෙවිච්ච ලෝකය හා සම්බන්ධ බැඳෙන්න දෙවිච්ච හේතු අත්හැරී කියන වෙලේ ගියා මිදී ගියා. අන්න එදෙන්නපත් වුණා නම් ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? නැවතත් කොහේවත් උපතක් හද ගැනීමට හේතු කාරක නැති වෙලා ගියා. එහෙම වුණා නම් ඒ තීරණය මොකද්ද? කිසිම දෙනකට සම්බන්ධය නැති වෙලා ගියා නම් ඔහු මේ ලෝකේ කිසි දෙනක භවයේ වශයෙන් ඇවිල්ලා නැහැ. ඔහු චන්දරාගයෙන් නිදහස් වුණා නම් ඔහු තණ්හාවෙන් නිදහස්. තණ්හා නිරෝධයි. නැගෙන්නේ නැහැ. තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් නිරෝධයි. ඔහු නිදහස් වුණා. අනේ මිදිච්ච පුද්ගලයා. අනේ නිවන් අවබෝධ කළ පුද්ගලයා. ඔන්න ඔය ධර්මය මුලින් හරියට තේරුම් ගත්තා නම් හරියට මොන විදිහේ කවුරු මොන විදිහෙන් කරුණු පෙන්වන්නට ආවද? ඔබ දෘෂ්ටියක පිහිටන්නේ නැත්නම් හේතු සාධක ඇතුවම කියන්න පුළුවන්. ඔබ මේ පෙන්වන කාරණේ මෙබඳු මුලාවෙන් ගත තීරණය. මේක එහාට කාරණයක් මේ තීරණයට ඉක්මවයන් තව ප්‍රයත්නවල හේතු කාරකයේ කාරණයක් පෙන්වන්න යමෙක් යනවා නම් මුලාවෙන් ගත තීරණයක යනවා මිසක් ප්‍රඥාවෙන් ගත තීරණයක්කින් යන්න පුළුවන් ක්‍රමයක් වෙන්නට පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මෙන්න මේක දැක නැතුව දැකගෙන අර කියනවා සෝවාන් ඵලයටපත් වුණා. ඒක ප්‍රඥා ගෝචර දහමක් මිස මේ ශාරීරියේ බරාදු වීමක්වත්, කුස්මාදු වීමක්වත්, එහෙම නැත්නම් අමුතු යාත්‍යයක වෙනසු වේද දැනීමක්වත් නෙමෙයි. ප්‍රඥා ගෝචරව ඔන්න ඔය ටික දැකගෙන චන්දරාගයේ නිදහස් වීම සිද්ධ වීමේ සෝවාන් වෙනවා. මෙන්න මේකට කියනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා. හැබැයි එතෙන්ටපත් වුණ කෙනා මේ ලෝකේ අසීමිතව තිබෙන බලාපොරොත්තු වලින් නිදහස් වෙච්ච කෙනෙක් වෙනවා. අසීමිත අසහනකාරී බලාපොරොත්තු හිතේ නැතුව ගියා නම් ඒ අසහනකාරී බලාපොරොත්තු නිසා යම් 10ක් දුකක් ඔහුට හටගෙන තිබුණා නම් ඔහු ඒ දුකේ නිදහස් බව ඔහුටම අත්දැකීමක් ලැබේ. යම් යම් දුකකින් තමා නිදහස් බව දැනගත්තට උද්දාමයේ ඉන්න කාරණයක් නැහැ. මොකක් නිසාද? නිදහස් බව දැනගත්තේ ඉදිරියට තියෙන ඉතිරිලා තිබුණ ටිකෙන් දැනගත්තා නම් ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ බැඳුලා නම් තමයි බැඳලා තියෙන්නේ චන්දරාගය. පැවැත්මක් අත්හැරී ගියාගේ සතුට වෙවි ඉන්න දෙයක් ඒකේ නෑ. ඒ මොහොතේ ඔහු කල්පනා කරනවා යම් තරමක් නිදහස් බව ලැබුවා නම් අත්හැරීමේම ලැබුණා. සම්පූර්ණ. නෑ දකින්නවා. එහෙනම් මට උද්දාම වෙන්න අවස්ථාවක් නෙවෙයි මේකේ. දැන් තියෙන්නේ ඉතිරි හරිය ගැන ලැජ්ජා වෙලා හිටන් ඉතිරි හරියත් හැකීමක් කරලා අත්හැර ගන්න මම මහන්සි වෙන්න ඕනේ. අන්න එතෙන්ට හිත පිහිදීම ආර්යයන්ට සිද්ධ වෙනවා. දැන් ආර්යයන්ට ලැබුණු ඵලයක් ගැන උද්දානයක් නැහැ කිවි ඕකයි. ඕකෙන් අහස් වෙච්ච යම්කිසි බුද්ධිලේ කොයි ධර්මයේ ඉතිේ වටහා ගත්තේ නැති කෙනෙකුට. ওই ලැබිච්ච අවස්ථාව දැකලා මහා උද්දානයක් හටගන්නවා. මම මෙහෙම තත්ත්වයකටපත් වෙලා ඉන්නේ. ඕක ලෝකයට හුවා දක්වන්න හරියට උත්සාහ කරනවා. ඒකේ කීර්තිය ප්‍රහංසාවක් ලබන්න උත්සාහ කරනවා. ලාභයක් ලබන්න උත්සාහ කරනවා. එනිසා ඔබට ඒකෙම දැනගන්න පුළුවන්. ඔහු අතරමං වෙලා බාහිර දෙයකට නිවන කියලා හැමතුමයි කියයින හිතාගෙන ඉන්නවා. නිවන් අවබෝධයේ ඉඳපු කෙනෙක් අන්තු මාත්‍රයකින්වත් අනුන්ගේ ලාභයක්, ඊර්ෂ්‍යා, ප්‍රශංසාවක් නැගා මොනම දෙයක් නැගාවත් ඒ જાතියේ දෙයකට දෞතික හේතුවකට ඒ ඵලයේ ගැන උද්දාම වෙන්නේ නැහැ. ඔහුට එවෙලෙම පේනවා. ඉතුරු හරිය සුද්ධ කරගත හැකි. මඩගොඩේ රැකිලා ඉන්න පුද්ගලයෙක් හැමදේම මඩ ගාගෙන ඇවිදින්න ඉන්නවා. පොඩ්ඩක් ඔය රිටිකල් ලකයි මොකක් හරි මඩ ටික හොදාගෙන යන පේන්නේ නැතුව ගියාද? ඉබර බැලුවම ගඳ ගහනවා. දැන් මං සුද්දා කියලා අනිකාරේ පෙන්නන්න යන ඉඩක් තියෙනවා. යන්තම් මේ මඩ හොදාගෙන මඩ ටික පිහලා ගන්න බෑ ඉතින් මං සුද්දා කියන්නේ. ඉන්න පේනවද මඩ කොච්චර තියෙනවද දැන් ඉතින්. බල බලපුවමත් මඩ ගන්න. එහෙනම් අනිකාරේ කීකේ සුද්දා කියලා කියන්නේ නේ මට තියෙන ඉතුරු ටික අයින් කරගන්න. ඔහොම විදහාර කියලා නාගන්න බලන්න. නාගෙනක් ඉබල බලනකොට තවත් ගඳ ගන්න. තලං කැල්ලක් හරි අතල එහෙම දාලා එන හරියට ඉදුරු ටිකක් අරගන්න බලන්න. මෙන්න මේ විදිහට අරගෙන අරගෙන ගියාට පස්සේ ඔබ අනික් අය දිහා බලන්න. අනේ මං අරගත්තා වගේ උඹලත් ඉක්මන් කරලා අරගනිලා කියන අදහසින් නිසා. මම මේ ගඳ අරගත්තා වගේ ගුණ අරගත්තා වගේ. උඹලත් ඉක්මන් කරලා ඒ ක්‍රමයේ අනුගමනය කළා මෙන්න ක්‍රමේ. අප්‍රමාද වේගය කරගනිලා කියන අදහස ඇරෙන්නේ. බලහල්ලක මගේ දැන් කොහොමද වගේ. උඹලම එහෙම උද්දානයක් එන්නේ නැහැ. සෑනුකම්පාව කියන්නේ ඒකයි. නේ ආර්ය මාර්ගයේ යන කෙනෙක් ආර්ය ඵලයක් ලැබුවා කියලා උද්දාමීටපත් වෙලා ලෝකයට පෙන්වු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් ඔහු ලබලා තියෙන ආර්ය ඵලයක් නෙමෙයි. පොතරහන් හැවටෙන්න. ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය මූල ධර්මයේ තේරුම් ගන්නකම් පුළුවන් කමක් නැහැ. ඔතෙන්ටපත් වෙන්න. ඉතින් මේකේ දැනගත යුතු විශේෂ දේවල් තියෙනවා. මොකද ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචන ඒ වගේම ඔය වචන සැට් එක ඔය වචන බෙල අබුද්ධෝත් පාද කාලේ වේදේ තිබුණා සත්ත බොජ්ජංග කියන වචන දෙක ඔය විදිහට වේදේ තිබුණා සතර බ්‍රහ්ම විහරණ නැමැති වචන දෙක ඔය විදිහට වේදේ තිබුණා ඔන්න ඔය වගේ මේ ආනාපානසති භාවනාව කියන දෙකේ වචන දෙක ওই විදිහට වේදේත් ගෙනාවා. වචන පෙළ තියෙද්දි ඒක ඇසුරු කරන අයට බුදුදහම හම්බුනේ නැත්තේ මොකද? වචන පෙළ කටපාඩම් කරගන්නත් පුළුවන්. ඒක වඩනවා කියලා වඩාගෙන යන්නත් පුළුවන්. වේදේ අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. එහෙනම් වචන පෙළ තිබුණාට අබුද්ධෝත්පාද කාලේ ඇයි නිවන් දකින්න බැරි වුනේ? ඔය වචන පෙළ ඔය විදිහටම තියෙද්දි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචන පෙළ තියෙන්නේ. සතර බොජ්ජංග කියනකොට ඒ වචන පෙළ එහෙම්මෝ තියෙන්නේ. සතර බ්‍රහ්ම කියන වචන පෙළ එහෙම්මෝ තියෙන්නේ. ඒකනේ කියන එක විස්තරිත එහෙම්මෝ කියන කොටක් තියෙන්නේ. ඇයි යට නිවන් ලැබුණේ? ඒ නිවන් හබලෝ. මේ වචනවල තියෙන ලෞකික අර්ථය සහ ලෝකෝත්තර අර්ථය. මෙන්න මේ නිසා තමයි වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාකාරයි එකක් ලෞකිකයි කෙලෙස් රහිතයි. සසර ගමනට සුගතියට හේතු වෙනවා. තව එකක් තියෙනවා අර්ථයක්. ඒක ලෝකෝත්තරයි නිවරණ හේතු වෙනවා. අන ලෝකෝත්තර වූ නිවර්ත හේතු වෙන අර්ථය තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ අර වචන පෙරටම දෙන්නේ. නව අර්ථකථනයක් දෙනවා. ලෝකෝත්තර අර්ථකථනය. ඔය හැම කර්මස්ථානයකම තියෙන ලෞකික වූ අර්ථකථනය. අබුද්ධෝත්පාද කාලේ වචන පෙරේනවා ලෞකික අර්ථකථනයත් එක්ක. ලෝතරා බුදු පියාණන් වහන්සේනවා පහළනාම ඔය වචන පෙරේට ඒ යට වෙලා ගිය යටපත්ච්ච ලෝකෝත්තර අර්ථකථනයෙන් යලිපතු කරලා දෙනවා. අන්නේ ලෝකෝත්තර අර්ථකථනයේ යථාභෝධයෙන් ලැබුගෙනා. දැන් හම් වෙනවා නිවන් මාර්ගය. ඔබට බෞද්ධයෙක් හැටියට නිවන් මාර්ග අනුගමනය කරන්න පුළුවන්. ආයි යටපත් වෙලා ගියේ වැහිලා ගිය කාලේ වචන පෙළ යනවා ලෞකික අර්ථකථනය. ලෝකෝත්තර අර්ථකථනය වැහිලා යනවා. ඒතර කියනවා සාසනය වැහුණා. යලි බුදුරෙක් ලෝකේ පහළ වෙනකන් ওই ලෝකෝත්තර අර්ථකථනය ලෝකෙට මතු කරලා දෙන්න බෑ. තාම ලෝකෝත්තර අර්ථකථනය නැති වෙලා නැහැ. ඒක තේරුම් ගන්න බෑ පොතේ විග්‍රහ කරලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි වෙලා තියෙන්නේ. ලෞකික අර්ථකථනය පටලවා ගත්තාම නිවන් මාර්ගක් නොවෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ ආනාපාන සතිය ටික දවසක් වඩලා හිත සමාධිගත වුණාම විදර්ශනාවට හරවන්න කියන්නේ උන්ට උකයි. එහෙනම් විලා තියෙන මොකද ආනාපාන සතිය ලෞකික අර්ථකථනය අදත් තියෙනවා. ලෝකෝත්තර අර්ථකථනය යටපත් වීගෙන යනවා. යටපත් වුණා නම් එහෙම. මතු ලෝත්‍රා බුදුන් වහන්සේ නමක් ලෝකේ පහළලා මතු කරලා දෙනකම් කිසිම ශාවකයෙකුට නැළි මතු කරන්න බෑ. ඒ නුවණ නැහැ. ඒක ਸਰවඥ බෝධයයි. මතු කරලා දුන්නට පස්සේ ඒ අදහස යම්තා පරම්පරාවෙන් ගේනවද ඒ තාකත් සාසු ගෝචරයි. යම් දාසක පරම්පරාවෙන් බිඳලා ගිහිල්ලා මොන හේතුවකින් හෝ නතර වුණොත් එහෙම ලෞකික අර්ථකථනය මිනිහට වැටහෙනවා. ලෝකෝත්තර අර්ථකථනය ආයෙ මතු කරගන්න බැරි නිසා නැවත බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකන් ලෝකෝත්තර අර්ථකථනය දෙන්න ක්‍රමයක් නැතිව. නැවත බුද්ධ ශාසනය පවතින කාලෙක ඒ වගේ අවස්ථාවකට පත් වෙලා ඇති නිසා අදත් මතු කරගන්න හේතු වාසනාව තියෙනවා. මේකෙන් අපි දැනගන්න ඕනේ ඔය කියන ලෝකෝත්තර අර්ථකථනය. මේ භාවනා තුන තියෙනවා ඒක ගන්න. ලෞකික අර්ථකථනය නිසා ආර්ය මාර්ගයේ වෙලිලා. ඒකයි කියන වෙනස. ඒ ලෞකික අර්ථකථනයෙන් ලෞකික වූ සමාධිය ලබන්න පුළුවන්. බැරි කමක් නැහැ. අපිට ඒකේ සමාධිය ලැබෙනවා කියලා පුද්ගලෙක් ඒක විශ්වාස කරලා කියන්නත් පුළුවන්. අපි ඒකෙන් මොකද නැහැ කියන ප්‍රතිඵල අපි ලබලා තියෙනවා කියන්නත් පුළුවන්. හැබැයි ලබලා තියෙන්නේ ලෞකික සමාධිය. ඇති වෙන වෙනස ඒකයි. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ. ත්‍රිපිටකයේ එක තැනක මේ ඔක්කොම මේ සඳහන් කරලා එකටම හදලා නැහැ. තැනින් තැන තියෙනවා මේ දහම අර්ථ ගන්න තැන. දැන් මේ අරඤ්‍යගත කියන වචනේ අදහස් දෙකක් තියෙනවා. ලෞකික අර්ථය මොකද්ද? මහා කැලෑවකට යන්නේ. අරඤ්‍යගත වුණා. මේක අර්ථය. ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ඒ කැරෑව තමයි තමන්ගේ හිත. හන කියන්නේ සතන. අරණ කියන්නේ ගැටෙන්නේ නැති දැන්. අරණ්‍ය ගත වෙනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා ලෞකික වශයෙන් අරණ්‍ය ගත වෙනවා මොකන්ද? ලෝකයේ සමාජයේ ප්‍රශ්න වලට වහුනහම ඒ වැඩ ගැටෙන්න වෙන හින්දා ඒයන් බීලා ඉන්න කැලේ දෙයක්. මිනිස්සු අන්තිමින් ඈත් වෙලා ඉන්නවා. ඒතර ගැටෙන්න හේතුනේ. මිනිස්සු ගැටෙන්නේ දේපල වලට, ඉලකඩම් වලට, යාන වාහන වලට, වස්තු සම්භාරයට මෙවට ගැටෙන්නේ. තරඟ කරන්නේ ඒවල. ඒතර ගැටෙන්න සිද්ධ වෙනවා. හැපෙන්න සිද්ධ වෙනවා. දූෂ්‍ය වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒකේ ආදීනව දැකලා එක්තරා කිරිසක් යනවා කැලෑවට. ඔක්කොම අත්හැරලා. අල කොළ මුල් පලා ඕවා කකා පොතු කකා එකම නැහැ කැලේ ජීවත් වෙනා මිනිස්සුන්ට දකින්න තිය ඇතර ගිහින්. මට දේවලක් නැහැ. ඊට කරනුත් නැහැ. ඒවල් දොරවලුත් නැහැ. අඹ දරුවොත් නැහැ. යාළුවෝ මිත්‍රයොත් නැහැ. ප්‍රශ්න එකක්වත් නැහැ ගැටේ. මම තනතිල්ලේ ඉන්නවා කියලා අනේ ලෞකික අදහසින් අරන් ගත වෙනවා. මෙහි කාර්යය. ආර්යෝ හේතු කියන්නේ නැතු. ඉන්න ඉන්න තැනම අරන් ගත වෙනවා. හතරකට තරඟකාරීත්වයට යන්නා වූ හිතක් ඇති මානසිකත්වයක් යම් කිසි ගොඩ නැගුණා. ඒ ගොඩ නැගෙන්නේ මොකද? නිත්‍යයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටිය මුල් කරගෙන. වටිනා දෙයක් මේ ලෝකේ තියෙනවා ඒකම අත්හැරලා බෑ. මම මේකේ චන්දරාගයෙන් බැඳිලා හැදිලා ඉන්න ඕනේ. ඒක මට වටිනවා. ඒක අනිකට ලේසියෙන් දෙන්නේ නැහැ මම කරයන් කරලා හරි ගහලා බැලලා හරි පොර කාලා හරි ඒක රැක ගන්නවා මගේ කරගන්න. මෙන්න මේ මම මගේ කියන දෘෂ්ටියට වැහපු පුද්ගලයා. ඕක රැක ගන්න. ඒක දෙන හැම විරුද්ධතාවයන් සමගම ගැටෙනවා සමන් කරනවා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුගත් පුද්ගලයා. මහා මහා මිලක් වැනි වටිනාකම හිතා හිතීමේ හරයක් නැති වේ නේද කියලා. යථා වෝදේ තුලින් මුලාව අත්හරිනකොට මහා වටිනාකම හිතා හිතුව මානසික අත්දැකීම නිදහස් වෙනවා. ඔය ඉන්නේ කෙතරම්ද? සමාජයේ ඇතුළේමයි. හැබැයි ඔහු ඊළඟ තියෙන වෙනසක් අනික් අයට වගේ. අනික් අයට මහා වටිනාකම් හිතා හිතන දේවල් වටන කිසිම හරයක් නැහැ. අනික අය පොර කකා දඟල දඟල බදා ගන්න හදන දේවල් මට නම් කිසිම ගන්න හරයක් මට ඕන හදා කරන්න දඟලන්න පොර ගන්න බරන් ගන්න කිසිම ඕනකමක් ඕන කෙනෙක් ඉන්නවනේ දඟල ගන්න ඉතකො මට වැඩක් නෑ ඕක දැන් එයාට සත්නා තියනද අන සරණක් නැති නිසා අරණ වුණා මෙන්න මේ தත්ත්වය ආර්ය විනය අරඤ්‍යගත භාවය කැලේ හින්ගෙන එක නෙමෙයි කැලේට යන විසුණු වහන්සේ නම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා හතරකින් අපවාදය. යතහාබෝධේ නැතිව කරුණු තේරුම් ගන්න බැරුව අරමුණක් එනකොට ඒක ඉවසා ගන්න බැරි පුද්ගලෙක්. ඒ අධෛර්යකම නිසා ඒ දින අනුපාලුව නිසා කැලේට ගිහින් බෙදෙන්න හදන. මේක අනුපාලුව. මේ ධර්මය අතුරු කරන කෙනාට එහෙම බෙදෙන්න කැලේට ඉඳලා බෙදෙන්න ඕන කමක්. ඒක දුර්වලකමක්. ඔය සමාජීය සේවාව සාහිත්‍යයක් අර ගොඩට වැඩෙන්නේ මොකද ඔබේ මනස දුර්වලයි දුර්වල මනසක් ඇත්තා ලෝකයේ ගැටුම් වලින් බේරෙන්න ගැලවෙන්නේ කරනවා මෙන්න මේ ලිංගීම ආර්යයන්ට ගැලපෙන්නේ නැති එක එහෙම කැලීට යනවා නම් ඒ ගැලපෙන්නේ නැහැ හතන් උල්ට බයි ඒ જાතිය වඩා හොයලා එහෙ බයි ඒකෙන් බේරෙන්න මගහැරලා යනවා මේක ගැලපෙන එකක් නෙමෙයි ඒ වගේම මනවදන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එනකොට සමාගයේ හිතන වදයක් වෙනවා. ඒ රාගයන්ගේ මුදව ගන්න බැරි දහස් වින්නද. ඒකෙන් බේරෙන්න කැලේට වෙලා ඉන්නවා. මේ හිත පාලනය කරගන්න බැරි අදස්සතාවය. යතහබෝධි අධිබුද්ධිරයාට අසාරස්ත්‍ය වැටුණා නම් ඔබට මනවලන දුක කොච්චර දැකත් ඒක ප්‍රශ්නයක්. ඔබට ඒකෙන් බැඳෙන්න හේතුනේ. ඒක ඔබට කැලේරින් ගල වේරින් දවස් දෙන්නේ. ඒ සමාධිය ඉදියේ. සමාජයේ හිටියත් ඔහු ඒවෙන් නිදහස්. මෙන්න මේකත් හැරියට යන එකේ තියෙන අනුපාතය. සමහර පුද්ගලයෙක් ඉන්නවා ලෝකයා ප්‍රහංසා කරනවා. සීලවන්තයි ගුණවන්තයි කියලා පිළිගන්නවා. ඔක්කොම අතන කැලෙන්නයි ඉන්නේ. ඒ වරාවෘතේ කැලෙන්නයි. මේක තමයි කපටිකමක් මේක තුන ගැලපෙන එක. ලෝකයා ප්‍රහංසා කරන එක ලබා ගන්න කැලෙන්නයි ඉන්නවනම් ඒකත් ගැලපෙන්නේ නැහැ. කටයුතු සියල්ල කරලා ඉවරලා බලන සමාපත්තියෙන් ඉඳගෙන හුදකලා විවේකී ස්ථානයක ඉන්නවා. ඒ අය තරන්නේ. මෙන්න මේක හොඳයි. ප්‍රාර්ථනා කළ යුතු නොච්චරයි. එනම් මේ ආර්ය මාර්ගයේ වඩන මූලික අවස්ථාවකදී අරඤ්‍ය කතෝ වාගේ දෙදී ආර්ය අරඤ්‍ය කතාව දකින්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ විගත මනාල වලින් මෙනෙහි කරනකොට තීරණේ ආවනම් ප්‍රඥානවන්ත තීරණේ ආවනම් අසාර දේ තුල හරයක් නැහැ කියලා. හරයක් නැති දේවල් පස්සේ මම මොනවද තරම් කරන්නේ. දැන් කොහේ තිබුණා මොකද නැතුවහම මොකද? මට ඔය හැකි වැඩක්. මේ ජීවිතයේ ගොඩනගාගෙන තියෙන්නේ හරයක් නැති ඒවා වටනවා කියලා හිතාගෙන ඒවා පරිහරණය කරන්න හදාගත්ත රාමුවක්. ඒ රාමුව තුල හදාගත්ත යථා මේ ගොඩ ගහගෙන මේ දගලයි තරම් කරන පොරකට. ජීවිතේ ගත කරන්න ඕවා එකක්වත් ඕනේ. කන්න ආහාරය කොහොම හරි හම්බ වෙනවා නම් හොඳටම ඇති. නොතේම ඉන්න දෙනක් තියෙනවා ඒ හොඳටම ඇති. එදා හැදුනොත් වේදක් තිබුණා නැති. ඉන්නද වස්ත්‍රයක් තිබුණා විවාහ ගන්න හේතුවක් නැති ගත්තේ ඒ හොඳටම ඇති. ওই විදිහට අපට කරගන්න දෙයක් නැහැ මේකක් තිබුණාම ඕක උදුරා ගන්න කෙනෙක් නැහැ. මේවා අතීතව ගොඩ ගහගෙන හරි වටිනා දේවල් ගොඩ ගහගත්තු පුද්ගලයෝ ඒවේ අතීත බලාපොරොත්තුකින් දැවි දැවි දැවි දැවි තරං කරගෙන පොරකකා දඟල දඟල වැඩකට නැති දුකක් විලේසි ළඟට අසහනයටපත් වෙවි ළඟට ඒ වැඩ කරන්නේ නැති හැටි මට ඕනෙම නැහැ. මොකද ඒ පස්සේ යන්නේ. තිබුණා තිබිච්චා නැත්නම් නැති වුණා. එමය මොකද? මට ඔන්නේ සිව් පහේට අයිතින මෙන්න මේ කියන දේ වෙනවනේ. ඒ ටික මට හොඳට වැටේ. ඒකට තරම් කරන්න දෙයක් නැහැ. ඒකෙන් තිබෙන්නේ නැහැ. එහෙනම් ඒ ටික ඒ ටික කියන්නේ හොඳට වැටේ. ඒක ලැබෙන හැටියට ගන්නවා මිසක් මට රහ බලන්න ගන්නවා. අසීමිත බල පුරවා ගන්න ගන්නවා. මට එහෙම ඕනකමුත් නෑ කියලා ගත්තා. ආහාරය යන වස්නයක් නේ. සීත උණ දුරු කරගන්න ලැජ්ජා ස්ථාන උවහ කරගන්න මට එද්දක් තිබුණාම ඇති කියලා මානසිකත්වයේ ගොඩනැගිච්ච කෙනාට. අසීමිත ඇඳුම් පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. මට ලෙඩක් හැදුනහම ගව පුත්‍රාවට දාපු අරළු මේකට පත්‍ය වෙනවා. එහෙනම් මට මේකට සතු වතුර ඕනේ නෑ. එදා මෙන්න උපවා. එහෙනම් මට හැදෙන දෙයකට කොත්තමල්ලි ටිකක් දීලා හොද කරගන්න පුළුවන් නම් මට නව ලෝකෙට යන්න ඕනේ නැහැ. මොකද මොනවා කරන්නේ? අසීමිත වය නිසා මල්ලි තියෙන නිසා මොකද කරන්නේ? බෙම්බි නිසාවක් හැදලා දුවනවා. ලොකු ඉස්තිරිදායක. හැදිලා තියෙන බෙම්බි නිසා. හැබැයි හොද කට්ටිය ඔය ඉන්නවා. බෙම්බි නිසා එකිනෙකට අදලා ඉඳන් ගන්නවා. ලොකුම දෙයකට මුල් කරනවා. ඉන්නේ මොකද වැඩ කරන්නේ? උඩ තියෙන බෙම්බි නිසා. හැබැයි අතෙන්ට ගියාම හොඳ සල්ලිකාරයෙක් දරා ගන්න පුළුවන් වුණා. ඔබ නිකම්ම හිඹිරිසාවක් නේ. ඒක අධි හිඹිරිසාවක් ඒක. ඒකට ප්‍රතිකාරනේ බොහෝ ලොකු දෙයක්. රුපියල් 50000ක් වියදම් කර තමයි මේ තරගෙන හිඹිරිසාව. දැන් මේ අසීමිත බලාපොරොත්තු ඇති පුද්ගලයාගේ ඒ වගේම ජීවත් වීමේ තියෙන මහා පුදුම ආශාවක් ඈතරකමක් තියෙන පුද්ගලයාගේ බන්ධනොට හැකියි. මොනවා හරි වෙලා කාලි වෙලා ඉඳන් අතර අතර පස්සේ මුද්‍රාවට හිටිනා පොට්ටක් කාරම. පපුවට දෙකම නාට්‍යෙන්දයි මම. දෙන උත්තරය. මේ ඉරමුල් ටික අතර ගියාම ඊළඟට හොඳ දෙනි. ඒ වුණාට ඒක කුංචි. මෙන්න මේ જાතියේ මේ ભેද වුණා. තමාගේ සීමාව දකින්නේ නැතුව අසීමිත බලාපොරොත්තු නිසා සුද්ධලේ අසීමිත විදිහට ඒකට වෙහෙසෙනවා. කුංචි නිරතර මහ මෙලකට තරම් වෙහෙසෙනවා. මේ පෘථග්ජන මානසිකත්වයක හැටි. ඉතින් මේ බඳු අවස්ථාවල් අපි දකින්න ඕනේ. දැකලා මේ අවස්ථාවලදී අපිට අවශ්‍ය දේ කරගන්න බලන්න ඕනේ ඒ සාසුදු දේ. ඒ නිසා කියන ගව මුද්‍රාවල දාපු අරලුවේ මම මේක හොඳ කරගන්න පුළුවන් නම් මට සතුටු මතුරු මේකට ඕනේ නැහැ. ඒකට වෙහෙසෙන්න ඕනේ නැහැ. අරක දේශයෙන් ගන්න ඕන හැබැයි ටිකක් අප්‍රිය ඇත්තටදී. ප්‍රියාප්‍රිය නෙවෙයි වේද වේද වේදනේ ඕනේ. මට ඒක හොඳටම ඇලියට ඇහෙන්න පුළුවන් කියලා. එයාට වේදට වෙහෙසින් ඇහැ ඊමට පස්සෙන්දක් පුළුවන්. ඛණ්ඩ ආහාරයක් ඉන්න තැනක් ලෙඩ වෙන්න අනික ලොකුවට ගයක් හදාගත්තා උණුදාර හදාගත්තා මේ බීජිට මහා විමානයක් හදාගත්තා කියන ඒක එයාගේ දැක ලෝක ආවර තියෙනවා මේ ආදි වශයෙන් මටත් එහෙම එකක් ඕනේ කියන එක ඒ මානසිකත්වයේ තියෙන සාමාන්‍ය ලෝකයාගේ ඇලුම් වල නෑ නෑ ඒතරෝ නැවට තෙමෙන්නේ නැතුව ඉඳ තියෙනවා මට හොඳට වැඩි ඒකට පොල්ලක් දුන්නා නේද මොනවා හරි තවන්නේ තෙමෙන්නේ නැතුව ඉඳියෝ ඒකේ මම ගන් ගෙයි ගන්න ප්‍රයෝජනෙ අන්න එහෙම සීමා සහිත වෙච්ච නිවපතේකට සීමා වෙච්ච ජීවිතයක් අර යථාභෝධිය ලැබුව කෙනාට ඇති වෙනා කැරේ හාමුදුර ගැලවිලා යනවා. ඒ යථාභෝධයේ ඉස්සලා තිබුණා වූ රාමු මේ යථාභෝධයේ පස්සේ වෙනස් වෙනවා. ඉදාන ගුණා රාමුව බවට පත් වෙනවා. විශාල ප්‍රදේශයක විද්‍යාවේ ජීවන රාමුව බුදු කියනවා. අර මහා රාමුව තුළ කෙලවරක් නැති ඇලීම් ගැටීම් මුලාලේ පිරිනවා. මානසික අසහනය පිරිනවා. දැන් මොහොම මේ බුද්ධි රාමුව තුළ ඉඳලා ජීවිතය ගත කරනවා. අර ඇලීම් ගැටීම් මුලාවීන් නිසා අඩගත 10 ඉඳහත් වෙනවා. ඔහුටම තේරෙනවා. හරයක් නැති ලෝකයක් අල්ලන්න ගිහිල්ලා මම මේ වගේ 1000කටපත් වුණා. දැන් මට සලනක් නැහැ. කාලකොල වෙනස බලන් කරන්න දෙයක් නැහැ. මේ ඉන්න තීර කාලේ මොනවද වෙහෙල ළඟලා. කොයි මොකද මැරලා ඇයි දන්නේ නැහැ. කොච්චර හිටියද නම් තව අවුරුදු 25 30ක් 40ක් කොල්ලන් මෙච්චර ජීවත් වෙයි. ඔය විහාර කරන්න යාක ඇත්තේ නැහැ. බැඳිලා හැදිලා ඉන්නේ යාළුකම් විතර කම්පවත් වෙන මොනවා එක බැඳිලා ඉන්නේ. ඔක්කොම తాවකාලික හිස් දේවල්. හරයකට කරන දේවල් නෙමෙයි. ඔය ආදි වශයෙන් දකින්න පටන් ගන්න පටන් ගන්න ඔබ අත්හැරීමේ චන්දරාගී තමයි වැඩි පොඩි අත්හැරි අත්හැරි යනවා වැඩි යනවා මිදි යනවා. මෙන්න මේ නිසා ඔබට ගහක මුල හා සමාන මානසිකත්වයක් උදා වෙනවා. දැන් රුකක් තියෙනවා නම් රුකේ අග පුංචි ගොඩකට ඉහට යනවා මෙහාට යනවා. අතෝ කැළඹෙනවා. යන්තා ගොඩක් වදින්න පොළ හෙල්ල එනවා. අතුල හෙල්ල එනවා. හැබැයි උඩ හෙල්ලුණාට ගහේ මුල හරි හෙල්ල එනවා. නෑ මුල කම්පා නෑ. මෙන්න මේ වගේ දුරු පැලීම් ගැටීම් මුලාවටපත් වෙන වර්ණ එනකොට නොයේ විවිධ අරමුණු වෙනකොට අභ්‍යන්තරයේ කම්පාවක් නැත්නම් ගහක මුලක් සමාන උපමාවෙන් පෙන්නලා දුන්නා. හෙල්ලෙන්නේ නෑ කම්පාවෙන්. යතින්ද කීලෝ පටවිසි දෝසියා චතුම්බි වාතේපි අසංවකම්පිය. ඉන්ද්‍ර කීලයට පොළවේ යත හිතවලා තියෙන ශක්තිමත් හිතවීම නිසා හතර දෙසින් එන්නා වූ වාතයෙන් කම්පා කරන්නේ නැතුව වාරු. සතුපවන් සත්පුරුෂයන් වදයි සත්පුරුෂයා මෙන්න මෙහෙම කියලා ශ්‍රී ලංකාවේ උපමාව දේශනා කරනවා. මෙන්න මේ වගේ උපමාව තමයි රුක්ක මූලගතව. සුක් මුල වාගේ. කම්පා නැති. සමාජය තුල ඉන්නවා හතරක් නැතුව කම්පාවක් නැතුව අනික තමයි ශුන්‍යාකාරයක් කරන්නේ. හිත ශුන්‍යාකාරයක් කරන්නේ. මේක ඇතුලේ වැඩක් නැතිව ගුරුව වගේ ඉන්නේ. මොනවද ඉගෙන ගන්න ඕන? පාසල් යන පටන් ගන්නත් දැන පටන්ම ඉගෙන ගන්න යා ගොඩයි. මේක ඇතුලේ දරා ගන්න ඕන. ආවල් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ආවල් විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ආවල් තාක්ෂණය ඉගෙන ගන්න ඕනේ. එතකොට අයිසරේ උනාට හරි මේ යනකොට සාහිත්‍යයක් අවශ්‍යයි. ක්‍රීඩා ඉගෙන ගන්න ඕනේ. මේ මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් පන්ති උදේ ඉඳන් රෑ වෙනකම් අවුරුදු 17ක් 20ක් ඉගෙන ඉඳන් ඔක්කොම කරලා බලන්න ගෙදරට ගියොත් එහෙම අන්තිම එක ගියොත් මොකද වෙන්නේ? ඔය බං බත් ටික. මම බත් ටික ඉගෙන ගත්තේ නැහැ. අත් ධම්මල ප්‍රඥාවක් නැහැ නේ බලන්න. කරගන්න ඉගෙන ගත්ත අවුරුදු 18 20 ඇතුලේ මොනවද? පාස් කරේ විශ්වවිද්‍යාලය ඔක්කොම කරගත්ත නැහැ. ඇතුලේ ගොඩාක් දරාගෙන. හැබැයි අවශ්‍ය දෙයක් තියෙනවා බත්හැලියක් වෙනවා. අනු ව්‍යාධුනේ කකා ඉඳලා ඉන්න ඔක්කොම කරේ ඉඳලා දැන් යාට කිසිම බත්හැලියක් යන්නේ මොකද කරන්නේ? සංගුණ ප්‍රඥාව කියලා කියන්නේ බත්හැලියට වතුර බලන්නේ. හාල් ටික දාලා ඉවරලා ඉන්න වතුර ටික දාලා ඇඟිල්ල දාලා බලනවා. අවශ්‍ය වතුර ප්‍රමාණය. මේ ඇඟිල්ලේ ඒර ප්‍රමාණය මේ කුරුක් දෙක ප්‍රමාණයෙන් තමයි වතුර මට්ටම ගන්න. ඒ නුවණක් නැහැ නේද? අදුතරයෙන් ඉස්ත්‍රියක දඟුල ප්‍රඥා තියනවා කියන්නේ. ඒ කියන්නේ ගෑනු කෙනෙකුට බත් හැඩියක් ගා ගන්න පුළුවන්. අන්න ඒකත් හැඩියයි නැදයි. ඊදින හැංගීම හද කරන්න පුළුවන්. අම්මා ගෙදර නැන්නා. උයාලා පියා දෙන්න කෙනෙක් නැන්නා. කඩේ ගිහලා පාන් කෑල්ලක් ගෙනල්ලා හරි කඩෙන් ක්‍රෝසියක් ගෙනල්ලා කාලා ඉන්නවා මිසක් නෑ නෑ ඒ දෙන්නම් හරියන්නේ නෑ 7000ක් අන්දලා තොර දෙන්න ඔයානේ කාරිය කිව්වම කරන්නේ දැන් ගංගුල ප්‍රඥා නැති නිසා පත් හැලිය ඔයා ගන්න දන්නේ දැන් ඒක ඕන හරිය ඇතුලේ නෑ ඇතුලේ මොනවද තියෙන්නේ වැඩකට නැති ගාලා පුරවන්නේ වත්තිකෝ යටි බහොත හදනවා හදයි හොත කන්නේ යකේ ලුණුත් නැහැ මිරිසුත් නැහැ එක රුවනුත් නැහැ. පදමක් නැහැ. වේදතරමක් නැහැ. දෙක වෙන එක පිළිවිලා අමු එක අමු. ඒ ටිකක් නැහැ. අවශ්‍ය දේ මේ බොහෝ සුළුවෙන් තේරුම් ගන්න පුළුවන් නුවණ තේරුම් ගන්න අත්‍යවශ්‍ය දේ පැත්තක. ඒක කරගෙනම නැහැ. එදිනදා ජීවිතය ගත කරනකොට අවශ්‍යම දේ ඉතින්. ඒ වුණාට බලපුවාම වැඩ කරන්නේ නැති જાතිය නම් ගොඩ දාලා හදාගත්තේ අහවල් විද්‍යාඥය අහවල් කාලේ මෙන්න මෙහෙම එකක් නිපදෙව්වා. ඕවා උරුවේ තියෙනවා. ඔය කටපාඩම් කරේ දිනෙයි වෙලාවයි නමයි ඔක්කොම කටපාඩම් කරලා ඔළුවම කරගන්න. ඕවැන් හදාගත්ත රාමුවක් තමයි මේ දැන් අපිට ලෝකේ තියෙන හිස් රාමුවක් හදලා තියෙන්නේ. කොහොමයි කමන්නේ වක්‍ර කරලා වක්‍ර කරලා ගා ඉගෙන ගැනීමෙන් අර විභාගෙට ලියනකොට ලියන්න බැරි තත්ත්වයට පත් වෙනකන් දෙනවා. ඒ තරගෙදි මොකද වැඩි වුණොත් එහෙම රස්සාවල් දෙන විදිහකුත් නැහැ කරන්න විදිහකුත් නැහැ. මොනවා හරි කල් ගැට ගහලා ගැට ගහලා එවනවා. එහෙනම් මෙන්න මේ තියෙන දේශනා ප්‍රශ්නය. ඕකත් ඉගෙන ගනි මේකත් ඉගෙන ගනි. අන්තිමට උදයන් රැයනකම් ඒ වෙලේ ඉලේශලා විදිහට වැඩක් නැතිව දරාගෙන තමයි අර විභාගේ ප්‍රශ්න පත්‍රයේත් ලියන්න යන ඕකට තමයි ක්‍රමය හදන්නේ. වැදගත්කම කොච්චර තියනවද නොන පරීක්ෂක කෙනෙක් දාන වත්හැලියක් පොඩ්ඩක් වෙලා ඉන්න වෙන්න පම්පාන විභාගේ. හැබැයි ඒක ඉගෙන ගත්තා නම් එහෙම කෙස්වහල්ල වේරාගෙන ඉන්න පුළුවන් මිනිහෙක් එක්කලා ගිය දාන ගෑණියෙක්. හරි සන්තෝෂයෙන් කතා කරලා කියනවා ඔයා වෙන්නේ වනම් අද හරි තහයි. ඔය වශයෙන් තහගෙන සන්තෝෂයෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒකාන්තයෙන් පස්සේ හේතු විවාහ ජීවිතය ඒකට තියෙනවා. ඇයිද තියෙනවා. නමුත් ඡන්දයටම තියෙනවා. සම්පූර්ණ මුළු විවාහ ජීවිතේම කඩාකප්පලෙන් දෙයක් වෙනවා ඔය පොඩි. හිත බෑරෙන්න පළවෙනි ප්‍රශ්නේ තෝතනින් එන්නේ. සාමාන්‍ය ලෝකේ කවුරුත් කැමති නැහැ. තමන් කරපු දෙයක් හොඳ නෑ කියලා අහගන්න. මත කරලා වැඩ කළා දාලියම කරු වෙලා ඉවර පස්සේ මේ කන්න පුරා දැමු. පොළු වලියට කන්න බලහ මේක ඇති කිව්වොත් එහෙම මොකක් වෙයි? කීය 10 කින් ඉඳලා නහා තවන්න අමාරුවක් කියලා. එවලේ පටන් කොගිනා වගේ පලිය ගන්න. ඒක ටිකක් මොකද වෙලා වෙන අන්තනේ පැතර කියනවා. දැන් ඉඳේට බලමු පෞ ජීවිතේ විනාශේ. ඉතින්ද අපි ජීවිතේ ගත කරනකොට පවා අත්‍යවශ්‍ය දේවක් බව තේරෙන හරියවත් අපිට අද දැනගත උගත්ු නැහැ මෙන්න මේ ටිකයි උගන්වන්න ඕනේ මෙන්න මේ ටිකයි දැනුවත් වෙන්න ඕනේ මොනවා ගැනද දන්නේ ඉංජිනේරු විද්‍යාව පරතරට ඉගෙනගෙන ඔන්න ගල්වැටි කාලේ හැන්දයි ආයෙදි බෙදහක වාස් පොයි තාක්ෂණයේ තියෙනවා මේසන් හැන්දාගෙන දිලා කිව්ව පුළුවන් ගල්ගෙඩියට ගල්ගෙඩියක් තියාගන්නත් එයා දන්නේ නැහැ අත්‍යවශ්‍ය දෙයක් මේසයක් නැහැ කුසලක් නැහැ ඔය බඩ ටික තියෙනවා හදහක් පොඩි මේසයක් ඉඳ ගම. හදයිද වාස්තු විද්‍යාව ඉහෙලම විශේෂලා නැහැ කියන්නේ. අන්න ප්‍රායෝගික අධ්‍යාපනයේ දීපස්සේ හැකියාවන් ඉගෙන ගන්න. ඔබට රසාවක් නැත්නම් ජීවත් වෙන්න කම. ඒ කියන්නේ අධ්‍යාපනයේ දෙයක් තියෙනවා දැනගතේ ජීවත් වීම. නමුත් අර අපි හදලා තියෙන මහා රාමුව තුල ඒ හරවක් හරි අයින් කරලා දාලා නිසරු හරියක් ඔළුවට දාලා මෙන්න මේ නිසා ශුන්‍යාකාරයක් වෙන්න ඕන එක ශුන්‍යාකාරයක් කරගන්න බැරි වුණා. එහෙනම් ශුන්‍යාකාරයක් කරගන්න පුළුවන් පළපුරුද්ද තියෙනවා. අවුදියෙන් හිතේ තියාගෙන ඉන්න ඕන එකක් නෑ පුරුදු වෙච්ච එකක්. හොඳට වේදනාවට දාන්න. හැබැයි හිත හිස් කරලා ඉන්න පුළුවන් අපූර්ව. ඒ විලාවට ඒක මතු වෙලා යනවා. ලස්සනට කරලා. වලු වල හොඳට දාන්න. පතකේ තියාගෙන හිතේ ඉඳලා ඉන්න කෑලි එකක් වශයෙන් දෙන්නේ. වැඩිට වැස්සට පස්සේ ලස්සට වැඩිට කරනවා. නිදහස් වෙච්ච වෙලාවට හිත ශුන්‍යාකාරය. අත්‍යවශ්‍ය ටිකක් ඉගෙන ගත්තා. ලෝකේ ඕන හරියට ඔබ ළඟ තියෙනවා. වැඩක් නැති හරයක් නැති පුහු වේවා එකක්වත් ඇතුලේ නැහැ. ඒවා ඉදි කරලා. ඒවා හිස් කරලා. මෙන්න ආරණ්‍ය රුක්මුල් ශුන්‍යාකාර කියන මේ මානසිකත්වයේ ගොඩ නැගෙන්න ඕනේ. යම් කෙනෙකුට මේ ආර්ය භාවනාවට ප්‍රබල වෙන්න ඉච්ඡෙල්ලාම කළ යුතු හරියි. මෙන්න මේකට කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා හැබැයි අවතන ඉන්න බුද්ධිලා තව එකක් අයින් කරගන්න මොකද්ද මම දන්නවයි කියන මාන්නේ අයින් කරගන්න මම ලොකුයි මම කුලවතී මම ධනවතී මම නැනවතී ඔය જાතිය මාන්නේ තියාගත්ත බුද්ධිලා හැම වෙලේම පාරව ගන්න ඔය ලෝකයා කවදාවත් කැමති නෑ අනිකේ ගුණස් කරලා තියන්නේ. ඒකට තමයි මාර්ගය. තමන් උසස් කිරීම සහ අනිකා පහත් කිරීම මාරපාක්ෂි ගමන්නා වූ දසමාර්ථේ දායොත් එක. යන ලෝක සත්‍යය මාරපාක්ෂික වෙන්නේ බුද්ධජන ලෝක සත්‍යය. කිසි දවසක කැමති නෑ මට වඩා අනිකා උසස් කියලා. ඒක බැරිම වුණොත් සම වෙන්න කැමති. නැත්නම් පහත් කරන්න කැමති. මේක තමයි ලෝකයාගේ තත්ත්වය. මෙන්න මේ මානසිකත්වයේ නිසාම ලෝකයාට සිද්ධ වෙනවා. ලෝකයා සමග එකතු වෙලා ඉන්නකොට විශාල විදිහේ ගැටුමකට මුහුණ දෙනවා. ඒ වගේම අනුන්ගෙන් ලබන නිନ୍ଦා අපහාසයන් අවමානයන්ට ගොදුරු වෙන්න. ලොකු වෙන්න ගිය ගාන හම්බෙන්නේ පුංචි දරුවා. මොකද ඒකට දැනක් දෙන්න කැමති නැති නිසා. බලහන් කතා කර කහවලේ නාලා වගේ කතා. අපි දන්නේ නැතුව මේ හැටි પરම්පරාවෙන් දන්නේ. ඒතර පටන්ගෙන අපහාස කරන ඔය પરම්පරාවට. බලාවගේ නෙමෙයි. ආහාර සූත්‍රය. අපි නෑ යන්නේ අහෝ එක එක කතාවට. ගස්සල කියලා යන්න පුළුවන්. අනිකව බෙද කරන්නේ. භාවනා බලන්න. පරම්පරාවේ අපි දන්නේ ඔතන පටන් ගෙනව නින්දා කරනවා. ඔව් අපොච්චි ඔයාලා හොඳ සුද්ධ කෙනෙක් කියලා. ඔයාලා ගරුකලෙත් එක්ක එහෙම කියන සමාජයක් නේ. හොයන්නේ වැරදීම. හැමදේම පහත් කරන්න ඔය බලන්න. මෙන්න මෙහෙම දැනගෙන උසස් තාත්තේ බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු ඉන්න තාකාලෝ දැවිදේනා දැවිද වෙනවා. මෙන්න මේ නිසා යාර සිද්ධ වෙනවා. ඉහළම තියෙන අංකයෙන් පල්ලෙහාටම වහින්න. ඉහළම අංකය මොකද්ද මාන. මානෙන් තමන් අංකයෙන් ඉහළට වහින්න. මම පළවෙනි පිළි. අනිකයි දෙවෙනි තුන්වෙනි පිළි. අන්න මානෙ උච්ච උච්ච මානෙ දරා ගන්න. උච්ච අංකේ දරා ගන්න. මෙන්න මේ අංක ඔක්කොම අත්හැරලා හිටන් මට ඒවත් මානයක් ඕනේ නැහැ කවුරු කියන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ලෝකේ මොනවද ලබාගෙන උද්දාම වෙන්නේ? මම කවුරු වෙනවා කියන්නේ? කවුරු වෙලා හිටියා කියන්නේ. මොකද හරියන්නේ නැහැ මොඩියන්ගේ තියෙන අදහස උද්දානයක් නිසා. ඔය හැම තත්ත්ව දානාන්තයක්ම අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මට ඔගේ උද්දාමි දෙකක්වත් නැහැ. ඉහිලපු යාවරි දැන් තියෙනේ මේ හරි මතු බලාපොරොත්තු වෙන දෙයක් හරි උද්දාමයේ දෙයක්. ඔව් අංකයෙන් පල්ලෙහාට වැහලා ඔහු ඉන්නවා පල්ලංකේ. මෙන්න නිසීදති පල්ලංක. මේකට මේ කවුල් දෙක වකුගලා තියාගත්තාම නිවන් දකින්න. ඒකේ තියෙන සාස්ත්‍රය මොකක්ද? කකුල පිට කකුල පටලවා ගත්තාම නිවන් දකින්න පුළුවන්. එහෙමත් තියෙනවා නේද? අර හිඩවුඩි ඉඳලා කර්ණම් ගහදින් නිවන් දැකේ කියන්නේ. එරිමිය පුතාගෙන නිවන් දැක්ක. ඔය සක්මන් කරනවා නිවන් දැක්ක බෑ ඕන තරම් ගියා තියෙන්නේ. ගමයි යනකොට මරණ මොහොතේ කොටියක් එක පැත්තක් කොටියක් අදින්න නිවන් දැකුවා ඉන්නේ. අල්ලන් කියන්නේ මොකේද කවුද අනවත් කොටියක්. අනිපැත්තෙන් අනික අය සාධාරණේ බණ කිය කිය උන්වහන්සේ අරිහත් ඊට පස්සේ පිරුණා කාලා ඉතින් ඉතින් නැරෙන්න ඉතින් අල්ලක වදින එකක් තිබුණා හැබැයි උන්වහන්සේ නම් එකක් තිබුණා පල්ලංගේ තිබුණා උන්වහන්සේ නම් කිසිම දුක්කමක් තිබුණේ උච්ච අංකේ මාන්නේ බින්දුර වසලා තිබුණේ පල්ලංගේ කිදී අන්න නිසීදති පල්ලංකම් කියන එකේ හිටු ආර්ය මාර්ගය නිවන් දකින්න ඕනේ කෙනෙක් ඉන්නා නම් සුවචෝචස මුළු අනතිමානි අන්න අති අතිමානින් දොන් දෙන්න ගානේ මල්ලන්නේ. මෙන්න මෙතනපත් වෙන්නේ. ලෝකයාගේ මල්ලංකේ තමයි එරෙන්නිය ප්‍රධානම බිම ඉඳගන්නේ. ඒක තමයි ලෞකික අදහස. ආර්යයන්ගේ මල්ලංකේ මාන්නකාර වූ මාන්නේ සම්පූර්ණ අත්හැරලා ඉඳන් නියතමානී බවටපත් වෙන්නේ. නිවන් දකින්න නම් නියතමානී වෙන්නම ඕනේ. නැත්නම් මනස දුෂය තාවිවත් අරගන්නද. මේ සමාජය තුළ අනුගෙන් බැනුම් අහන්න නැතුව අනුගෙන් නිඳා ලබන්න තු ඉඳනවා. තමා තුළ තියෙන විශාල නිහතමානී බව. නිහතමානී බුද්ධිලා දැකලා පස්සේ ඕන සමාජයක ඔබ අමුතු කැපී පෙනීමකට යන්නේ නැහැ. ඔබ ඇකිලෙන්නේ නැහැ. ඔබට හීනමානයකුත් නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය දේ ලස්සනට කරනවා. එයින් එහාට සම්බන්ධයක් ලෝකම් බලාපොරොත්තුලක් නැහැ. යක දැකගෙන අමුතු කියන්නේ. බලන්න සත්‍ය කොහොමද ඉබලා. නෑ මනසට වැඩ පිළිවෙල. කිසිම ලොකුකමක් නැහැ අතගහලා තියෙන වැඩේට. අන්න මිනිස්සු. ඒකට කැමති. උඩඟු වෙනවට කැමති නෑ. අර ජාම් නිහතමානී බවට කැමති. මෙන්න මෙතන තමයි අකම්පිය භාවයටපත් වෙන මරු කලේ. ඊට අපි කරගන්නේ අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාරගත කියන මේ ක්‍රමයේ මනස ගොඩනගාගන්න. අර මාන්නේ අත්හැරලා නිහතමානී බවට පත් වෙලා ඉන්නකොට මෙන්න මේ පුද්ගලයාගේ තියෙන මොකද්ද? ඕ වචනයක න ආභුජිත්වා. ආභුජ යටි කියන්නේ බුදිලදී ඔන්න ඕකයි. ඕ වචනය කරන්නේ ඔන්න ඔය ටිකයි. මනසින් කයින් කරන ක්‍රියාකලාපේ නිහතමානී විදිහට ඇලීම් ගැටීම් නැති විදිහට ඔන්න ඔය බුද්ධ ධර්මයේ සිටු වචනය කරමින් ඉන්න කෙනා. උජුං කායං පනිදාය. කායජිතු කාවිතපත් වෙන්න ඕනේ. යෝගයේ තියෙන ලෞකික අර්ථයක් පොළු වැට වෙලි ගෙලින් තියාගෙන ඉඳගෙන. කයෙන් දුකරගෙන. ආර්යයන්ගේ අර්ථයක් තියෙනවා. අවංක ක්‍රියාකලාපයක් ඇති කරගෙන. කාය යුතුකා කියලා නැ කියන්නේ. කාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කියන මේ පාපයන්ට සම්බන්ධ වංග ගති නැති. ඒවෙන් වෙන්ුණා වූ කායික වන්නා වූ ත්‍රිවිධ ක්‍රියාකාරීත්වයක් ඇති. අවංග ක්‍රියාකලාපයක් ඇත්තටපත් වුණාම කියනවා උජුම් කායන් වුණා. අන්න පිටන තේ. ඔහුගේ ක්‍රියාකලාපයේ අවංකත්වයේ පිටව ගන්න ඕන. පරිමුඛං සතින් උපතපෙත්වා. අන්න පෙරටු කරගෙන අර්ථයක් තියෙන ලෞකික අර්ථයක. පරිමුඛං සතිය කියන්නේ මොකද්ද? අපේ මූඛයේවත් මූලය මොකද්ද නිවන? නිවන පෙරටු කරලා හිටන් අන්නේ මේ හිත පිහිටව ගන්න. අතහැරීමේ චන්දරාගයන්ගේ මුලාසහගත බැඳුණු චන්දරාගයේ අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර මට තව හිත පිහිටවන්න දෙයක් නෑ කියනා වූ දෘෂ්ටිය ඉදු කර ගන්න. මෙන්න මෙතෙන්ට වත්නාව කියනවා පනිදාය පරිමුඛං සතිය උපස්සකේත්වා. මෙන්න මෙතෙන්ට ආපු කෙනා දන්නවා මොනවද දැන් අතුරු කරන්න ඕනේ. සතිය පෙරට කරගෙන මොනවද දකින්නේ? යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් නිවන හේතුකාරක වෙනවද? ඒක ප්‍රණීතතා. ඔබ තේරුම් ගන්න. ජීවත් වීම සඳහා ඉදින්දා ජීවිතයේ යමක් අවශ්‍යද ඒක මධ්‍යම ධර්ම. අවශ්‍යතාවයට පමණක් කරනවා. අධික උත්සාහයක් පස්සේ යන්නේ නැහැ. අවශ්‍ය මට්ටමට ඒක කරනවා. දසකුසල යන යමක් ඇද හීන ධර්ම. මෙන්න මේ ටික පහ කරන්න ඇතියේ. එහෙනම් මගේ ජීවිතය හැදිලා තියෙන්නේ ජීවිතය ගෙන යන්නේ ඔන්න ඔය කාරණා තුන තුල ක්‍රියාත්මක වීමෙන්. එහෙනම් මෙතනින් මම අත්හැරිය යුතු කොටසක් තියෙනවා. ඔය ක්‍රියාවලියේ එක්තරා අවස්ථාවකදී මගේ හිතවිලි ක්‍රියාවතක්. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීච්ඡාචාර උච්චාර මුල් කරගෙන නැගින්න පුළුවන්. බොරු කේනම් පරසවචන පලාව මුල් කරගෙන නැගින්න පුළුවන්. ලෝභ තරහ මෝඩ මුල් කරගෙන නැගින්න පුළුවන්. දසක්ෂණය මුල් කරගෙන හිතවිල්ලා ක්‍රියාවක් කතාවක් මාතුල නැගෙන වැඩපිළිවෙලක් තිබුණනම් මෙන්න පස්සාත කලේ සුදහා. ඒ ඉනේන ධර්මංගය පහ කරනවා. පස්සාත කරනවා. එහෙනම් මොනවද ආස්වාද කරන්නේ? රාගක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන නිවන් මාර්ගයේ හේතු වෙන යම් දෙයක් ඉතින් කයින් වදනේ කරේ එකක් අවුනාද ලැබුණා. ඒකම වැතුරු කරේ ඉඳලා ආස්වාද කරේ ඉඳලා. සතියෙන් තෝරා ගන්නව නොවේදී. තෝරාගෙන හිත හිතා ඉන්නවා නෙවෙයි. දැන් ක්‍රියාවක් නගන්න. අන්න සතර සතිපට්ඨානයේ ක්‍රියාත්මක වෙන දැන් දැන් කායික ක්‍රියාවලිය හැදගස්සා ගන්න එක මුලදිම දැනගිනේ වෙලේලා. පටන් ගන්න තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න සතෝ අස්ස සති. සතෝ පස්ස සති. සිහියෙන් ඇතුළු කරනවා සිහියෙන් පහ කරනවා. සිහියෙන් ඇතුළු කරනවා ආර්ය අර්ථ. සිහියෙන් හුස්ම ගන්නවා ලෞකික අර්ථ. පහ කර කියනවා දස අපකල තේරුම් අරගෙන මනසේ තේරුම් අරගෙන සිහියෙන් යුක්තව පහ කර දවනවා අනාර්ය දහම් වන දස අපකල. ලෞකික අර්ථේ සිහිය උත්සවහ කරනවා. ලෝකෝත්තර අර්ථේ සිහියෙන් දස කුසල් පහ කරනවා. ආර්ය මාර්ගයේ හේතු වෙන දස කුසල් ඇතුළු කරමින් ආර්ය මාර්ගයේ විරුද්ධ වෙන දස කුසල් පහ කරමින් සතියෙන් යුක්තව මෙන්න මේක තේරුම් ගන්න මනා සිහියෙන් ඉඳ පටන් ගන්නවා. සතිපට්ඨානේ ආරම්භය උද. දැන් මෙහෙම වුණාම එක දෙයක් වෙනවා. මොකද වෙන්නේ? අපි මේ ප්‍රගුණ කරගෙන ආපු කතාව. ආර්ය කතාව නෙමෙයි. දැන් මේ අලුතෙන් බහැරන්නේ ආරම්භයේ බහැරගන්න කතාව මේ තියෙන ආර්ය කතාවට බහැරගන්න. මෙච්චර කාල අනාර්ය ගති ලක්ෂණ අතු ආපු නිසා අපි හුරු කරගත්ත පුරුදු කරගත්ත කාගේ ගති, ද්වේෂ ගති, මෝහ ගති හරියට තියෙනවා. ඒ හුරු පුරුදු කරගත්ත ගති ලක්ෂණ නිරන්තරයෙන් අපි යන ක්‍රියාත්මක වෙනවා. හරි අමාරුයි ඒ මිදෙන්න. මොකද හේතුව වෙන්නේ? දුක්චරිත මුල් කරගත්ත, පාපේ මුල් කරගත්ත, ඒවෙන් ආස්වාද ලැබපු. එබඳු ගති ලක්ෂණ අපි මුල් කරගත්ත නිසා. එබඳු පාප විඥානයට ආහාර දීලා දීලා. පාප විඥාන ගොඩනගාගෙන. අර පවත්තර විදම් බිකවේ චිත්තංගෝ චිත්ත ප්‍රවාසාවතේට කියන්නේ නැතුව ආගන්තුකේන උපකිලිච්චේන උපකිලිච්ඡන් කියන්නේ. ආගන්තුකව උපකිලිච්ඡන් කීටි කරගත්ත මානසිකත්වය තව තියෙනවා. දැන් කීටි කරගත්තාම ලැබිලා තියෙන්නේ මොනවද? පාවනහකට විඥාන උහුලම නැගිලා. ඒවට කන්න දෙන නිසා හිතවල දූෂිතාවයන් බලවත් වෙනවා. ඒ විඥානයන් බලවත් කරගත්තට පස්සේ ඒවා නිකම්ම හදගත්තා නෙමෙයි. දුස්චරිත ආස්වාදියා පස්සේ ගිහිල්ලාමයි දුස්චරිත විඥානය ගොඩනගා ඒ දුස්චරිත විඥානයන් අපිට පිටත් හේතුව ඒවැ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. ඒවා ආස්වාදයනකයි. ඒ ආස්වාද ජනක වුණා. ඒව ඇතුල් කරන්න ගියාම තමයි විස පේපු අබ කෑව වගේ වෙන්නේ. අපේ අපේ ප්‍රණීතයි හැබැයි විස පොරන. ප්‍රණීතයේ ගිජුවිච්ච ගමන් විස බලන්න නැතුව අප කරා. හැබැයි අබ කෑව නම් විසට ගෝචර වෙන්න සිද්ධ වෙනවා විස නිසා හටගන්න විනාශයට හේතු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙයාගේ රාගයේ විස අබගෙඩියක් වගේ. ඒකේ ස්වභාවය දකින්න ඕනේ. රාගය කියන්නේ එක්තරා විස අපරිදියක් වාගේ. ප්‍රනීත රසයේ අගේ ප්‍රනීත රසයේ වාගේ තමයි රාගයේ ප්‍රනීත රසය. විසකෝප එක වාගේ තමයි. ඒ ඇතුළු කරන වස්තු නිසා හටගන්න තියෙන දුක්ගිනි දාහය. මුලාසහගත බව. ඒකෙන් ඇතිවෙනා වූ දුක්ඛක්‍රිය නිසා ඇතිවෙන අවේද අසාධාරණ. ඒ නිසා ඇතිවෙනා වූ දුක්ඛම් බඩ. ඒව තමයි ඉදිවිච්ච විස. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ අපි දකිනවා අර සතියෙන් දැනගන්න ඕනේ එහෙනම් ඇතුළු කල යුත්තද පහ කල යුත්තද? ද්වේෂය කියන්නේ හරියට හත් වෙච්ච යකඩයක් වගේ. ලස්සන හත් වෙලා නිල් පාටට පේන බැලුවම හරි ලස්සන. මල් වෙලිලා හරි ලස්සන. හරි ලස්සන මල් වෙලින් මේ ඔයාලා බදාගන්න එක බදාගන්න මොකද? උළු හැමදැනම පිච්චෙනවා. අපි ද්වේෂේ, උද්වේගේ පෙළපාලි යනකොට එහෙම යන්නේ හරි සන්තෝෂේ. මොකද නෑ මුළු ලෝකෙම අතර ගත්තා. අඳුරු ගෑස් අර පැත්තෙන් වැදිලා අනිත් පැත්තෙන් විනිභාර කේහුරු දෙන්න වදිනකොට තමයි තරව තේරෙන්නේ. අනුන්ගේ ගේ හදන්න යන්නේ කෑ ගහගෙන පෙරපාලිය ගියද හරි සන්තෝෂයි. හැබැයි කරන අසාධාරණ තරම තේරෙන්නේ බුද්ධාමයේ වෙහිලා අපි ජය ගන්නවා හතුරු පරාජය කරනවා කියලා බුද්ධාමයේ. අන්න ද්වේෂය හැදී. නමුත් ද්වේෂය නිසා නැගෙන අසාධාරණ තරම ඒ යත් දැවෙත් එහෙම ගෙවන්න අනන්ත කාලය ගෙවන්න වෙනවා අනන්ත දුක් විඳින. ඒ වෙලාවට බසගෙන බුද්ධාගමෙන් කරපු හබංකම. මෙන්න මේවා අපි දැක ගන්න ඕනේ සතියෙන් ඉස්සෙල්ලා. එහෙනම් මෙහෙම දැනගත්තට පස්සේ අපි හුරු පුරුදු කරගත්තේ ඒ වගේ ගතිලක්ෂණ. එක පාර අතරින්ද. කියලා කියලා කියලා කියලා කියලා කර ගන්නකන් කියලා බුදු වෙච්ච ගාන දැනගන්න හමුන මොන හරි විශේෂ කරුණක් එහෙම. උඩෝක කියන්නේ ඉතින් ඔකට ඔය කියන්න නැන්නා. කො කියනවා. ඉවසුමක් නැහැ. සුවානයක් ගෙදරින් පිට වෙන්න බෑ අතෝ කිව්වොත් එහෙම මොකද කියන්නේ? කාරණයක් අරු වෙලා තියෙනවා ගියක් ගන්න කිය කියට පස්සේ ආසාවෙන් ඉඳිච්ච එකද මම දොට වහින්න දෙන්නේ නැහැ නෝ කියන්නේ. හරි අමාරු. එන කේලම් හරි ආස්වාදයි. හැබැයි කේලම් අගිස්සන් ගිය දාන හම්බෙන්නේ මහ ගින්න. ඒ මහ ගින්න ඒ දාහේ මෝන දෙන්න බැරි බව ඔක්කොම වහනවා. අර ආස්වාදයි. බොරු කියන අනික බුදුම කරවන්න දිනවනම් එහෙම. හරි ආස්වාදයි. තියෙනවා එක එක පුද්ගලයේ පුරුදු වෙච්ච ගති ලක්ෂණ. පොල් ගන්න මිනිස්සෙක් හිටියා. ඒ මිනිහා ගහකට ගිහින් පොල් අතු 10ක් ගැලෙව්වා එක ගහකට. ඒ ගහේ පොල් අතු 10ක් ගත්තා. ඕක වහයදක්. අපේ වත්ත ගැනම කියලා කියන මං අහවල් වත්තේ පොල් අතු 56ක් ගැලෙව්වා කියලා. ඒකට යන උත්සාහ මහා ලොකු සතුටක්. මොකද යා මම කකුදුනේ කස්තයනේ ගන්නත් ඒක ලොකු දෙයක්. ඉතින් පොල්ලද 56 ගහලවත්. ඉතින් නමුත් මේකට හරි සන්තෝෂයි මේක මේ. අර මිනිහා බුදු වෙනවා බලන්න. ඕකේ දේවල් තියෙනවා. මොනවා හරි බොරු කියලා සන්තෝෂ වෙනවා. ඒක හරි ආස්වාදයි. හැබැයි බොරුව මහා ආදීනෝ ඒක. කවදාවත් යහපත කියන එකක් නෙමෙයි වචනය පිළිගන්නේ නැහැ කෙනෙක්. පිළිගන්න කිව්වොත් එන්නේ අමාරුයි. හැම දිනාටම හැම පැත්තෙම තමන්ටත් අනුන්ටත් අවැඩක්. සත්‍ය වචනේ භාවිතා කරනවා නම් විශාල විශ්වාසයක්. ඒ වචනේ පිටම කටයුතු කරන්න පුළුවන් කිසිම බයක් එකක් හේවිලක් නැතුව. ඒක ඇත්තක් තියෙන එක. නමුත් මේ தත්ත්වය දකින්නේ නැහැ. අර බොරුවේ ආස්වාදයේ වැහිච්ච පුද්ගලයා. දැන් මෙන්න මෙහෙම අර රූපුදු කරගෙන ඔය ආස්වාද විඳගෙන පාප ආස්වාද විඳගෙන. පුරු කරගත්ත ගැති නිසා ඒකෙම ආස්වාදයේදී මානසිකත්වයක් ගොඩනැගෙනවා. අර චිත්ත ප්‍රබාස්රත්තේ යට කරගෙන ආගන්තුක උපක්ලේශ කහටකින් බැඳිනවා. අර ආස්වාදය නිසා ඒක අත්හරින්න බැරුව ඒ ආශ්‍රයෙම ඉන්නවා. පරත ප්‍රලාප ඔක්කොම මොනවා හරි වස්තුවක් අනුන්ට නොවේවා මට වේවා කියලා හදාගෙන අනුන්ට කාටවත් නැහැ මෙච්චර හොඳ එකක්. ඔබ බොහෝම කර තියෙන දැඩි ලෝභය. ලෝභය කියන්නේ උන්ට නොවේවා මට වේවා කියන එක තමයි දැඩි ලෝභය. අනුන්ට නොවේවා මටම වේවා. හොඳ පැත්ත හැබැයි නරක පැත්ත නෙමෙයි. මල් ගහක් එහෙම හිටවා ගත්තාම ටිකක් මේ වැඩි දුර්ලභ જાතිය මල් පැලයක් හිටවා ගත්තා නම් ඇට හැදෙන්න දෙන්න එපා මල කඩ තියෙන. ඔක ඇට හැදුනොත් එහෙම අනිකෝන් ගෙනියනවා. ඒත් අපේ වත්තේ ඉඳලා මේ මල් ගහ තියෙන කියන එක ඒක කියන්නේ ඒක හරි ආස්වාදයක්. අනිවාර්ය නෑ මට තියෙන්නේ කියලා ආස්වාදයක්. දැන් මේකත් ලෝභයේ ආස්වාදය. දැන් ලෝභයේ ආස්වාදය නිසා මම දැන් ලෝභයට වැහැරෙයි. නමුත් මේ ඔක්කොම දැන් මානසික ගතිය. මෙන්න මේ වගේ දේවල් ගුරු කරගත්ත පුරුදු කරගත්ත එකනා. ඒ වැඩෙන දූෂේ විඥාන නිසා. ඒවා ඒකෙම වැඩි වැඩි යලි යලි ඒ ආහාරයෙන් මිදෙනවා. ඒ ආස්වාදයෙන් මිදෙනවා. ඒ ආස්වාදයෙන් තොර ජීවිතේ වැඩක් නැහැ කියන හැඟීම තරම. ඒක රෝගයට වඩින්න වෙනවා. මෙන්න මෙබඳු ගති ලක්ෂණ පුරුදු කරගෙන තිබිච්ච කෙනාට නම් දීතියෙන් අරගන්න බෑ. එහෙනම් මේකෙන්දී අපි දකින්න ඕනේ. හැම වෙලේම ඒ අපිට අරගන්න බැරි දූෂිතාවී ආදීනව බොහෝ කොට බලන්න ඕනේ. ඒකෙන් වෙන්වීමේ ලබන්නා වූ සාන්තෝ ප්‍රේතෝ ආනිසංස බොහෝ කොට සිහි කරන්න ඕනේ. ඉතින්ලාම ලොකු ගුණ ටික අරගන්න ක්‍රමය. මෙන්න මේ නිසා දැන් හිත සුද්ධ කරගන්නයි මේ ආනාපානෙට බහැලා තියෙන පහකට ඉස්සයි යතුරු කරේ ඉස්සයි දැනගෙන. මෙන්න මේ පහකට යුතු මහා දැඩිව අල්ලාගත්ත ගුණ කොට පහ කරන්න බොහෝ කොට උත්සාහ කරන්න ඕනේ. දීර්ඝ ලෙස උත්සාහ කරන්න ඕනේ. දීර්ඝ ලෙස දහම ඇතුළු කරන්න ඕනේ. දීර්ඝ ලෙස ආදීනව දැකලා පහ කර දමන්න ඕනේ අර කුණු කොට. මෙන්න මේකෙන් ආරම්භ කරන්න ඕනේ පටන් ගන්නකොට. ක්‍රියාකලාපයේ මුල් කරගෙන ඉතලා ක්‍රියාකලාපය හැදගත්ත ගන්න. දැන් ක්‍රියාවෙන් ඇතුළු කරන දේවල් මෙච්චර කල් නීච විදිහට ඇතුළු කරපු දේවල් වල ආදීනව දැකීම. ධර්මානුකූලව ආස්වාද කරන්න ඕනේ බොහෝ කොට. දීගං වා අත්තසන්තෝ දීගං අත්තසාමිති පජානා. මේක දීර්ඝ ලෙස ඇතුළු කරන්න ඕනේ හේතු. අර වගේ අල්ලාගත්තා දැඩිව බැඳිලා හැදිලා පුරුදු කරගත්ත කුණු ගොඩවල් එකපාර අයින් කරන්න බැහැ. බොහෝ කොට දහම ඇසුරු කරලා හිටන් ඒකේ වෙන්වීම සාන්තයි වෙන්වීම ප්‍රණීතයි කියන මේ දහම් දීර්ඝ කොට ඇසුරු කරන්න අත්‍යගින් වැලී මිදී යන සාන්තතාවයේ ප්‍රණීතතාවයේ දීර්ඝ කොට සිහි කරන්න මෙන්න මේ කරනකොට දීර්ඝ ඇසුරක් අපිට දහම් ඒ කොටසේ ආදීනව මෙනෙහි කළා පහකලිත දීර්ඝ කොට කළා බොහොම අමාරුවෙන් පහ කරලා තමන්ට ඔය මුදේ දීගං ආ පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානා. ඔන්න පහ කර දැමන එක අමාරුවෙන් කරන්න ඕනේ. දැන් හිතලා බලන්නකෝ. නයි පොළොංගු වගේ උගා කියලා හුස්ම අරගෙන උගා කියලා හුස්ම අරන ක්‍රමේ. මේ විදිහට සමාධියෙන් කරලත් ආව පාපේ මෙහෙ තේරුම් අරගෙන ඒකේ තියෙන දුච්චත්තේ අවේද අසාධාරණ යලි යලි සීකරමි. ඒක පහ කරලා ඒක අත්දැකීමෙන් ලබන්නා වූ සාන්තිය බොහොම හොඳයි කියලා යලි යලි ජීවිතය ඇතුළු කරලා මේ ක්‍රම දෙකෙන් ඉගියොත් කාට නිවන් හම්බ වෙයි? කාර්යයෙන්ත සුද්ධ වෙයි. අත්ව හිතලා බලන්නකො. බුදුන් වහන්සේ දේශනා කරේ තමන්ම හිතලා බලන්නකො. තමන්ට තේරෙන හැටි කියන්නකො. බුදුන් වහන්සේ මේ අහවල් පොතෙන් ගේදී වේදේ කොහොමද තියෙන්නේ? එයාට උත්තර දෙන්න කිව්වේ නේ. අර විද්‍යාඥයා මේ විද්‍යාඥයා කියලා තියෙන්නේ කොහොමද උනේ ඒක උත්තරේ දෙන්න කිව්වේ නේ. මහාන ඔබට වැටෙන හැටි උත්තරේ දෙන්න. ඔබට තේරෙන හැටි මේක පිළිතුර දෙන්න. මනුස්සයෙක්ට කියන්නේ මානවකේ ඔය වැඩේ හැටියට මේ උත්තරේ දෙන්නකෝ. තමන්ගේ කරද සාක්ෂියට එකයි පිළිතුර මේ හොයන්නේ. සත්‍යය පෙන්නකොට කරද සාක්ෂියට එකගම තමන්ට පිළිතුර එන්නේ. එහෙනම් දැන් අපි මේ විදිහට ඇහුවොත් එහෙම. අපි පුරුදු කරගෙන තියෙන නරක ගති ලක්ෂණ. ඒවේ ආදීනව බොහෝමද මෙහි කරන්නේ. ඒක අත්දැකීම් ඉදී නිදහස් වුණාම කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද නිවීම දැනසීම කියලා මෙහි කරන වැඩ පිළිවෙලයි. ඒ අපි අල්ලගත් අවස්ථාවල ඔබ බල බලා යනකොට හැටවින්නාම මානසිකත්වය කොහොම සුද්ධ වෙයිද කොහොම වෙයිද ඒ වැඩ පිළිවෙල පැත්තකින් තියලා හිමී හිරු ගොඩාක් හුස්ම අරගෙන හිමී හිරුවේ කැරියොත් ඔහුගේ මානසිකත්වය කොච්චර සුද්ධද දැන් හිතලා බලන්න ඕනේ දැන් පැහැදිලිව පේන්නේ නැද්ද කාගසහගත වේදසහගත මොහසහගත හිරු කුරුදු ඇති කරගෙන ඒව ඇති කරගත්තාම දීපින් අරින්න බැරි බව අපිට හිතෙන්නේ නැද්ද අපි ළඟ එහෙම නැද්ද ඕත්‍රා තියෙනවා මොන මොන හරි කාල ගන්න කුරුදු කරගත්ත කැරි දිනම නරක වෙයි වීතියෙන් අත්හැරගත්ත. දැන් දුම් බීලා මත්පැන් බීලා හුරු පුරුදු කරගත්ත කෙනෙකුට වැඩි බොහෝ පුරුදු නොත් එහෙම. පුළුවන් වීතියෙන් අත්හැරෙන්න. ඒකෙත් මේටි වැඩක් නෙවෙයි. ඕනකම තියෙනවා. හැබැයි අත්හැරගන්න වීතිය. පළවෙනි දවසේ දෙකේ බීලා පුරුදු යන්තම් පුරුදු තියෙන කෙනෙකුට එහෙම අත්හැරගන්න බෑ. එයා වීතියෙන් පුළුවන්. කෙලියම පුළුවන්. හුරු පුරුදු කරගත්ත නරක පුරුදු වීතියෙන් අත්හරින්න බෑ. දීර්ඝ උත්සාහයක් ගන්න ඕනේ. ඒකට විරුද්ධ මේක අත්හැරීමට යමක් දැරිය යුතුද? එහි ආදීනව මනසේ මෙනෙහි කරේ ඉති බොහෝකට මෙනෙහි කරේ. දීර්ඝ ලෙස අන්නේ දහම ආස්වාද කරන්න ඕනේ. ආදීනව බලන්න බලන්න ගියාම මොකද වෙන්නේ? ඉතින් කරගෙන ආපු යම් දුර්චර්යයක් ඇද්ද? උත්සාහයෙන් වීර්යයෙන් ඉවසින් වෙන්නේ නැතුව මම එවතු වන්නා උදේට මහිතත් අය වශයෙන් යොදවන්නේ නැහැ කියලා ක්‍රියාත්මක වීම නවත්තා ගන්න ඕනේ. දීර්ඝ වෙන මහන්සියලා ඒකෙන් නිදහස් වෙන්න ඒ වගේ ක්‍රියාකලාපෙන් නිදහස් වෙන හැටි එතකොට අන්න මූලිකම හැරසති. පළවෙනි දෙයට එනකොට කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද? ওই જાති ආනාපානිය ටික කාලයක් ඉරුවොත් එහෙම තමන්ට කොච්චර සාන්තිය ප්‍රණීතයක් ලැබෙයි ඇසුරු කරනකොට කොච්චර සාන්තිය ප්‍රණීතයක් ලැබෙයි. සුදු වෙනසක් බං හවුට් එකයි තියෙන්නේ. ඉතින් නම් මට වේරිලක් නෑ කනක් ඇහෙන්නේ. බයිනවා බයිනවා තොරතෝන් කියන්නේ කෙලවරක් නෑ කියවනවා. කොච්චර හරි මගේ ඇඟට බලදුර වෙනවා. දැන් ප්‍රනාම කිසි කරදරයක් දැන් hina මොලෙන් ඉන්නවා මට බයිදෙත් නෑ මොන හරි කියන්න ඕන නම් මොහොම කරුණාවෙන් දැන් කතා කරලා කියන්න ඉතර වගේ හොඳ පදේ කියලා අඳ ගන්නෙත් නෑ දැන් මේ කවුරු ජීවත් වෙන්නේ මේ මන්තේ රත්තරන් දැන් ඉතින් භාර්යාවට සානුකූලයා ගැන ස්වාමියාට භාර්ය පුරුෂයාගේ ගැන අය වගේම අනික් අයටත් තමගේ නෑ දෑයගෙන ඉඳලාගෙන ওই දේ හැංගීම ලස්සනනේ එහෙනම් Tamanta අනිත්ත් යහපතක් නේද අපි පිළිපිනි සම්දිතික ප්‍රතිඵල නේද අන්න මගේ පෑදෙන එක. නිකන් දුචාරිතය අඩු වුණා කියලා. අපි පාළු වගේ වී. බොරු කිය කිය අන්න හවතර හවතේ දුක ගති ලක්ෂණේ අපි ළඟ නැති වුණා කියලා අපි දැන් පාළු වාසිනු. කේරා කියන අනු බිදෝ වැඩි පිළ අපි ළඟ නැති වුණාම දැන් අපිට පාළුවක් වුණා. අන්ත බැන බැන පරසවතර කියු වැඩ පිළ අපි ළඟ නැති වුණාම අපිට පොරක් අලුනේ අලු පාළුවක් වුණා. වැඩක් හරි බලාප කිය කියන එක නතර වුණාට පස්සේ අපිට පාළුවක් වුණාද මොකද කරන්නේ? පාළුවක් වෙලානේ. අන්න එන්ජින් දාගන්න එක. අඩු වුණා නම් නැති වුණා නම් අපි පාඩුවක් වෙයි. පොරවැර වංචාකට එක නැති වුණා නම් අඩු වුණා නම් කාමීච්ඡාචාරයෙන් නැවතුණා නම් ඒකෙන් අපි කොතරම් පාඩුවක් වෙනවද අපේ ජීවිතේ? එන්න යහපතක් වෙනවද? ප්‍රසාදයක් යහපතක් මිස වෙන දෙයක් නැහැ. මහණෙනි බුදුරන් වහන්සේ යහනා මහණෙනි ඔබලා අර වදමල් මාල කරේ දමාගෙන කටුර ඔටුනු ඔළුවේ දමාගෙන අර වදටිය පිටිපස්සෙන් ඉස්සර කරගෙන අත් පිටිපස්සට තියලා වැදගත්. අර වදේට ගෙනියන මිනිස්සු දැකලා තියෙනවා. එහෙමයි සමහන් දැකලා තියෙන්නේ. ඒ රජුරෝ ඒ අවස්ථාවේදී ගෙනියන්නේ. මොහු ප්‍රාණඝාත නොකරපු කෙනෙක්. මොහුට මේ දඬුවම දෙන්නේ. මොහු බොරකම් නොකරපු කෙනෙක්. මොහුට මේ දඬුවම දෙන්නේ. මොහු කාමීත්‍යාචාරය නොකරපු කෙනෙක්. මොහුට මේ දඬුවම දෙන්නේ. මොහු බොරු නොකියපු කෙනෙක්. මොඩ මේ දඬුවම දෙන්න. මේ ආදී වශයෙන් මේ දස අකුසල් නොකරපු නිසා හැම පනවලා තියෙනවා. අර වගේ දඬුවම. ස්වාමීනි එහෙම දෙයක් නම් අහන්නවත් නෑ. එහෙනම් මහන්නේ මේ බුදුදහම තුළ මේ සත්‍ය ධර්මයේ තුළ විතරක් නෙමෙයි. මේ ලෝකේ පාලනය කරන රාජ ධර්මයේවා. වරදක් නොකරන කෙනාට දඬුවම පනවලා තියෙනවා. ඔය විතරක් නිදහස් වෙන්නේ. උඩ බ්‍රහ්මතාවක් නෑ. සජ්ජිරුවන්ගෙන් උතර ප්‍රශංසාවක් තියෙනවා. ඔහුට රැකවරණයක් තියෙනවා. ඔව් හොඳයි කියන සම්මතයට ගන්න. අද වුණත් මේ ඇතුලේ කොහොම තිබුණත් පිටින් හරි වේදෙට විදිහ මොදගතිය නිසා නේද සාම විනිශ්චයදාන විනිශ්චයකාරී කියන මත්තමන් දින්නේ මේ ගමේ වල ඉන්න ප්‍රධානයි. සාම විනිසුරුතිය. ඒ සාමී කතා කරන කෙනාගේ වචනේ වෙනත් පිළිගැනීමේ විශේෂත්වයක් හදිය පවක් දක්වනවා. තානාන්තරේ බුද්ධිය. ඊයර ගුණේ නිසාම නේද? අන්න ඒ වගේ එකක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ අපිට හොඳම පේනවා පගන්නත් දැනපරා. නරකක් වෙන්නේ. යහපත්දී. මෙන්න මේ ආකාරයෙන් අපි කරන්නා වූ කායික දුස්චරිත මාලාවක් ඉතලා හුරු පුරු කරගත්ත එකෙන් දෙවිව තිබුණා නම්. ඊ ආස්වාදයේ නිසා මානසිකත්වය අපේ විඥානය එකට නැගිලා තිබෙච්ච නිසා. දුෘත්‍ය මානසිකත්වයේ තිබෙච්ච නිසා ඒවා ආස්වාද පස්ස යන්නේ යලි යලි සබායන පොළොමොල ගති ලක්ෂණයක් තිබුණා. අන්නේ පොළඹවන ගති ලක්ෂණයේ කායික ක්‍රියාදාමයන් නිසා තියෙන කාය සංඛාර තමයි. අර පුද්ගලයාගේ අර විඥාන වලට ආහාර වෙන්නේ. පවිතු විඥාණයට පදුත්ත මනසට ආහාර ඒවා. ඔය ආහාරේ නැවැත්වුවොත් මොකද වෙන්නේ විඥාන නිරෝධ වෙනවා. අන්න හේතුඵල ධර්මය. ඒ විඥාණයට ආහාර දෙනකන් විඥාන නිරෝධ කරන්න බෑ. විඥාණයට ආහාර නැත්නම් ආහාරක විඥාන ජීවත් වෙන්නේ. හිත පවතිනවා කාර්යසහගත විඥානයේ නිරෝධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? හිත නිරෝධ වුණේ නැහැ. පාප විඥානයේ නිරෝධ වුණා. එහෙනම් හිතයි විඥානය කියන එකක් කියලා පතුරවා ගත්තොත් එහෙම විඥාන නිරෝධනම ඉඩක් කොයිද කියලා අහන්න පුළුවන්. විඥාන කියන්නේ අර ඇති කරගන්න පාප මානසිකත්වය නිසා ගොඩනගා ගන්න මානසිකත්වය. හොරකම් කරන හිත විඥානය. ප්‍රාණඝාත සත්ත්ව හිංසා කරනවා හිත විඥානය. කාම මිත්‍යාචාරයේ පොළඹවන හිත විඥානය. බොරුවට, කේලමට, පරසයට, ප්‍රලාපයට පොළඹවන හිත විඥාන. ලෝභය ඇති කරන ලෝභසහගත හඳුනන, දේශසහගත හඳුනන, මෝහසහගත හඳුනන වාන්තිකත්තේ විඥාන. නැ විඥානේ රෝධ කරපහා නැති වෙන මොනවාද? කාණගත අදත්තාදාන කාමීච්ඡාදාන විද්‍යාමාන වෙන්නේ නැහැ. බොරු කේලම් පරසවදන ප්‍රලාප විද්‍යාමාන නැහැ. ලෝභ තරහ මෝඩ විද්‍යාමාන නැහැ. විඥාන නිරෝධන. දස අකුසලේ විඥාන නිරෝධ නම් දස අකුසලේ විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් විඥාන වලට ආහාර මොනවාද? දස අකුසල. දස අකුසල ආහාර කරගන්න යා තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන්නේ. අන්න අපිට ඕනකම තියෙන අවිද්‍යාවත් ඒව අතේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එක කරගන්න. අන්නේ පරිච්ඡසමුපාදයේ මේ නිරෝධ චක්‍රය තමයි ක්‍රියාත්මක කරන තව විදිහක්. නිවන් මාර්ගයේ එන හැටි මේ අනේ විඥානය විරෝධ කරගන්න තමයි දීර්ඝ ලෙස අපිට අතුරු කරන ඒවා දැනගත්තා දහම අතුරු කළාම දුස්චරිත මානසික අත්දී තියෙන ආදීනෝ බලන්න. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති. එතකොට මොකද දීගං එතකොට දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. අන්න අපි දැනගන්න ප්‍රජාන දැන් මොකද? දීර්ඝ ලෙස අතුරු කරනකොට ඒක නොදැන කරනවා නෙමෙයි. ඥාන සම්පයිත්‍ය පටන් ගන්නවා. එහෙනම් දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. දැන් අපි දන්නවා මොකටද මේ ඇසුරු කරන්නේ? ඇයි මේ අසුචර්යයන්ගේ ආදීනම යලි යලි බලන්නේ? මොන හේතුවක් නිසාද? මේක තමයි මාර්ගය. නිවන් දකින්න මාර්ගය මෙන්න මේකයි. නිවන් මාර්ගය වැඩින්නේ මෙතන. දීර්ඝලෙස ඇසුරු කරපු අසුචර්යය ආදීනව යලි යලි බොහෝමද බලන්න පටන් ගත්තහම මෙන්න මේ හේතුව නිසා තමයි ආර්ය මාර්ගයේ වැඩෙන්න ප්‍රජනනීය වෙන්නේ. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමි දීපජානා ජනික දැන් මොකද වෙන්නේ ආදීනව බලන්න බලන් ටිකෙන් ටික ටිකෙන් ටික පහ වෙලා පහ වෙලා යනවානේ අල්ලාගත්ත දැඩි අර දිනේ දුච්චත්ත මානසික අතර එන හරිය විඥාන වල තියෙන ගති ස්වභාව දැන් අපිට පේනවා ඒකත් දැනුවත් තමයි කරන්නේ ඥාන සම්පයුක්තව කරන්නේ පෙර මට මෙබඳු ආකාර රාග හිතිවිලි දේශ හිතිවිලි ඇදිලා ඒකට පොළොබෝන ගති ලක්ෂණ පහළ වුණා ආදීනව බල බලා යලි යලි ඒකේ රැකවර්ණය කර කර සංවර වෙවි ඉන්නකොට දැන් ක්‍රමක්‍රමයෙන් මට මේ ආසහනකාරී මානසිකත්වයක් ඒවට පොළඹ ගන්න නැත්තත් එක දැන්පත් වෙන්නේ නැතුව ඉන්නවා. සහනකාරී වෙලා තිනේ ඉන්නේ සහනකේ. මේ යන්තරමක් අසහනී පහරිලා ගියාද? ඒ තරමට මගේ කාගේ දේත මොහ පහව. අන්න දැනගන්න. මේ විදිහට දැනගෙන වන්න කරපෙන්නේ අන්න ආර්ය මාර්ගයේ වැටෙනවා. දැන් මොකද වෙන්නේ? හැබැයි එකපාරම සුද්ධ වුණා නෙමෙයි. එක්තරා මට්ටමකට මේක නැති වෙලා ගියාට අර පුරුද්ද තවම තියෙනවා. දැක ගාම් 50 කාලෙක පිට වෙලා එනවා. හැබැයි දහමන්ව මෙනෙහි කරලා පුරුදු තිබ්බ නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ආදී වශයෙන් බලාගෙන බලාගෙන ආදීනව බලාගෙන යනකොට දැන් ඉස්සර වගේ බොහෝ වෙලා යන්නේ නැහැ වෙඩි කරගන්න. ඉතාලම කෙටි මොහොතක. ක්‍රමක්‍රමයෙන් කෙටි වෙලා කෙටි වෙලා. ආදීනව සිහි කරනකොට මතරල යනවා. අර විදිහට බලාපොරොත්තු වෙනස් වෙලා යනවා. අසාරයෙන් වැඩක් නැහැ. මොකද මේ වගේ හිතනවා. ඒ හැඟීම් පස්සේ මොකද යනවා? දවස ගානේ වරන්ද වරන් දිගදී සිටි රාගයෙන් හස්ස පාටමත් වෙයි. දැන් ආදීනෝ යන්තම් සිහි කරනකොටදී අර දුච්චාරිත පැත්තට හිතයන්නේ කිය මුදවා ගන්න. අර දස අටකලේ හිතයන්නේ පැත්තෙන් ක්‍රියාව මුදවා ගන්න දැන් ඇති පොඩ්ඩක් එළිය කරනකොට. හිතේ දැන් බලපානවා තමයි. ඒව නැත්තේනේ. හැබැයි ක්‍රියාවට පොළොව වැඩි බලවත් මානසිකත්වයේ දැන් දුර වෙනවා. ඉතින්ලා වචනෙටයි ක්‍රියාවටයි ඇති කරන දේ තමයි දුරු කරන්නේ හිතේට පසීදු කියන්නේ. හිතේ නැగిලා නැగిලා බලවත් වෙලා ආවට පස්සේ තමයි වචනේට නැගෙන්නේ තවත් බලවත් වෙනවා තමයි ක්‍රියාවට නැගෙන්නේ. එහෙනම් අපි ක්‍රමක්‍රමයෙන් ඉතින්ලාම අනු කරගන්නේ මොකද්ද ක්‍රියාවට නැගෙන්නේ අනුකූලව යන්න ඕනේ. අනුකූල ශික්ෂා. මේ අනුකූල ශික්ෂණයක මෙතන. වචනේ නම් නැගෙනවා. හැබැයි ක්‍රියාවට නගන්න තරම් ඉතර වාගේ බලවත් නැහැ. ඉතර නම් මහා පඬිතකමට කියනවා. මම කිව්වොත් කිව්වා. ගහනවා කියෝ ගහනවා, බයිනවා කියෝ බයිනවා, දේ පුච්චනවා කියෝ පුච්චනවා. මරනවා කියෝ මරනවා. මහා ලොකුලියක් වාගේ ඉලා හිටියා උද්දා වෙලා මේ කුහු දිනවල. හැබැයි දැන් මරනවා කියවල එහෙම කරේ බැහැ මරන්න. අන්න ක්‍රියාවක් නැකට තරම් බලවත් නැති වුණා. එහෙනම් මොකද? ਉਹ බලා හිටපු විඥාන වල ඉතරා මත්තමක් දැන් දුර්වල වෙලා. පාප විඥාන දුර්වල වෙලා. ක්‍රියාවල නගන්තරම් බලයක් නැති. හිතටත් එනවා හතේ වදෙන්ටත් කියනවා ක්‍රියාවට කරන බලයක් නැති මූලික අවස්ථාව ලැබුණා. මෙන්න සති ආනාපානයේ මුල පටන් ගන්නකොට ඉස්සෙල්ලාම පටන් ගන්න හරි. දැන් මෙන්න මේ විදිහට ක්‍රියාවට නැගෙන්න එනකොට මොකද කරන්නේ? දහම සිහි වෙනකොට ආදීනව සිහි වෙනකොටම ක්‍රියාවට නැගෙන අවස්ථාව නතර වෙනවා. තරහ හදනවා මිස නගන්නේ. ගහඳ උලුප්පල. ඒතරම මතක් වුණා අතපස්සට. දැන් අවස්ථේ ආවි වෙලා තියෙනවා. දැන් ඉතලට සදාගෙන හිතනකොට ඉතල අද උස්සන ගතියක් තියෙනවා දැන් ඒ ගතිය පරිගල වයිද හිත එනවා වයිද ඉතල මතක් වෙනවා හරිද ඉවසනවා නිකන් අන්න ඒක මත වෙල වෙන්න දැන් මොකද වෙන්නේ මෙන්න මෙතෙන් එනකොට රස්සන්වා අස්සසන්තෝ රස්සන් අස්සසාමිති පජානාති රස්සන්වා පස්සසන්තෝ රස්සන් පස්සසාමිති පජානාති මෙන්න කෙටියෙම අතුරු කරලා කෙටියෙම පහ කරන කරන්නේ දැන් මොකද වෙන්නේ එහෙම කරපුවා. සබ්බ කාය පරිසංවේදී අත්තිස්සාමිති කියන දැන හික්මෙන්න. දැන් පරිසංවේදී මොනවද මේ කියන්නේ? මේ සබ්බ කාය කියන්නේ මොනවද? අපි මේ ලෝකයේ බැඳෙන්න හේතු වෙච්ච කාරණා සියල්ලම සබ්බ කාය. සබ්බ කාය තෝරා ගන්න ඕනේ. මේ මස්ලේ කාය විතරක් නෙමෙයි සබ්බ කායයි. චක්කුකාය රූපකාය සෝතකාය සද්දකාය ගානකාය ගන්ධකාය જીවහාකාය රසකාය කායකාය පොට්ටබ්බකාය මනෝකාය ධර්මකාය ඔය තමයි සබ්බකාය ඔය පිට කාය වෙන්නන්න බෑ ලෝකේ මුළු ලෝකෙම ගියාපු වෙන මෙන්න මේ සබ්බකාය පටිසංවේදී දැන් මෙච්චරකල් නොඇතිහිච්ච එකක් වැඩෙන්න පටන් ගියා දැන් පටිසංවේදී වෙනවා මොනවද මේ ඉතල නම් මේ දස අකුසල් කරන්නේ අවස්ථාව එනකොට ආස්වාදය නිසා පොළොඹ වෙලා මොහොතකින් ඒකට ගෙනිච්ච නිසා. ඇයි ඒකට මම ගෙනිච්ච කියන මානසිකත්වයට දැනුන්නේ දැන් ක්‍රමක්‍රමයෙන් දැනෙන්න පටන් ගන්නවා මේවා ආස්වාද ජනකයි. මෙන්න මෙබඳු වන්නා වූ ආස්වාද හිස් ආස්වාදයේ නිසා නේද? මෙයාට පෙළවේ. අන්න සමාගම සමාගයෙන් දකින්න හම්බ වෙනවා. මෙන්න මෙතෙන්ට නොවිනා සබ්බ කාය පරිසංවේදී මේ මේ සියලු ක්‍රියා හැ රූපය දිහා බලනකොට කන ශබ්දයකට යොමු කරනකොට දිව රසයට යොමු කරනකොට නාසය ගන්ධයට යොමු කරනකොට කය පහසකට යොමු කරනකොට ඊට ධර්මයකට යොමු කරනකොට මෙන්න මේ විදිය කරනකොට මෙන්න මේ චන්දරාගයේ නිසා නේද මෙන්න මේ දේ පිළිබඳව සංවේදී ඇති කරා ඒකට එකතු වෙලා තියෙන හැඟීම ඇති කරා අන්න එතෙන්ටපත් වෙන්න මොකද කරන්නේ අන්න ඒකත් අපි දැනගන්නවා ආදීනෝ බලන්න ඕනේ මෙන්න මෙබඳු ආස්වාද ජනකව හිතන නිසා තමයි මේ ක්‍රියාවට ගොදුරු වෙන්නේ. දැන් මෙන්න මේ ආස්වාදයේ පස්සේ සංවේදී දැනගත්තාම එකතු වෙන්න හේතුව සංවේදී සංවේදයේ තියෙන විද්‍යාව. සංවේදනේ මෙන්න මේ හේතුවයි. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, චන්දරාගයෙන් වැඩි නිසා මේ සංහත ගන්නවා. ඇහැ රූපයට බැඳෙන්නේ, කන ශබ්දයට බැඳෙන්නේ, දිව රසයට බැඳෙන්නේ, නාසය ගන්ධය කරා බැඳෙන්නේ, කය පොට්ටබ්බයන් කරා බැඳෙන්නේ, මන ධර්මයන් කරා බැඳෙන්නේ. මෙන්න මේ කියනවා පරිසංවේදී කියලා. බැඳීමට හේතු වෙන්නා වූ යම් චන්ද රාගයක් ඇද්ද? මෙන්න මේ චන්ද රාගයේ දුර වේලා නැති නිසා මේ චන්ද රාගයේ යලි යලි නැගෙන නිසා මේවට බැඳෙනවා. මෙන්න මේ සියලු කායයන් පිළිබඳව මෙන්න මේ ටික දැක්කහම මෙන්න මේ වැඩිමක් ඇද්ද ආදීනෝ සහිතයි. මෙන්න මේ ආදීනව නිසාම මේකෙන් මිදෙන්න බෑ. දැන් බැඳීමේ ආදීනව දකිනකොට ඇහැ රූපය කරා බැඳෙන අවස්ථාවක් එනකොටම ප්‍රියයි මනාපයි කියන හැඟීම බැඳෙනකොටම දැනගන්නවා මේක ආදීනවයි. මේක තමයි මේකෙන් මිදෙන්න බෑ. ඇහැ රූප කරා බලන තාකල් ඉබඳු රූප රූප ඇතුළු කරන ලෝකෙ මිදෙන්න බෑ. ඇහැ කාම රූපයන් කරා නම් බැලුවේ කාම රූප ලෝකයේ බඳින එක්තරා ජනිත කරන්නා වූ ශක්තිය ජනිත කරනවා ඒක. අනි චන්දරාගේ ජනිත කරන එක. කන කාම සද්දයන් නම් අහන්නේ. ඒ හේතුවෙන් කනයි සද්දයයි නිසා චන්දරාගයක් අඩ වෙන කාම ලෝකෙට බඳිනවා. නාසයේ කාම ආස්වාදයෙන් ගන්ධයන් නම් මේ ආග්‍රාණීති යොමු කරනවා. නාසයයි ගන්ධයයි නිසා හටගන්නා කාම ලෝකයේ පහළ කරන චන්දරාගය. ඒකට බඳිනවා කාම ලෝකෙට බඳිනවා. දිව කාම රසයන් කරා යොමු කරනවා. ඒකට නම් ඉජුකලේ. ඒ හේතුවෙන් දිවනිසාරයත් රස රාගයේ රස ඡන්ද රාගයේ බදිනවා කාම ලෝකේ. කය කාම ආස්වාදය සඳහාදී යොමු කරන්නේ මේ බුද්ධි විදින්න. එහෙනම් ඒක කායික වශයෙන් ලැබෙනවා ඡන්ද රාගයක් ලැබෙනවා කාම ලෝකයේ මුක්තියට බැඳලා තියෙනවා. මන ඒ බඳි දේවල් ගැන ආස්වාදද විඳින්න. මනෙන් බදිනවා කාම ලෝකෙට ගලවන්න බෑ. මෙන්න දැනගන්නවා අවශ්‍ය කරන්නා වූ දේ මොකද්ද? සබ්බ කාය පරිසංවේදී මෙන්න මේකට හේතුව මොකද? මේ ආස්වාදයේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගත්ත මායාව මුලා. මේ යථාර්ථය දැකලා තිකමු. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ආස්වාදිය දකින්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න දැනගන්නවා සබ්බ කායයන්ගේ පරිසංවේදී වෙනවා. එනම් මේ ඇහැයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි නාසයයි ගන්ධයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයයි පිළිබඳ යම් චන්දරාගයක් පහළ වෙනවා නම් යමු. මෙන්න මේ මුලාව නිසා මේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා ගත්තා නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා හෝ සංඥාව නිසා හෝ ඒකේ වැදෙනවා ඒ හේතුවෙන් තමයි මේ ටික හටගන්නේ කියලා දැක්කහම කියලා කරන්නේ පටිසන්මේදී එනවා ඇතුළු කරනකොටම දන්නා මෙන්න මේකයි කියන තාක්ෂි මේ වැදෙන්නේ මෙන්න මේ හේතුව ඊළඟ මොකද කරන්නේ ඒක අනිත්‍යයි කියලා දුක්ඛයි කියලා අනාත්මයි කියලා මෙනෙහි කරනකොට සම්බකාය එතකොට ඒකාය පටිසංවේදී අසහිතා නිසීකරි. අන්න මනසේ දැනගත්තාම ඒක යථාර්ථය දකින්න මොකද වෙන්නේ? මෙන්න මේ ධම්ම ආශ්‍රයකට හික්මීම ඇති වෙනවා. ශික්ෂණය වෙනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදීනව බලන්න පටන් ගන්නවා. එතකොට මේ කියන සබ්බ කාය කියන මේ සියලු දැන්නේ බැඳෙන්නා වූ චන්දරාගී පටිසංවේදීය පිළිබඳව. මෙන්න බැඳීම පිළිබඳව. මෙන්න මෙහෙම දකින්න මොකද වෙන්නේ? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දකින්න පටන් ගත්තාම මේවා බැඳෙන්න කැඩෙන්න වටිනා දේවල් නෙමෙයි. මේ ආස්වාද ගෙන දෙන ස්වභාවයක් තිබුණාට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති කළාට මේ නිසා තමයි මේ දුක් දෙන කාම ලෝකයේ බැඳීම හටගන්නේ. කාම ලෝකයෙන් නිදහස් වෙන්න කවදාවත් බෑ මේ චන්ද්‍රාගයෙන් බැඳෙන එක. මෙන්න මේ ධර්මානුකූලව දකින්න මොකද වෙන්නේ? එහෙනම් මොකද කරන්න ඕනේ? මේකේ අසාරත්වයේ දකින්න දකින්න නිවනේ සාරත්වයේ අත්හැරීමෙන් වැල් මේ මිදීමේ සාන්තිය කොච්චරද? කාම ලෝකයේ තියෙන කාමකින් එකක්වත් නැති. ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවන කොච්චර සාන්තද ප්‍රණීතද කියලා බලනකොට. අන්න ආශ්‍රයයට ගත්තා, ඇතුළට ගත්තා. සියලු කායන්ගේ පටිසංවේදී වෙලා ඉඳන් ශික්ෂණය වෙන්න හේතු වෙන ධර්මයේ ආශාස කළා. ආදීනිය දැකලා ඉඳන් අල්ලාගේ දෙවි චන්දරාගේ පාසාස කළා. එතන මොකද වෙන්නේ? සබ්බකාය පරිසංවේදී පස්ස සීසා විදි සික්කති. පස්සම් බයං කාය සංකාරා අත්ථිච්ඡාමිති සික්කති. දැන් කාය සංකාර මොනවද? කාය ක්‍රියා මොනවද? කාය සංචේතන කාය සංකාර. මෙන්න කාය සංකාර කියන්නේ. කාය සංකාරයේ බලවත් වෙනහම තමයි කාය ක්‍රියා පහළ වෙන්නේ. දැන් ක්‍රියා පහළ වුණේ නැතුවද? ක්‍රියා කරන්නේ හිතෙන එක තමයි තියෙන්නේ. ක්‍රියා කරන්නේ ගහන්න හිතෙනවා ගහන්න. බයිට හිතෙනවා බලින්නේ. වැරදි වැඩ කරන්න හිතෙනවා කරන්නේ නැහැ. කරන්න තරම් බලවත් නැහැ. හැබැයි තව හිතවිල්ල නැగిලා එනවා. මෙන්න මේ අවස්ථාවටපත් වෙන අවස්ථාවක් එනවා. ඒතර මොකද කරන්නේ? පස්සං භයං කාය සංකාරං. මෙන්න ඊළඟ දකින්නේ. පස්සම්බේ කියලා වචනේ පෙන්නන්නේ. මේ භය ඇති කරන්නා වූ මේ පැවැත්මට හේතුකාරක වන්නා වූ දේ පහ කර දැමීම පිණිස. මේ කාය සංඛාරය පිළිබඳ යථාර්ථය අසුර කරනවා. ඇයි මේ කාය සංඛාර හදගන්නේ? එන්න මේ ගහන්න හිතෙන්නේ ඇයි? වයින්ද හිතෙන්නේ ඇයි? වැරදි වැඩ කරන්න හිතෙන්නේ ඇයි? වටිනවා කියලා ඉඳාගෙන මුලාව නිසා. මෙච්චර කල් ගුරු කෙනා අපි ඕකනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේකේ තියෙන භයානක බව දැකලා මේක පහ කරලා දාන්න ඕනේ. ඔය හිතවිලත් භයානකයි. ගැහුවේ නැතුවට ගහන්න හිතෙනවා නම් මගේ හිත දුෘෂ්‍ය වෙනවා. බැන්නේ නැතුවට වයින්ද හිතනොත් එහෙම ඊට කරන් මගේ හිත දුෘෂ්‍යයි. දුෘෂ්‍යතාවේ ලෝකේට පාපේට පහකල යුද්ධක්. ඒ දුෘෂ්‍යතාවේ එනතාකල් මට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද උද්දච්ච කුකුච්ච විදිකිච්ඡා කියන මේ නීවරණ වද දෙනවා. මාර්ගයට බාධා පමුණුවනවා. එන ඒ බඳු වන්නා වූ දෙයක් මගේ මනසේ නැත්නම් ඒ බඳු ස්වභාවයක් මගේ මානසික අධ්‍යය තුළ ගොඩ නැගෙන්නේ නැත්නම් ඒක මට මුචතර සාන්තද ප්‍රණීතද මෙන්න මේ විදිහට ධර්මානුකූලව මෙහි කරනවා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝක පැවැත්මක අසාර දෙයක් පස්සේ හිතනවා නම් හෝ හැඟීම් ඇති කරනවා නම් ඒකත් අසාරයි ඒ බඳු හැඟීම් හැඟීමක්වත් මට ඇති වෙන්නේ නැත්නම් කොච්චර සාන්තද ප්‍රණීතද නිවනේ සාන්ත ප්‍රණීත බව බලන්න නිවන සාන්තයි ප්‍රණීතයි කියන නිවනේ ස්වභාවය ආස්වාද කරනවා අර සිතිවිලි වල තිබෙනා වූ ආදී වේ දකලා ආදී දේෙන් මේක පස්සාර කරනවා. මේක ඉන්ද්‍රිය සංවරත්වයේ වටනකම මනස තුළ මේක ඇවුදිදී ප්‍රගුණ කරගන්නවා. ධර්මානුකූලව දකින්න පටන් ගන්නවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට. මෙන්න මේ කියනා වූ සබ්බකාය පටිසංවේදී වෙනවා කියන්නේ හරියාකාරව මේ බැඳෙන්න හේතුව දකින්න. අවිද්‍යාව නේද? ඇත්ත නොඇදහිම නේද? හරවත් කියලා හිතාගෙන මුලාව නේද? ඔය හරවත් දෙයක් එක රසෙන්ද මගේ හිත වැදින්නේ. ඇයි මට තවත් මේ ගහන්න උඩ ගහන්න මොනවට හරි ඉංග්‍රීසිදා ගන්න ගහන්න බයින හොරමර වංචා කරන හිතක් එන්නේ තාම. මේක හිතෙන දූෂයයි. මෙබඳු මානසික අත්‍යයක් ඇත්නම් මට අවේද විශක් වැඩක් නැහැ. අන්න ධර්මානුකූල දහම ආසාස කරනවා. අසතිස්සා. ඒතොර හික්මීම තියෙනවා. ඒතොර මොකද ඉන්නේ? මීට පස්සේ මම එහෙම හිතවිල්ලක් වත් නගන්නේ නැහැ කියනවා සත්‍යෙට මානසික අත්‍යයක් කොට නැගෙන්නේ. අන්න සබ්බකාය ප්‍රතිසංවේදී පස්ස සිතාමිනේ සික්කද දැන් පස්සම් බයං කාය සංකාරං අසදිස්සාමි සීකති අතුරු කළා ධර්මී පස්සම් බයං කාය සංකාරං පසදිස්සාමි සීකති අන්න පහ වෙලා ගියා කාය සංචේතනා පහ වෙලා යනවා එහෙනම් ක්‍රියාත්මක කරන්න හිතක් දැන් ඉන්නේ නැහැ දැන් ටිකෙන් ටික ක්‍රියා නොකර හිටියා ක්‍රියා කරන හිතාවා දැන් ක්‍රියා කරන හිතේ ආදීනව බලාගත්තා ඒකෙන් වෙන්වීමේ ආනිසංස බැලුවා ඒකම මේ ප්‍රගුණ වෙලා හිටියා මාර්ගය වැඩිලා යනකොට මොකද වෙන්නේ ඒ සඳහා ක්‍රියා කරන්නා වූ ගති ලක්ෂණ නැතිලයි තන් සුද්ධභාවයටපත් වුණා මෙන්න මානසික අධි සුද්ධ වෙනවා. මෙන්න මෙතෙන් දෙකන් කායන වස්සනාව. ඔන්න ඔය කිය කරගෙන යනකොට ඔය බුද්ධිලයාගේ මානසිකත්වය වෙනස් වෙනවා. කාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව කියපු කරපු තාක්කල් වැහිලා තිබිච්ච යථාර්ථයේ වැහිලා තිබිච්ච දූෂ්‍ය මානසික පරලේ ගැලවිලා ගිහිල්ලා. ඒ බඳු හැඟීමක් විතර නොනගෙන මටම හිත පිසිදු වුණාට පස්සේ කාගේ නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා අපවිත්‍ර භාවයට පත් වෙන පැත්තෙන් මිදුණා. මෙන්න මෙතන පටන් ගත්තාම ඔහු දකින්න එක දෙයක් තියෙනවා මොකද්ද? පෙර මට මේව ඇතුළු කරලාමයි යම් කිසි රාගසහගත ප්‍රීතියක් ලැබුවා නම්. දහසක් ගිනි මැද්දේ ඉස්සහගත වන්නා වූ ආස්වාදයක් ලැබුවා. එහෙම ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. එබැවින් හිස් ආස්වාදයක් ලෝකෙ දිනුණා. විද්‍යාමාන වුණා. මම මුලාව නිසා ඒ පස්සේ ගියා. ඒක ලැබුවා. එහෙමනම් දැන් මට තියෙන්නේ ඒ මුලා සහගතවන්නා මානසිකත්වේ නැහැ. ඒකුත් නැින්නේ නැහැ දැන්. ඇත්ත පෙනිපෙනි. එබැවින් හැංගීමක් එන්නේ නැද්ද අපේ මගේ මනස පස්සේ. එහෙනම් දැන් කොච්චර මගේ ඉඳලා ඉඳහස්. මෙන්න හිතට දැහැගිව දැනෙන්න පටන් ගන්නවා. අන්න මෙතෙන්ට එනකොට ඔහුට නිදහස් ප්‍රීතිය ඇති වෙනවා. විරාමිත ප්‍රීතිය. ඉතල ඇතුළු කරන ලබු කාම ආස්වාද ප්‍රීතිය ලැබෙනවා. දැන් ලබන්නේ ඒවා නිසා ත්‍රිවිධ 10යන්ගේ නිදහස් වීම නිසා ලබන නිදහස් ප්‍රීතිය වෙනවට කියන්නේ නිරාමිත ප්‍රීතිය මතුවේ. මෙන්න නිරාමිත ප්‍රීතිය මතුවෙන්න මොකද වෙන්නේ? අන්න කර්මස්ථානයේද ඊළඟ අවස්ථාව ලැබුණා වේදනානුපස්සනාව. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා පිළිබඳව දැන් පරිේෂණ කරන වෙලාව. මෙන්න කායානුපස්සනාවෙන් වැස වේදනානුපස්සනාව. තීටි පරිසංවේ අස්සසීසාමිති චික්කේ. දැන් එයා දකින්න එක දෙයක්. යම් කිසි පීඩියක් ඉස්සර ලැබෙන කාම පීඩිය. කාම ක්‍රියාව සහ කාම හැඟීම දුරු වෙලා යනකොට ද්වේෂ ක්‍රියාව සහ ද්වේෂ හැඟීම ඕක දුරු වෙලා යනකොට අවිජ්ජා දෝමනස්ස පිළිබඳ හැඟීම දුරු වෙලා ගියේ ඉතින් අර දාහ සහගතවන්නා වූ ඉනි දෙන දෙන ආස්වාදයකින් හවට්ටපු ඒ අවස්ථාව එක්ම ගියාට පස්සේ දැන් ඕකට දැනෙනවා හරි සැහැල්ලුවා. නිදහස් ප්‍රීතිය. හැබැයි එතෙදි දීවාටපත් වෙන්නේ මම නිවන පූර්ණ කළා කියලා. හැබැයි ඔතේදී බොහෝ අය නැවතෙනවා. මට දැන් ඉස්සර වාගේ නෙමෙයි හරි නිදහසක්. හරි සාන්තයි. හරි සතුටක් විතරම දැනෙනවා. මං නිවන් දැකලා හම්බුනායි. ඕයින් ඔතේ වැඩේ කරගෙන. මෙන්න දැන් අපිට උපාසක දේශයන්ගේ වහන දෙකක් මේ අහු කායानुපස්සනාව තුළින් ප්‍රගුණ කරගෙන සුද්ධ කරගෙන එනකොට හිතට නිදහස් බව දැනෙනකොට ඇති වෙන විශාල විරාණික ප්‍රීතියක් ඔන්න ඔය විරාම හොඳට හඳුනා ගන්න ධර්මානුකූලව. දැන් මොකද වෙන්නේ? මම විදින එකක් නේද මේ නොවිදිනවා කිව්වා. මම හිතේ සතුටු වෙනවා. බල්ලාගේ දැන් මේ බඳුවන්නාව විනි නෑ කියලා. එවන්දු දුස්චරිත මානසිකත්වයක් අපට ගොඩ නැගෙන්නේ නැති නිසා අපි සතුටක් සුවයක් දැනෙනවා. හැබැයි ඉතින් හැදෙන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද හේතුව ඒ ටික දැනෙන්නේ මොකේද? එහෙනම් හිත කියලා කිව්වේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් ගහන්නලා තියෙන විඥාන වල එක අවස්ථාවක් මම මේ දුරු කළේ. නමුත් මේක දුරු කළාට තවම කහට ඉවර නැහැ. මහා කහට නිසා තිබිච්ච දැවිල්ල නැතිවෙච්ච කියන හැමතිමයි මට මේ තියෙන්නේ. එහෙනම් හිත යම් තැනක බැඳගෙන යමක් නිසා සතුට වෙවි ඉන්නවා. මේ සතුට වෙන මානසිකත්වයක් පැවැත්මක්. පැවැත්මක් තුළ යම් සතුටක් ලබනවා නම් ඒකත් හේතුවක ඵලයක්. හේතුවක් නිසා හටගත්ත ඵලයක් ඇත්නම් ඒක අනිත්‍යයි දුකයි අනත්තයි. එහෙනම් සතුට වෙවි ඉන්න වටනා දෙයක් මට හම්බ වෙලා තියෙනවා. මොකද සතුට වෙවි. ඒ සතුටේ යථාර්ථය දැනගන්නකොට කියනවා ප්‍රීති පරිසංවේදී. අන්න ඇයි ප්‍රීතියට බැඳෙන්නේ? තවම යථාර්ථය මුදුන්පත් කරේ නැති නිසා. සතුට වෙවි ඉන්න දෙයක් තියෙනවා කියලා හිතුවොත් එහෙම කැමැතිසේ පවතින කන්දේ සතුට. අපි ඒක බලන්න ඕනේ කියලා. ඒක පවැත්ම හේතු ඵලයක් නා. හේතුවක් නිසාමයි ගොඩ නැගෙන්නේ. අත්හැරියා නොවැළුණා මිදුණා මං අහවල් අහවල් කොටස මල් ළඟ දැන් නෑ කියලා හිතනකොට ඒ නිසා නිකුල නැගි. එහෙම හිතන්නේ නැතුව හිතපු වෙලාවලත් එහෙම එකක් කියන්නේ. එහෙනම් බීජේ නිකන් ගොඩ නැගිනව නෙමෙයි. තමන් අත්හැරපේ හිතනම නෑ ඒකත් ගොඩ නැගි. හැබැයි මෙතෙන් එතකොට බුද්ධලයා හතරපා ගන්න අගින් මෙහාට ගිහින් උගක් ඉවරයි. ඒකට අරිහත්ත්වයටපත් වෙලා ආනාපානසතිය තියෙන්නේ අරිහත්ත්වයටපත් වෙනකම් මාර්ගය. එහෙනම් එයින් එහාටයි මේ යන්නේ. දැන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මට්ටම නම් හිත වෙන බුද්ධිය ධානයට ඇවිල්ලාද? ධාන පැත්තෙන් බැලුවොත් කායानुපස්සනාව වඩාගෙන උදෙන් ඇවිල්ලා ප්‍රීති ප්‍රහංගීදී කියනවා කියන විමර්ශනය කරන ඒ භාවනාව එනකොට බුද්ධිය ද්විතිය ධානය හෝ තෘතිය ධාන මට්ටමට හිතක් වැඩිනවා. හැබැයි ධානයේට බැඳුනොත් ඇඳුනොත් ගමන නවතිනවා. එහෙනම් ගමන නවත්තන්න නෙමෙයි මේ හදන්නේ. සියලුම ආස්වාද පැවැත්මෙන් පැතිලා තියෙන මුලා පැවැත්ම ඉස්න යන. එහෙනම් ප්‍රීතියේ ඉඳ අවස්ථාවක් නෙමෙයි මේ. මේ ප්‍රීතිය සමගියක් චන්දරාගයේදී බැඳුනොත් මම මේ ප්‍රීතිය ඉක්මවන්නේ. ඒ ප්‍රීතිය මේ පැවැත්මත් එක්ක තියෙන දෙයක්. පැවැත්මක ඉඳගෙනම ඕනම දෙයක් ප්‍රීතිය මුක්ති විදී. දැන් ප්‍රීතිය ලැබෙන්නේ මොනවාද? ඒක වේදනාව වලට අයිති. සංඥාව වලට අයිති. ඒක ගොඩනගන්නේ තුන් සංකාර වලට අයිති. එහෙනම් කෙලෙස් අයිතයි. කෙලෙස් අයිති නිසා කුසල විඥානයක් එතන හටගන්නවා. ඒ විඥානේ හටගත්තා. ඒකට අනුකූල වන්නා රූපාකාරයේ මුල් කරගෙන තමයි මේ වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගන්නේ මේක පංචස්කන්ධයක්. හොඳුනා පංචස්කන්ධය. සතර පාගතේ දූෂ්‍ය මානසිකත්වයකින් පහළ නොවුණා. ඒකත් පංචස්කන්ධයයි කියන්නේ. පංචස්කන්ධයක් යන්තනක හටගත්තා නම් උත්සාහයේ වීර්ය විදාන නිෂ්පාදනය කරමි. ඒ තුල ගොඩනගන එකක් නම් දුක්ඛස්කන්ධයත් එක බැඳිලා තියෙනවා. එහෙනම් මේ සතුටයි කියන එකද යථාර්ථය. මහා දුකක් අත්හැරීමේ සතුට මේක මිසක්. සතුට වෙන දුකක් සාහනය වෙලා නැහැ. එහෙනම් මම මෙතන සතුට වෙවි ඉන්න තැනක් නෙමෙයි කියලා දැනගත්තාම සතුටට බැඳුනා වූ පටිහිවත් චන්දරාගේ මනසේ වැටෙන්න පටන් ගන්නවා. අන පරිසංවේදී. ඒ ප්‍රීතිය පිළිබඳ පරිසංවේදීත්වය පහළ වෙනා ඇති. මේක පහළ වෙන්නේ කොහොමද? මේ ප්‍රීතිය යනුවෙන් මේ හටගත්ත නිරාමිෂ ප්‍රීතිය වශයෙන් හටගත්තත් දුක් විඳින සුළු බැඳෙන සුළු එකක් නෙමෙයි කියලා දැනගත්තා. අන් ප්‍රීති පරිසංවේදී අත්තිසාමි කිසික ජනේ දහම අවබෝධයක් ආවනම් ඒකම දහම ඇතුළු. මොකද මේ ප්‍රීතියේ නැවති ඒ ආම නිරාමිෂ ප්‍රීතියේ චන්දරාගයෙන් බැඳීමක් තිබුණා නම් ඒක අවිද්‍යාව. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ධර්මානුකූලව දැනගෙන අත්හැරිය යුතුයි නොහැරිය යුතුයි මිදිය යුතුයි විතර හිතලා බලන සුදුසු දෙනා නෙමෙයි කියලා. තව ඉක්ම යන්න ඕනේ නිදහස් වෙන්න කියලා අදහස ගන්නකොට. ඒකට අවශ්‍ය කරන්නා වූ ධර්මය ආශාස කරා. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රීති ප්‍රතිසංවේදී අත්තිස්සාමි දෙහික. අන්න ධර්මය අසුරු කළා. ප්‍රීති ප්‍රතිසංවේදී අත්තිස්සාමි දෙහික. අනිසර ප්‍රීතියේ යම් චන්දරාගයක වැඩිමත් වීම නේද? චන්දරාගයේ පහ වේලාවේ. වෙන්නේ වීතිපත් සංවේදී පස්ස සිස්සාමිති සිත්ත. එතන මොකද වෙන්නේ? පීති මාස කායෝ පස්සද්දේ පස්සද්ද කායෝ සුගන්ධේති සුඛිනෝ සමාධියේ යන මාර්ගය. සමාධි මාර්ගයේ යන්නේ. මෙන්න මේ නිරාමිත පීතියලු තික්ම යනකොට විශාල කායික සෝයා සැනසුමක් එනවා. කාය දැහැල්ලු වෙලා. පා කරලා දිබවා. බොහොම නිස්සලයි. කායික සෝයක් දැනෙන මුළු කාය හැමතැනම විවිධ විවිධ විදර්ශනාත්මක සෝයක්. මෙන්න මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? දුක පරිසංවේ. අන්න ඒක බැඳෙන හොඳ එකක් නෙමෙයි. ඒක නිවන නෙමෙයි. අත්දැකීගෙන නොඇලීගෙන විදීගෙන යනකොට නිදහස් වෙන්න වෙන්නේ. පෙර කායේ දාහයෙන් දැවුණා දැවුණා. කාගේ දේශ මොහොන් සාඩකට දාහයෙන්. ඒවා තේ වෙනකොට දේශක් තේ වීගෙන යනකොට මොහක් තේ වීගෙන යනකොට ධර්මාභූති ලබා ගන්නවා. ඒවා නිසා හටගන්න 10 යන්ගේ නිදහස් වෙන්න වෙන්න කයේ ස්වභාවය නිදහස් වෙනවා. ඊ අතරමැදි නිදහස් අවස්ථාවක් මේ සුඛයේ වශයෙන් දැනෙනවා මිස. මේක සුඛස්ථානේ නෙමෙයි. මේක නිවර නෙමෙයි. මේකත් විදීමේ සුවයක් මෙතන තියෙනවා. දැනෙන සුවයක් තියෙනවා මේක ලෞකිකයි. මේක නිවන ලෝකෝත්තර නෙමෙයි. මෙන්න නුවණින් මේක දැක්කහම මොකද වෙන්නේ? සුඛ පටිසංවේදී මේකත් අවිද්‍යා තෘෂ්ණාවදී රයිති. ඡන්ද රාගයෙන් බැඳීමක් තමයි මේ සුඛේ බැඳුණු. මේ සුඛේ මට බැඳිලා ඉන්න වටනා දෙයක් නෙමෙයි. ඒකත් වැරද්දක්. අරයක් තියෙන නිවන කියලා මම මේක පිළිගන්නේ නැහැ. මේක හේතුඵලයක්. මෙන්න මේක දකින්න සංකතය පරිසම්පාද. සකස් වූ දෙයක්. හේතු වෙන හදගත් එකක්. මේක ගෙවිද යනවා. මේ දුකේ මට වටිනවා කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දකින්නකොට මොකද වෙන්නේ? ඒක නොදැනීම නිසා දුකේ හරි සාන්තයි ප්‍රණීතයි කියන එකට බැඳි බැඳි හිතෝ මානසිකත්වයේ දුර වෙලා යනවා. අර පරිසංවේදී. දුක පරිසංවේදී අසතිස්ස අනිත්‍යක ජන ආශ්‍රය කරලා ධර්මයි. ඒ දුකයත් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දකින්න දකින්න. ඒ දුකේ ලෙස චන්ද රාගයක් ඇද්ද? ඒක දුරු කරන ධර්මය අන්න එතෙන්දි භාවිතා කරනවා. අන්නේ ධර්මය ආසාස කළා ඒක. ඒතර මොකද ඉන්නේ? දුකේ හේතු වෙන්නා වූ බැඳීමට හේතු වෙන්නා වූ යථාර්ථය හරියට විද්‍යානුකූලව දැනගත්තා සංවේදී. සුඛපටි සංවේදී පසහිතාධිකති. අන්න එතන පටි සංවේදීව දකින්නකොට යථාර්ථයේ මේ දුකේද බැඳෙන අවිද්‍යාව, තෘෂ්ණාව, චන්ද රාගය නිසා මේ බැඳෙන්නේ. මේකම ආදීනෝ සහිතයි. මේ කිහිදියොත් අත්හැරි නොයලී මිදී කෙලවර කරන්නා වූ අරිහත් ඵලෙ නෑ. කෙලවර නෑ. ඊට අපගේ මඩිය බලාපොරොත්තු මේ අතරමැදි දීම නෙමෙයි. මේක ඉක්මායක ආදීනව දැකලා කිහිප්ම යන්නේ. සුඛයේ ආදීනව දකින්න පටන් ගන්නකොට පස්සේ මොකද වෙන්නේ? සුඛයේ පිළිබඳ යම් ඡන්ද රාගයක් තිබුණා පහ වෙලා ගියා. පහ වෙලා ගියා. අන්න ඒක කියනවා සුඛ පටිසංවේදී පස්ස සිතාමිති සික්කේ. වෙන වේදනානුපස්සනාව. හිතේනවා හිතනවා කියන කියන්නේ වේදනානුපස්සනාව වැඩින්නේ නැහැ. වේදනානුපස්සනාව ආනාපාන සතිය වැඩෙන්නේ ඔය කැක්කෝ එන්නේ කිරි වැටෙන එකක් දැකලා ඕක කාකහ ඉන්න එක නෙමෙයි. හිතනවා හිතනවා ගහනවා ගහනවා කියන එක නෙමෙයි. මෙන්න මේ නිරාමිත පීතිය නිරාමිත දුකේද එනකොට මේ සමාධියත් එක්ක ලැබෙන එකක් මේ ආනාපානයේ සතිය විතර. මෙන්න මේ නිරාමිත පීතිය පීති දුක ඒකාග්‍රතාවයෙන් ධානාංගයගේ පීති ධානාංගයේ දුක ධානාංගයේ දෙකේ අහාරත්‍ය අනිත්‍ය දුක අනත්ත වශයෙන් දැකලා. එතන ඉක්ම යන එකට ඉපත් වෙනවා. මෙන්න මෙතන කියනවා වේදනානුපස්සනාව මෙතෙන් දෙනවා. දැන් කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි දෙකෙන් ඇවිදින්න දැන් මොකද වෙන්නේ මෙන්න මේ දුකේ තිබ්බ හිත අයින් වෙනකොට අන්න පවත්තර මිදා වික්‍රේ විචිත්තන් කියන දෙන්න ක්‍රමක්‍රමයෙන් ලඟිලා උපේක්ෂා ඒකාගතාවය දෙනවා සුඛ ඒකාගතාවයි කියන්නේ සුඛේ චන්දරාගයෙන් නොබැඳෙනකොට උපේක්ෂාව නැගෙනවා හිත ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ අකම්පිය වූ උපේක්ෂා සාගර නිච්චල භාවයක විහිදෙනවා මනාසේ දැනෙනවා දැනීම බොහෝම දීර්ඝයි බොහෝම නිච්චලයි කාන්තයි ප්‍රණීතයි. ප්‍රබස්සර විදන් වික්‍රේ කිච්ඡන් කියන ස්වභාවය තමයි චතුර්ථ ධානය අවස්ථාවේ කියලා. මෙන්න මෙතනින් දැන් පටන් ගන්නේ හිත දකින්න. අරමුණු දැනෙනවා. අරමුණ කල්ලන චන්දරාගය. මෙන්න මෙතනින් ආයේ චතුර්ථ ධානය හිත වැඩිලා. දැන් තියෙන්නේ චතුර්ථ ධානය හිතේ විදර්ශනාත්මක වර්ණ ආනාපානයි. එන චිත්තානුපස්සනාව. චිත්ත සංකාර පරිසංවේදී අසතිසා නිදිසිත දැන් චිත්ත සංකාර පරිසංවේදී කියනකොට මේ නිදාසේ උපාය උපේක්ෂාව දැක්කහම මේ උපේක්ෂා ඒකාග්‍රතාවී අවිද්‍යාවෙන් තොර කරගන්න ඕනේ මොකද හේතුව මේ නිදහස් පැවැත්ම කොච්චර හොඳද මෙන්න මේ හැඟීමක් මෙතෙන් තියෙනවා ඇරීමට ගැටීමට යන්නේ නැති නිදහස් පැවැත්ම කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද මේ නිදහස් පැවැත්මේ ඉඳ ඇත්නම් මේ ප්‍රභාස්වරත්වයේ ඉඳ ඇත්නම් හරිම ආලෝක ස්වභාවයක් හරිම නිදහස් ඒ දැනීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා පැවැත්මයි චිත්තයක් කෙරෙහි හිත විහිදෙනු අන්නේ තින් දකින්න ඕනේ හිත පිහිරවන්න දැලක් නෙමෙයි චිත්තේ මේක සංකතයක් සකස් වෙන එකක් මොකද්ද සංකතේ හේතුව ජීවත් වීමේ ආසාව පැවැත්මට ආසයි විද්‍යාමානව ඉඳ ආසයි. මෙන්න මේ චිත්ත ආසාව තමයි මෙන්න මේක තමයි චිත්තේ හටගන්න ආසාව. චිත්ත සංකාරය. අන්න පරිසංවේ. මේ චිත්ත සකස් කරන්නා වූ හේතුව දකින්න. ජීවත් වෙලා ඉඳ ආසයි කියන යම් කිසි බලාපොරොත්තුවක් ඇද්ද? ඒක තමයි හිතක් පවත්ත පවත්ින විදිහේ. ජීවත් වෙලා ඉන්නවා කියන්නේ හිත විද්‍යාමාන කරගෙන දැකීම් බවට පත් කර කර ඉන්නවා. දැනීමට ආවර්ජනයට යොමු කර කර ඉන්නවා. ආවර්ජනයට යොමු කරපුවාම උපේක්ෂා ඒකාග්‍රතාවයේ හිත සාන්තව දැනෙනවා. ඉන්න බව දැනෙනවා හොඳට පැහැදිලි. ඉස්දයක් අල්ලගත්තේ. මේ දුරට යනකොට අද ඉඳලා වන්න දී දිනක අතරමඟ මුලා වෙනවා. යන්න යන්න කියන්නේ ඔය පොඩි කෑල්ලක් කන්න පහත් වෙලා. සුද්දා ගහන්න මාර්ගඵල මේ මේ විදිහට එකින් එකට එකින් එකට මුලාවටපත් වෙනවා. දැන් කෙලවර කරන එක හිතන්නේ වාගේ වෙනවා. ලැබිච්ච බලය ලැබිච්ච අය හරියන්නේ නැහැ. ඉදිරි හරිය බලාගෙන අයින් කරොත් තමයි ලාභයක්. අන්න එතෙන් ඉඳලා කියන්නේ කිව්වේ ඒක. ඊට සංකාර පරිසංවේදී අත සිතාමිති දීක යන්න ඇතුළු කරන චිත්ත සංකාර ලකින් නොවලින් යුක්ත ධර්ම දකින්න ඕනේ. ඊළඟ සංකතය පරිසම්පන්නය. කැමතිසේ පවතිනයක් නෙමෙයි අනිත්‍යයි. අනිත්‍ය දෙයක් කැමතිසේ පවත්න්නේ તો කැමතිසේ පවත්නවා ඒකෙන් දුක ඇති වෙනවා. එහෙනම් ඒක හරියක්. නැත්නම් පැවැත්මටයි ලෞකික වන්නාගේ චිත්ත කියන අවස්ථාව තුළ අල්ලන්න හරයක් වටිනා එකක් හම්බුනා කියලා ගන්න දෙයක් නෑක ලෞකිකයි. ලෞකික වූ පැවැත්ම තුළ යම් කිසි දෙයක් පහළ කරනවා නිකම් පහළ වෙන්නේ නෑ. හේතුවකින් පහළ කරනවා හිත ගොඩනගෙන පැවැත්මේ ආසාව නිසා කරන උත්සාහයක් වීර්යයක් මෙතන හැඟවිලා තියෙනවා. ආවර්ජන නොකරපු නිසා මේක තේරෙන්නේ නැහැ. ඒක මේ හිත ගොඩනගෙන එකක් නෙවෙයි. මෙන්න මේකේ චිත්ත සංකාරය. කන්ද රාගය නිසා මේ චිත්ත සංකාරයේ ගොඩනගනවා මෙන්න මේක මෙන්න මේක දැනගත්තහම පිළිෙන්නේ දහම ආශ්‍රේ ආශ්‍රේයද ගන්නවා ආස්වාද කළා චිත්ත සංකාර දකින්න දහම එතකොට මොකද වෙන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට එච්චරලා හොඳයි හරි සාන්තයි ප්‍රණීතයි කියලා හිතන මේ චිත්තය ආදීන වශයෙන් දකින්න මේකේ දුකක් තියෙනවා මේකේ වෙහසක් තියෙනවා මොකටද මේක ගොඩනගන්නේ මොනවා කරගන්නද ගොඩනගන ගොඩනගන චිත්තේ ගෙවිල යනවා. උත්සාහයේ ඉදිරියේ යලි යලි ගොඩනගන නිසා මේක විද්‍යාමානයි. නිරන්තර යොදනා උත්සාහයේ ඉදිරියයි වෙනසා. ආවර්ජන නොකරමු ඉස්සාකාර මේක දෙනුනේ. ආවර්ජන කරන්න පටන් ගන්නට පස්සේ වෙන හිත්ය ගොඩනගනවා නම් වෙහෙද වෙවි. මොකක්ද ඇති හරේ? අන්න හැඟවිච්ච දුක මතුවලා දුක්ඛාර සතිය මතුවෙනවා තේ. මතුවෙන දකින්නවා. චිත්ත සංකාර පටිසංවේදී අත්ථ සිතාමිති සිප්පේ. අන්න පහ වෙලා යනවා. චිත්ත සංකාර ගොඩ ගන්න බැහැ විද්‍යාව පහල වෙනවා අවිද්‍යාව දකින්න. අවිද්‍යාවේ ක්‍රියාකලාපේ දකින්න. පස්සම් බයං චිත්ත සංකාරං අත විසාමි චිත්ත. මෙන්න මේ භයානක වන්නා වූ බය ස්වභාවය ඇත්තා වූ මේ චිත්ත සංකාරයේ පහ කරලා තමයි. ඒ පහ කරලා දැමීම මොකද කරන්නේ? පස්සම් බයං චිත්ත සංකාරං අත විසාමි චිත්ත. අනර දහම ඇතුළු කරනවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, ආකාර වශයෙන් මේ විශ්ේ ගැන දකින්නා වූ ධර්මයේ අතුරු කරන්නේ අතුරු කරන්නේ මොකද වෙන්නේ? මේ හිත හිත හරස් කරන යම් ධර්මයක වැදීමක් තිබුණා නම් ඒ චන්දරාගේ පහ වෙලා යනවා. අන්නේක පහකින් සඳහා ඉතේ ආදීනෝ දකින්නා වූ ධර්මයේ අතුරු කරනකොට කියන චිත්ත සංකාර පරිසංවේදී අත්ථ සිතාමි දීප අන්තවෙත් සිත්තනේ වෙනවා සිත්තනේ කියන්නේ නිවන කරා කියන්නේ පස්සම්බයන් චිත්ත සංකාරං පස දිත්තා නිතිවිත. අපි දැන් මොකද කරන්නේ මේ චිත්ත සංකාරයේ සිටියේ දකින්නකොට. හිත ගොඩනගෙන බලාපොරොත්තු ප්‍රමස්තයෙන් අදි වේලා අදි වේලා ගිහිල්ලා සංකාරයේ පහ වෙන්න පටන් ගන්නවා. චිත්ත සංකාර පහ වෙලා යනකොට මොකද වෙන්නේ? චිත්ත පරිසංවේදී අස දිත්තා නිතිවිත. දැන් හිත ගොඩනගනකොට විවිධාකාර සංඥාවන්ගේ ගොඩනැගෙනවා. දැන් ගොඩනගන සංඥා අයින් වෙන අයින් වෙන ආරම්මන විඥානන ලක්ෂණ චිත්තං ඉන්නේ ආයිද අරමුණු දැනගන්නේ නැහැ අරමුණු පස්සේ යවන්නේ නැහැ උපේක්ෂා ලහකටව අරමුණු පස්සේ යවන්නේ කියලා තිබුණා දැන් ඊටතර පැහැදිලි සිද්ධියක් දකින්නවා දැනෙන ස්වභාවයේ තියෙන දැනීම ආවර්ජනය කරගෙන දැනෙන අරමුණු පස්සේ යන්නේ නැහැ අරමුණු පිළිගන්නේ නැහැ නම් දැනෙන ස්වභාවයේ තියෙන බව වැටහෙනවා අන්න පවත්තර විදන් වික්‍රමේ චිත්තං ආරම්මන විඥානන ලක්ෂණ චිත්තං කියව අවස්ථාව තව චතුස්කන්ධ ඥානෙ අයියට වැහැපු අවස්ථාව. මෙන්න මේ වෙලාවේ දකින්න. ඒ සිද්ධියක් ටිකක්වත් නැගෙන්නේ නැහැ හේතු ඵලයක්. සංකතයක්. පටිච්ච සමුප්පන්නවයි ගොඩ නැගෙන්නේ. ජීවත් වීමේ ආසාව තියෙන නිසා ජීවත් වීමේ ආසාවෙන් ගොඩනගන දෙයක් තමයි ඉස්සේ. එහෙනම් දැන ගැනීමට ලැහැත් කියලා ඉන්නේ. දැන ගැනීමට වැටෙන්නේ නැහැ අවශ්‍ය නම් දැනගැනීමට ලැහැස්ති. රූප අහන්න වැටේ නෑ. බලන්න වැටේ නෑ. ශබ්ද අහන්න වැටේ නෑ. නමුත් අවශ්‍ය නම් ඉඩයක්ලා තියෙනවා. අවශ්‍ය දෙයකට ආවොත් එන්නේ. ඉඩයක්ලා නිදහස් වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක තමයි කිව්වේ චිත්ත අවස්ථාව. චිත්ත පරිසංවේදී. අන්නේ චිත්ත අවස්ථාවේ ඉන්නේ මොකද ජීවත් වීමේ ආසාව නිසා. ජීවත් වීමේ ආසාව මුල් කරගෙන නැගින්නා වූ චන්දරාගයක් තියෙනවා. දැනගැනීම සඳහා ආවර්ජනාත්මක වීමට ලැහැත්තිලායි තියෙන්නේ. හිත හදලා තියෙනවා බාහිර ලෝකෙදී විහිදුවලා. අභ්‍යන්තරව හිත නැගින. මෙන්න මේ අවස්ථාවටපත් වෙලා දැන් ඉන්නේ. ඒතර මොකද කරන්නේ? මෙන්න මේ චිත්ත ස්වභාවය දැනගත්තාම ජීවත් වීමේ ආශාව යම් දවසක නැද්ද? දැනීමේ බලාපොරොත්තුවත් එදා ඉවරයි. අද සිත දැනගන්න. සිතානුපස්සන. ජීවත් වීමේ ආසාව නිසාම තමයි දැනීමට ගෝචර වෙන අරමුණක් ආවොත් ඒකනේ ඉඩ දෙන මානසික අධ්‍යයනය කරනවා තියෙන්නේ. දැන් ওই දෙක උපමාවකින් තෝරා ගන්න පුළුවන් නේද? අපි මේ ශබ්ද විකාශන යන්ත්‍රයක්, ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරගුණා. අර ඒලියන් එකට නැත්නම් ඒකට අවශ්‍ය සංඥාදන ස්ථානයේදී සංඥාවක් ආවොත් හරස්කාරහරි සත්‍යයක් එනවා. එහෙම නැත්නම් කතාවක් හරි සංගීත රාජයක් හරි එනවා සීගල. අපි ඒකට ගොඩනගලා තියෙනවා වීර්යය හරකට කරකවලා. හැබැයි දැන් කතාවක්වත් සංගීතයක් අතරින් වීර්යය අඩු වෙලා නැති නිසා ඒක ඉන්නේ නැහැ. හැබැයි කන්දිහා එක සිද්ධිය කරේ සෝගා කරන්ති වාක්‍යයේ සත්‍යය එකක් උනා. යන්ත්‍රයේ ක්‍රියාත්මකයි කියන එක අපිට හැදෙන්නේ හැදෙන්නේ. සෝසත්‍යයක් එනවා. අන්නේ සෝසත්‍ය වාගේ පිස්සු. අර චිත්ත සංඛාර ගොන්නගපු අවස්ථාව ඒකට එන්න ඉරියා වාගේ අර අරමුණු වෙන. එහෙනම් සද්දෙට එන්න අවශ්‍ය මේ දෙයට කරවතිපවා. මේ දෙය කරපොණකින් අහ කරලා දැම්මොත් මොකද වෙන්නේ? සද්දේන මාර්ගයේ වැමුණට යන්ත්‍රයේ ක්‍රියාකරන හද එනවා. මෙන්න චිත්ත අවස්ථාව හා චිත්ත සංඛාර වල අවස්ථාව උතුමාපටි ඔබෙන් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ චිත්ත අවස්ථාවට එනකොට මෙන්න මේකෙන් නිදහස් වීම දකින්නකොට අපි ප්‍රමෝදයන් හිටලා විශේෂ ප්‍රමෝදයක් ඇති වෙනවා. අර ඉතලට ඉත ප්‍රීති ප්‍රමෝදේ නෙමෙයි. අභ්‍යන්තර වන්නා ප්‍රමෝදයක් ඇති වෙනවා. අපි ප්‍රමෝදයන් හිටලා. ඒ කියන්නේ අර චිත්ත අවස්ථාවක් දැන් අත්හැරිපුවාම ලබන්නා වූ නිදහස්භාවය හිතට වැටෙනවා. අත්හැරීම වැළී මිදී චිත්ත නිරෝධ වුණොත් හිත පවතින්නේ මෙන්න මේ චන්දරාගය නිසායි. ජීවත් වීමේ පැවැත්ම තියෙන ආසාව නිසායි. මේ ආසාව අත්හැරලා දැම්මොත් හිත හට ගැනීමත් ඉවරයි. මෙන්න මේ ධර්මයේ ලකින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විශේෂ ප්‍රමෝදයක් හට ගන්නවා. ඒක සාමාන්‍ය ප්‍රමෝදය නෙවෙයි. අභිප්‍රම අභිප්‍රමෝදය. අන්න එතෙන්දි හට ගන්නවා. නිවනට ආසන්න වෙන්න ආසන්න වෙන්න පිටත් අත්හැරීම වැඩි කියන්නේ නිදහස් වුණාට පස්සේ. කොයිතරම් ශේෂ්ඨ වෙනවද කොයිතරම් නිදහස් වෙනවද කියන හැඟීම එනකොට. කාග නොවන ප්‍රබෝධයක් හටගන්නවා. ඒක රූපාවචර ඉක්මවා ගිහිල්ලා අරූපාවචර ස්වභාවයේ අධ්‍යාත්මවන්නාව මානසිකත්වය. උපේක්ෂා ඒකාන්තයේ තුරම ඇතිවෙනා විතරා ප්‍රබෝධයක් තියෙනවා. මෙන්න මේ අභ්‍යන්තරයේ පේනවා. අභ්‍යන්තරයේ පිටතලා වැටහෙනවා. අභ්‍යන්තරයෙන් නැඹුරු වෙච්ච හිතක් නිසා දැන් බාහිර විහිදෙන හිතක් නෙවෙයි. දැන් මේ සමාධිය අරූපාවචර පැත්තට නැඹුරු වෙලා ඉවරයි. මේ පැත්තට නැඹුරු වෙන නිසා රූපාවචරෙන් චතුර්ථඥාන ඉක්මවලා ගිහිල්ලා අරූපාවචර පැත්තට නැඹුරුනහම බාහිර ලෝකේ අරමුණු පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හැබැයි අභ්‍යන්තර ප්‍රමෝදය දැන් වැටෙනවා. මෙන්න මේ අභිප්‍රමෝදයන් සිද්ධා අසතිතා නිදික දැන් මේ අභිප්‍රමෝදයන් යන්නා මේ අවස්ථාව තුළ අර අරූපාවචර මානසිකත්වය. දකින්නකොට. ඒකත් දකින්න පටන් ගන්නවා හිත ගැන තාම ඉවර නැහැ. හිතේ අවස්ථා ඉක්ම ගියාට තවත් මේ දැනීමේ අභ්‍යන්තර සම්පූර්ණ බැසලා දැන්. අභ්‍යන්තරයෙන් බාහිරට ලැහැත් වෙලා බාහිර අරමුණු අල්ලා ගන්න ආපු විදිහට මේක දිනුනේ. බාහිර බාහිර අරමුණු අල්ලා ගන්න විදිහ උපකරණය තමයි අන්තිම කුලාම උපකරණය තමයි චතුර්ථ ධානයේ අවස්ථාව. චතුර්ථ ධාන මානසිකත්වයේ මොකද්ද හැදිලා තියෙන්නේ? බාහිර ලෝකේ හැම මේ ලෞකික බාහිර ලෝකේ අල්ලන්නේ. රූපාවචර ලෝකේ ඉඳන් කාමාවචර ලෝකෙට එන්න. හදාගත්ත මාර්ගය තමයි චතුත්ථඥානීය අවස්ථාව. අන්නේ අවස්ථාව ඉක්මනිය ගාම හිත අභ්‍යන්තරයට වහින්න. අනන්ත ආකාරය අල්ලා හින්න. අන්න අනන්ත ආකාරය අල්ලා හින්න ගහම මේ බාහිර ලෝකේ රූප ලෝකේ හද ගිය අරූප ලෝකෙට ගියා. ආ අභිප්‍රමෝදයක් ඉඳන් ඉඳන් හරි ප්‍රමෝදයක්. මෙන්න මේ ප්‍රමෝදයට එනකොට දකින්නවා මේක ඇත්ත නෙමෙයි. මේ අවස්ථාව හේතුඵලය. අභ්‍යන්තරයේ මනසින් ඉතින් අභ්‍යන්තර ලෝකයක් හදනවා. අභ්‍යන්තර වන්නා වූ ධාන ලෝකයේ තුල ධානී ආකාශය ඇල්ලුයි. කිසිම ද්‍රව්‍යයක් වස්තුවක් කිසිම දෙයක් නැති අනන්ත ආකාශයක් ඉතින් හදනවා. මෙන්න මේක හරි සාන්තයි පරිසයි රහිතවද. අභිප්‍රමෝදයන් චිත්තක් කියන්නේ ඔන්න ඔතේ දෙනකොට. මෙන්න මේකත් අල්ලගන්න ගියොත් මේකත් අභ්‍යන්තර පැවැත්ම. අභ්‍යන්තර පැවැත්ම පැවැත්මක් මිස නිවන නෙමෙයි. දැන් මෙතන හිත තිබ්බනම් මොකද වෙන්නේ? ඒකත් චන්දරාගය. අරූප චන්දරාගයයි. අරූප චන්දරාගයත් අත්හැරින වැඩි විදියට වෙන නිවන. අරිහත් වේ. දැන් මෙතනත් අත්හැරියන්න මේකේ ඒකේ ආදීනව දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් ඒක දැක්කා. ඒකත් උත්සාහයෙන් විරේ ගොඩනගන බව දැක්කා. ඒකත් අත්හැර දැමහම කොච්චර සාන්තද ප්‍රණීත කියලා අදහස් වෙනකොට මොකද වෙන්නේ? අන්න අවික්‍රමෝද විත්තේ දකින්නා යථාර්ථයේ දකින්නා වූ ධර්මයේ ධම්ම. අන්න ඒක අසුර කරනකොට අවික්‍රමෝදයන් කිත්තම් පසසිස්සාදී මේ බලාපොරොත්තු අරූපණේ නාර ආකාසානංචාදී නියම් බලාපොරොත්තු ඇතිවලාද ඒක ඉක්මනිය. ඒක නුනිදාන. එතන මොකද වෙන්නේ? සමාදාහං චිත්තං අසහිස්සාමි විතික සමාදාහං චිත්තං පසහිස්සාමි විතික අන්න ඊට පස්සේ සමාදාහං චිත්තං අර ආකාශයේ අත්තරනහම විඥානංචයන අවස්ථාව විදී පසු මතුවලා එන. හිත විසින් හිත දකින්න අවස්ථාවක් එනවා. හිත විසින් ආකාශය අරමුණු කරන අවස්ථාව ඉක්ම ගියාට පස්සේ හිත විසින් අනන්තයේ විහිදෙන විස අරමුණු කරනවා. එන විතර කියලා විඥානංචයන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවත් හදගත්තාම දකින්නවා මේකත් උත්සාහයක වීර්යයක පැවැත්ීමේ ප්‍රතිඵලයක් මේකත් පැවැත්මක්. පැවැත්මක් හැබැයි නම් සංකතය වටිනාකම් උපන්න. උත්සාහයේ වීර්යයෙන් ගොඩනගනවා ගොඩනගන ගොඩනගන ඒ ගෙවිල යනවා නිරන්තරයෙන් ගොඩනගන නිසා මේ පැවැත්ම ඇති වෙයි මේක ඇත්ත නෙමෙයි මේකේ දුකත් එක්කලා ගොඩනගන එකක් මිසක් ගොඩනගන ඒ ගෙවිල යන හරයක් නැති එකක් මිසක් මේක නිවර කියලා දැනදෙන්න පුළුවන් දෙයක් නෙමෙයි අන්නේ මානසිකත්වයේ ගොඩනගෙනකොට අර විඥානඥාන අවස්ථාව ධර්මානුකූලව දකින්නවා අන්න ධර්ම ආසාස කරනවා අභිප්‍රමෝදය සමාදාන ජීද්දං අසහිතානිති හික්කතිය ධර්මය අතුරු කරලා ඒකෙන් ඉවත් වෙයි සමාදහන් චිත්තම් පස්ස සිතාමි සීකේ. අන්න ඒක දකින්නොත් එහි චන්දරාගයක් තිබුණාද ආකා විඥානංශයතනේ. ඒ චන්දරාගය දුරිලා කියලා ඒක ඉක්මනියා. ඊට පස්සේ මොකද වෙන්නේ? විමෝචයන් චිත්තං අස්ස සිතාමි සීකති විමෝචයන් චිත්තං පස්ස සිතාමි සීකේ. දැන් මේ විශේෂ විදීමකටපත් වෙන අවස්ථාව. මෙච්චර කාල අනන්ත ආකාශයේ ගියේ චිත්තේ. වැඩක් නැහැ, හරයක් නැහැ, අසාරවන්නා විහිදීමක්, ප්‍රසාරණයක් මේ කරලා තියෙන්නේ. එහෙනම් මේක මේ චිත්තයේ ස්වභාවය යථාර්ථය ඇත්ත මේක නෙමෙයි. අනන්තයේ හිත ප්‍රසාරණය කිරීම නිරන්තරයෙන් උත්සාහයෙන් වීර්යයෙන් කරන විහිසක් වදයක් මෙතන විදිනවා. ගොඩනගන්නේ හරියක් නැත්නම් මොකද මේ විහෙද විදේ ගොඩනගනවාදී විස ප්‍රසාරණය කරන මානසිකත්වය. වැඩක් නැහැ ඒක අදහස එනකොට ධර්මානුකූල අදහස එනවා. ඒකේ දුක දැකලා අත්හැරින වැඩිම තියන අදහස. ඒ සතරාගේ විදිනකොට මොකද වෙන්නේ? අර බැඳලා තියෙන මානසිකත්වේ නිදහස් වෙනවා. ආකින්චඤ්ඤායතන කියන ඉතා මානසිකත්වේ ඉතා ප්‍රියසත්වයටපත් වෙනවා. අන්න එනිදාට පස්සේ මොකද වෙන්නේ? විමෝචයක් හිටා පස්ස සිතාන්නේ හික. මෙන්න මෙතෙන් දාවට පස්සේ. එයා දකින්න එක දෙයක්. මේ ලෝකයේ හිත පිළිබඳව යමක් හිතුවා නම් කැමැතිසේ පවතින එකක්, විදහාසේ පවතින එකක්, දුකක් නැතුව පවත්වන්න පුළුවන් හිතක් මේ ලෝකේ නැහැ. යම් හිතක් ගොඩ නැගුවා නම් යම් මානසිකත්වයක් ගොඩ නැගුවා නම් උත්සාහයෙන් වීර්යයෙන් නිරන්තරයෙන් කරන උත්සාහයෙන් වීර්යයෙන් ගොඩ නගන නිසායි ඒක නැගිලි. ඒක කිවිච්ච ආදීනේ වැහිලා තියෙන නිසා ඒක දුකයි කියලා වැටහුනේ නැත්තේ. ඒක අත්හැරපුවාම නිදහස් කාන්තාවේ ප්‍රණීතා කියලා දැක්කේ නැත්තේ. එහෙනම් මේ ලෝකේ බලාගෙන ගියාම අල්ලා ගන්න කැමති ඒවා ගන්න එකක්වත් නැහැ. ඒක ආකින්චඤ්ඤාය කියන අවස්ථාවකදී දකින්න. කැමති ඒවා ගන්න පුළුවන් එකක්වත්. ඒතර මොකද වෙන්නේ? අනිච්චානුපාතී අසතිචාමිති සිද්ධ වෙන්නේ. මෙන්න මෙතෙන්ද දොයක්කහම දකින්නවා කිසි දෙයක කැමැති ගිය පවත්වන්න පුළුවන් හිතකුත් නැහැ ගතකුත් නැහැ ලෝකෙකුත් නැහැ අත්දැකීම තමන්ගේම අත්දැකීම දැන් තුන් ලෝකෙම දැකලා ඉවර වෙන්නේ කාම ලෝකෙත් දැක රූප ලෝකෙත් දැක අරූප ලෝකෙත් හැටි දැක්ක ආදී සංඥාතරකින් දැක අරූප ලෝකෙත් දැපා එන දැක්කහම අනිත්‍යානුපස්සී අසනිසා විදිහිකති අනිත්‍යානුපස්සී පස්සදී සාමිති එදා අනිත්‍ය දකින්න යථාර්ථය අත්දැකීමේ එයා එක දෙයක්වත් අහුවෙන්නේ නැහැ පරිශ්‍රණය කරන කැමැතිය පවත්වන්න පුළුවන් එක. කැමැතිය පවත්වන්න බැරි උත්සාහයෙන් විවිධ දුකසේ ගොඩනගෙන ලෝකයක් මිසක් ඉඩක් මිසක්. ගතහිත ලෝකයේ සියල්ල දුකසේ ගොඩනගීම නිසා පහළ වෙන දේ නිසා. සාරත්වයක් නම් මේ පහළ කරන්න බෑ. එයාගේ සියලු උත්සාහය විරුසායක වුණාද ඒ දුකේ නිදහස. මෙන්න මෙතනපත් වෙන මොකද වෙන්නේ? යම් කිසි කාම රාගයක් තිබුණා පෙරදීම ඉවරයි. රූප රාගයත් ඉක්ම ගියා. තව තියෙන අරූප රාගය විතරයි. ඒකත් තනහ විරාගී. විරාගානුපස්සී අසහිතාමිති දීකති විරාගානුපස්සී පස්සහිතාමිති දීකති. දැන් රාග වශයෙන් පැවැත්ම හොඳයි කියලා වැටෙන්න එකක් පන්නේ අන්තිමට ගිහින් ආදී සංඥාවේ නැවතුණා. ඇයි මේක වැදෙන්නේ? අරූප රාගය නිසා මේක පිහිල්ලයි. තවත් පැවැත්මේ ආසාව ඉවරයි. නමුත් මේකත් ගොඩනගන දෙයක්. මාත්‍රයක් නමුත් ගොඩනගන්න මාත්‍ර දුකක් තියෙනවා. ගොඩනගනකොට නිරන්තරයෙන් ගොඩනගන මේ දුක් මාත්‍රේ විදවිලා ගොඩනගනවා. ඒ ඒ මොහොතේ ගොඩනගන චිත්තේ ගෙවිල යනවා මිසක් හරයක් ඉතුරු කරන්නේ එක සැරයක් ගොඩනගුවාම හදාදිනේක නවතින ක්‍රියාවලියකුත් නැහැ. ගොඩනගපු හේතු රණුකුළු ඒ ශක්තිය ඵලයේ නිපදවනවා. ඉවරේ වෙන ආයි ගොඩනගන නිසා යන්නේ පවතින. එහෙනම් ඒවත් විගත් තුල අම් මොනවද කාගේ මේ අරූප රාගය වැළෙන්නේ ආගින් බැලිල වටිනා දෙයක් මෙතන නෑ කියලා දකින්නට ඒක ඉක්මවා ඊට පස්සේ නේව සංඥා නා සංඥා කියනවා දැන් හිතේ ඉන්නවා දැන් බැලිච්ච එකක්වත් නෑ හැබැයි එතෙන්දී එකක් වෙනවා මොකක් වෙනවද දකින්න පටන් ගන්නවා විරාගානුපස්සී අන්න එතෙන්දී හොඳට පැහැදිලිව දකින්න ගොඩ නගපුවාම පිම්බිලා එනවා දැනීම මතුවෙනවා ආයෙත් හැබැයි පිම්බි ගැන බලයි දියුණු කරපු දෙයක්. ආයතනයක් පිට ගොඩ නගනවා. ආයෙත් පොඩ්ඩක් දැනීම ප්‍රසාරණ දැනීම බවට පත් වෙනවා. ඒකේ ශක්තිය වලට එක් දෙවිදයක්. මුස්වාකාර ගන්නවා, අරිනවා, ගන්නවා, අරිනවා මටමයි ඔබ තියෙන්නේ. හදන හදන එක ගෙවිල යනවා. යටි යටි හදනවා උත්සාහයෙන් ඒක ගෙවිල යනවා. යටි යටි හදනවා. එහෙනම් හිත කියන එකක් ලෝකේ ඇති එකක් නැහැ. ගොඩනගන නිසා හේතුවේ ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා. හේතුවේ ශක්තිය කියන එකක් ඒක ඒ ආකාරයෙන් ශක්තිය අනුකූලව ක්‍රියාත්මක වෙලා හේතුව ගෙවෙනකොට අනුකූලව හිත ගෙවිල යනවා. හේතුව නැත්නම් හිත නිරෝධ වෙනවා. දැන් මොකද කරන්නේ? නිරෝධ වෙන්න කැමති නෑ. පවතින කැමති අයි ගොඩනගනවා. මෙන්න මේ ක්‍රියාවලිය මොහොතක් ගානේ කරන නිසා මොකද වෙන්නේ? නේව සංඥා, නා සංඥා, නේව සංඥා, නා සංඥා කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙවි කියන්නේ. මෙන්න මෙතෙන්දී මනෝ සංකාරකවත් වේදනා සංඥාවල ඇතිතත්වේ දකින්න. දැනීම සහ හැඟීම කියන්නේ ගොඩනගන දෙයක්. ගොඩනගව මාත්‍රයේ ගොඩනැගීම දැනීම මාත්‍රේ ගන්න එනවා. ආයි ගොඩ නැගුවෝ දැනීම ඉවරයි. වේදනා සංඥා නිරෝධය. වේදනා සංඥා ගොඩ නැගෙනකොට ගොඩ නැගෙනවා. හේතුව වෙනකොට ඵලයේ ගෙවිල යනවා. මොකද ඉතුරු ඵලයේ. හිතයි හිරවදියක් ඉතුරු ඵලයේ නැතුණා. හිත කියන්නේ ගොඩ නැගෙන දෙයක් මිසක්. දැනීම කියන්නේ ගොඩ නැගෙන දෙයක්, හැදීම කියන්නේ ගොඩ නැගීම නිසා වැඩගෙන දෙයක් මිසක්. පවතින දෙයක් නෙවෙයි නම් ලෝකෙ මොනවද පවතින්නේ? ඔක්කොම හේතු බල නිසා තව දෙයක් නැහැ කියලා දැනගන්න. හේතු නිරෝධයේ ඵල නිරෝධයෙන් දහම් මැරෙන්න තමත් හිත කියලාවත් ගත කියලාවත් ලෝකේ කියලාවත් දෙයක් නැහැ. නම් කාය සංකාරක් දැක්කා. වචී සංකාරක් දැක්කා, මනෝ සංකාරක් දැක්කා, සංකාරෝ කියන හැටි දැක්කාම සංකාර උපේක්ෂා ඥානි සබ්බ සංකාරීසු අනිත්‍ය සංඥා පහලලා යනවා. දැන් මොකද වෙන්නේ? නිරෝධානුපස්සී අසහිස්සාමි තිහික යන නිරෝධේ ස්පර්ශ කරන වෙලාව. පැවැත්ම තුළ ගතයි හිතයි ලෝකයයි කියන පැවැත්ම සියල්ලම අත්හැරෙනවා. මේකට බලාපොරොත්තු අත්හැරීම. මේ තමයි අන්තිම දැනීමේ හැඳිනීමේ ගොඩනැගීම. ඒ අන්තිම දැනීම හැදීරීම ගොඩනගෙන බලාපොරොත්තු අත්හැරියාද? හැරි හැරීම ඉවරයි පැවැත්ම ඉවරයි. හෝද ඉවරයි නිරෝධයි. අන්න නිරෝධයි. නිරෝධානුපස්සී අසතිසාන්තික අනිරෝධර්මයේ දැයි. මෙන්න මේ අන්තිම අන්තිම උත්සාහයයි වීර්යයයි දැනීම හැදීරීම ගොඩනගෙන. අන්තිම උත්සාහයේ වීර්ය අත්හැරපදාට සියලුම දුකෙන් නිදහස්. මතක් වෙනකොට මොකද වෙන්නේ? අන්න දුකෙන් නිදහස් තත්ත්වයටපත් වෙන්න ඔයිටලා දැනීමත් එක්කලා යන්නේ ඔක්කොම බලාගෙන දැනගන්නත් හැකියාවක් නැත්නම් හඳුනාගන්නත් හැකියාවක් නැත්නම් ඉන්හිහාට අපිට සිතෙන් කරන්න දෙයක් නැහැ. සිතෙන් කරන්න තියෙන අන්තිම දේ මොකද්ද? මනෝ සංකාරයේ හදගන්වන්නා වූ සංකාර කොට නැගී නිරෝධ කරන එකයි. නතර කරන එකයි. ඒක නතර කරගුවා මොකද වෙන්නේ? සිතේ නිරෝධ වුණා. දැන් හිතාන කෙනෙක් නැහැ. ඉවරයි. අන්නපත් වෙනවා. හිත නිවිලා ගියද? දැන් ආයතනය ගතක් පිළිබඳ අදහසක් ඉඩක් පිළිබඳ අදහසක් පැවැත්මක් පිළිබඳ කිසිම අදහසක් සම්බන්ධ නැති ඉතිීමක් සම්බන්ධ නැති දැනීමක් සම්බන්ධ නැති මානසිකත්වයේ තුලින් එහෙම දැනකටපත් වෙනවා මෙන්න මේකට පස්සේ නම් කියන නිරෝධයේ පස්සේ නව අනුකූල සමාපත්තියම පූර්ණ වුණා මෙන්න මෙතන ගියාම වෙන්නේ නිරෝධානුපස්සී අස්සසීසාමිදීක දැන් මම එහෙම දැනකටපත් වුණා පස්සේ දකින්න කැලියා එතෙන්දී හිතන්න පුළුවන් කමක් නැහැ. එතන අත්දැකීම එයි මෙහාට හිත ගොඩනගලා ඉතින් ආයෙ බලන්නකො. ආයෙත් යන ඒව සංඥා නා සංඥා දෙකින් ආකින්චඤ්ඤායතන මට්ටමට ඇවිල්ලා නවත්තන. එතන පිහිටලා බලනවා. මොන නිරෝධය ඉස්පස් කරලා. එතන හිතීමක් නැහැ. ඉදීම නාම ධර්මයක් රූප ධර්මයක් විද්‍යාමාන නැහැ. දැනීමක් හැඳිනීමක් නැහැ. එහෙනම් සංඛාර තුන් වර්ගයේම නිරෝධයි. සංඛාර දුම්වාරේ විහාර තව බලවත් සංඛාරයක් නැහැ. හැබැයි අතන එකක් සිද්ධ වුණා. විභාගයේ වශයෙන් පවත්වපු යමක් තිබිච්ච නිසා තමයි ඒ ටිකෙන් ආපහු ආවා. එදෙන්ට ගියාට පස්සේ හිතලා ආපහු ඉන්න බෑ. න කොහොමද ගෝදෙකින් ආපහු ආවා. මේ පැවැත්ම ගෙන යාම සඳහා යම් කර්ම ශක්තියක් පෙරබලයෙන් නිස්පාදනය කරලා තිබුණා. ඒ නිස්පාදනයේ විපාකයක් විපාකයේ විසින් මෙතෙන්ට ගෙනා නිසා හිතකින් ගෙනාවනේ. එහෙනම් මට ඉන් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් විභාගයේ යම් තරමක් යයි. ඒකේ ඉරිදි දවසක් එනවා. එහෙනම් මට රෝගේ නිරෝධියත් හොඳයි කියලා පිළිගන්න එකක්. එහෙනම් මේ ලෝකෙ මොනවා පිළිගන්නේ? පටිනිසා ගාන පන්ති අසතිසා විදි දික්කති පිළිගැනීමක් නැති ධර්මයේ දැක තියලා අත්හැරෙන. එහෙනම් කියලාම අත්හැරලා දැමනා අන්න ඔගේ පිළිගැනීමේ බිඳලා කියලා ඒකට පටිනිසා ගාන පන්ති අසතිසා විදි දික්කති හරි හතරපත්. අන්න හරියට එහෙනම් මොකද වෙන්නේ මෙන්න මේ විදිහ කරගන්න තියෙනවා සම්මාන වස්සනාවේ විදිය ගියා සතර සතිපට්ඨානී සුණාම හරි හත්ේටපත් වුණා උපතෝ විමුක්තගේ මහරහතන් වහන්සේ නමක් වෙනවා උන්වහන්සේ යාලීනු පූර්ණයි සමත විදර්ශනා සියල්ලම පූර්ණයි මෙන්න මේ ආනාපාන හතිය අති දුර්ලභ නිසා සියල්ලන්ටම නවානුකූල සමාපත්තිය නිරෝධ සමාපත්තිය සමාධි සමාපත්තිය නගන්න බැරි නිසා බුදුන් වහන්සේ මේක මෝහ චෛත්‍යයට ආනාපානයන් දුකියම කියලා දේශනා කළේ ඔන්නෝක. මේක කියවුම තේරුම් අරගෙන යන මෝහ චෛත්‍යයට තේරුම් ගන්න බැරි හේතුඵල ලක්ෂණ. ඊට බුදුරජාණන් වහන්සේ මෝහ චෛත්‍යයට ආනාපානයන් දුකියම කියලා ওই ධර්මයේ උදරින් පැලේ. දැන් අරමුණක් අල්ලාගෙන යන ගමනක් නෙවෙයි. හැම අරමුණකම ආදීනව දකිමින් අත්හැරීම වැඩි විදි චන්දරාගයේ නිදාසෙමින් අවසානයේ දක්වා කාමාවචර ඉක්මවල රූපාවචර ඉක්මවල අරූපාවචර ඉක්මවල නිරෝධය කියලා ගිහිල්ලා නිරෝධයයි කියනවා දැන් විභාගයක් පිළිගන්නේ නැති අවස්ථාවේ අත්හැරී මිදී ගියා ලෝකයේ කිසිම තැනක රහතන් වහන්සේ බැඳිලා නැහැ හැඳිලා නැහැ මානසික අතෙන් මෙන්න මේ தත්ත්වයටපත් වීමර කියනවා මේ ආනාපානසති භාවනාව මේ තමයි ගැඹුරු වෙන්නේ දැන් පටන් ගන්න ආරම්භයේදී ඔය විදිහට පටන් ගත්තාම අවසානයේ සිවුම් වෙලා සිවුම් වෙලා කියලා මුත්තර ලස්සට පැහැදිලිව පේනවනේ. දැන් මේ කලු කෙලෙස් වලින් කහට ගැටෙන්නා වූ පාප ධර්මයන්ගේ මිදිලා මිදිලා මිදිලා ගිහිල්ලා. පුණ්‍ය ධර්ම වශයෙන් පහළ වෙන කාමාවචර රූපාවචර ආදී ලෝකත් ඉක්මවලා. අරූපාවචරත් ඉක්මවලා. ලෝකෝත්තරයෙන් කෙලවර කරන තෙන්න යනකම් ධර්ම මාර්ගයේ වැටෙමින් මාර්ගය වඩමින් ඵලයේ භුක්තිය දලා අධ්‍යාත්ම හැටි. ඔය මාර්ගය වලට යන්නේ ලැබෙන්නේ. දැන් ආනාපානිය වැඩුණු කෙනෙකුට ආයතනයක් අමුතු දහම් ගැන ලෝකේ හිතන්න කරන්න ඉදිරි වෙලා නැහැ.